අපි ධර්ම සාකච්ඡා ආරම්භ කරමු. කියන අපේ මේ අපි මේ පවත්වන ධර්ම සාකච්ඡා මීට පෙර අහන්න නැති සාමාන්‍ය දැනුමක් ගොඩක් ඉන්න පුළුවන්. ඒක නිසා අපි ඕනනම් අවශ්‍ය කැමති නම් මොනවාද ගැටලුවක් තියෙනවා ඒකෙන් ආරම්භ කරන්න පුළුවන්. හැමදාම කියන වගේ. නැත්තම් සාමාන්‍ය ධර්ම සාකච්ඡාව පටන් ගමු. ඉතින් මේකදී විශේෂම අර අලුතෙන් ආපු අය කියන්න ඉතින් මේකට සම්මාදකල දහම් සමාධිය කියලා එකක් කියනවනේ ලෝකෙට. දහම් සමාධියක් කියන්නේ මොකද්ද කියලා ඔබ සමහර ආරියම විග්‍රහ කරන්නේ නැත්නම් මොකක් සමාධියක් කියන්නේ. දැන් මේක ඉස්සරම මේ පොඩි විස්තරය කරන මේක ධර්ම සාකච්ඡාවක් විදියට පවත්වාගෙන යන්නේ ඒක කතා කරනවා. ඒක වඩා පුළුවන්. නැත්නම් මේක සාර්ථක කරගෙන යන්න බැරි වෙනවා. සමාධියක් කියන්නේ මොකද? යා සමයකට ඇදී සිටීමක්. යම් සමයකට ඇදී සිටී දෙක සමාධිය. ඒතර ඒක තුළ මිත්‍යා සමාධි තමයි ලෝකෙ ගොඩක් පාවිච්චි කරලා තියෙන්නේ. මොනවද ඒ සමාධි? සිල්වා කාරණ ගීත සමාධිය. දැන් එහෙනම් පොතක් කියනවනේ ඒ සමයට ඇදෙනවා. ඒ සමාධිය. ඒතර ලෝකෙ සමාධි ඕන නැතනම් ඒක ඒවා අති බෞද්ධයක් සමාධි මිත්‍යා. ඒ කියන්නේ වැරදි සමාධියකට මාත්‍රාවි පාවිච්චි කරා මේ සමාධිය. ඒක ඇදලා ඒක පාවිච්චි කරනවා. හැබැයි අපිලා මේ හොයාගෙන යන්නේ ලෝකේ තියෙන මිත්‍යා සමාධිය නෙමෙයි. අපි හැබැයි ඒවා තමයි මෙතන පරිහරණය කරන්නේ. දැන් අපි ලෝකේ තියනා වූ වටිනාම සමාධිය හොයාගන්න හදනවා. ඒ මොකද්ද ඔබ නිකන් ආලා තියෙන හැටි සමාධිය මොකද්ද? ලෝතරා බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පෙන්වා දෙන වතු කරන දෙන සමාධිය තමයි සම්මා සමාධිය. ඒකට ඒක අපි අද ඒ ඒ සම්මා සමාධියට ඇතුළත් වීම සඳහා දාන සමාධිය තියෙනවා. ඒ එහෙම එහෙම කියන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේට දේශනා කරලා තියෙන සුණාත ධාරේත දරාප ධම්මි. ඒකේ පළවෙනියටම කියලා දෙන පොදුනා කියන්නේ අනුභව අනුමෝර පිළිලකට කියලා තියෙනවා. දේශනා කරලා තියෙනවා. සුණාත කියන්නේ මොකක්ද? කොඳිනා ශ්‍රවණය කරන්නේ. එහෙනම් ඉස්සෙල්ලා බුද්ධ ශාසනේ පළවෙනිම කාර්යය අනිත් ඒවා කතා කරන්න පුළුවන් පස්සේ ඉස්සෙල්ලාම කරනවා මොකක්ද කියන්නේ. කොඳිනා අහන්න එහෙනම් එතකොට එහෙනම් අහන්න නම් කොහොම කොහොමද ඒක මොන සමයකට ඇදලා ඉන්නවද? දැන් දහම් අහන්න නම් ඒ දහම් අහලා ඒක වලින් අවබෝධයක් ලබන්න නම් මොන සමයකට ඇදිරෙන්න ඕන? දහම් සමාධිය. ඒ ඒ සමයට ඇදිරෙන්න කියනවා අපි දහම් සමාධිය. ඒතකොට දහම් සාකච්ඡා කරනකොට දහම් දේශනා කරනකොට ඒ කියන්නම් හා එහෙම නැත්නම් කියන පුද්ගලයා හරි අහන අය හරි ඒ අය කතා සමාධිය ඉන්නේ. ඒතකොට යම් ඒ අතරතුර යම් කෙනෙක් මේ දහම් ශ්‍රවණය කරනවා නම් ඉතාලම ඒ සමයට ඇදිලා ඒ සමාධියෙන් ඒකට කායයෙන් බාධාවක් වුණොත් ඔබ හිතන්න ඕනේ. ඒ සමාධිය කැඩෙනවා යා. ඒතකොට එයා ආපහු උත්සාහයෙන් වීරෙන් තමාට සමාධිය ගොඩනගා ගන්නවා. තමාට ගොඩනගා ගන්න බෑ. ඒ වුණොත් මොකද වෙන්නේ? ඒ කැඩුවේ කියලා මොකද වෙන්නේ ඔබ හිතන්න. මහා පාපතරයක් කරන මොකද අරද? ඒකට හේතුව මේ ඒ ඒ ඒ කෙනෙක් තහම් මේ වෙන සමාධියක් නෙමෙයි මෙයාගේ කඩන්න පාද. එයා කෙනෙක් කෙනෙක් නැති දෙන්නේ මේ ගොඩනගෙන මොන සමාධියද? සම්මා සමාධිය ගැනීම මහා පාපතර පාපයක්. ඒතකොට එනම් මේ වගේ දැනට දුර්වලගෙන ඇවිල්ලා අවසානයේ කරගෙන යන්නේ මොකද මහා පාප කර්මයෙන් පිටට වෙන්නේ නැහැ. ඒ විපාක කවදා හරි දවසකදී ලැබෙනවා. සාමාන්‍ය කර්ම විපාකවල තියෙන ස්වභාවය තමයි ඒ ඒ ඒවට ඒ ඒ අවස්ථාවට අදාළව තමයි එතෙන්දී ඇදෙන්නේ. ඒකට ඒකට අපි කියනවා අනන්ත අනන්ත ප්‍රත්‍ය කියලා. දැන් එහෙනම් මේක අනිත් පැත්තට කල්පනා කරන්න. ඔබට මේ නාමහාර වල තියෙන මොනවාරි බාධාවක් කරදරයක් ආවා කියලා ගන්න මේ සංගතන් වතුරු. දැන් මේ කිව්ව ඔක්කොම එනවද? නෑ. ඒකට හේතුවක් නෑ. මේන්න බෑ. මේ වෙන්න බෑ. ඒතකොට එහෙනම් ආපුවයි විශේෂත්වයක් තියෙනවා ආපුවයි. ඉතින් ආපු නිසා කියනෝ නෙමෙයි. ඒ නිසා විශේෂත්වය ඔබට තේරෙයි ඉස්සරහට. එතකොට දැන් මේක අහගෙන ඉන්නකොට සමාජ දැන් ඔබට දෙන බාධා මොකද? මේ දහම් අහන්න දෙන බාධා මොකද? සමාජයට එන්නත් බෑ. සමහරට ආවත් බාධා තියෙනවා. මොකද්ද බාධා ටික තෝරගන්න ඉතින්. මොකද්ද බාධා? ඔය සමාධියට ඇදලා යන්න දරුව කැඩෙන අවස්ථාව හේතුව මොකක්ද? පෙර ඒකට හේතුව පෙර සසරේ තියෙන හේතුව. සසරේ කරපු අවදාසාධාරණයක් නිසා ඒ කර්ම විපාක මේ වෙලාවේ ඇදෙනවා. මොන ඒවද ඇදෙන්නේ? කවුරක් ගහලා මරලා සතුන් මරලා ඒ කරපු ඒවට වඩා මේ මොහොතේ දෙන මේකට අදාළ ඒවා. ඒක තමයි අනන්තර සමානතර කියන්නේ. මේ මේ හදාගත්ත සමානතරයට අදාළය මොනවද මේකදී කරපු මෙන්න මෙවැනි අවස්ථාවල අපි කරපු වැඩි මොනවද? ඔය ඉතින් පොඩ්ඩක්. බණානකට කරපුවා. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලාට ලෝතර බුදු පියාණන් වහන්සේට අරියතුන් වහන්සේලාට අද නැති උනත් බුදු පියාණන් වහන්සේලාට අරියතුන් වහන්සේලාට කරපු අපහාස අපේ ඕන තරම් ඇති. ඒ තමයි නිතරම කමා කරගත්තේ. කමා කරගෙන තු මේ වැඩේ කරන්න බැරි වුණා. අද නැති වුණාට එදා බුදුපියාණන් වහන්සේලා කොච්චර බයවැද්ද? අනන්ත බුදුපියාණන් වහන්සේලා අපිට ඉඳපු ලෝකේ අපිට එක බුදුපියාණන් වහන්සේ කෙනෙක් හම්බුණත් බුදුපියාණන් වහන්සේ කෙනෙකුට අපි මොනවා හරි අවඩක් කතා දාන්න බැනලා. රහතන් වහන්සේ කෙනෙකුට බැනලා. ආර්යයන් වහන්සේ කෙනෙකුට බැනලා. බෝසත්යන් වහන්සේලාට බැනලා ගහලා මරලත් නැහැ සමහර අවස්ථාවල. බෝසත්යන් වහන්සේ කෙනෙක් බෝසත්යන් වහන්සේ කෙනෙක් සත්ත සත්වාත්භාවයෙන් කරන්නේ නැද්ද? ඒතර එනම් ඒ සතන් මනං කාන්නේ නැද්ද? එහෙම අවස්ථාවක් දෙන්නත් නැහැ. අපි දන්නේ අන්න ඒ වගේ මේ මහා ඊළඟ පන්සල් කඩලා මේවට දැන් අදලේ අදලේ එහෙම අද හිතා ගන්නත් බෑ හැම එකක්. අද හිතා ගන්න බෑ මේ ඉන්න තත්ත්වය අනුව. මීට පෙර මේ වෙනත් ආගම් වෙනත් කණ්ඩායම් වල ඉන්න වෙලාවේ අපි ඕනතරම් මොනව කරන්නද? පාතල් වලට ගහලා කඩලා විනාශ කරලා ඒව බාධා කරපු ඒ අන්නේ යන්තා කැවට සාධාරණ විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලා බැනීම. අදත් කරනවද නැද්ද? වැඩිම කරන්නේ කවුද? අවබෝධයෙන් කවුද? ඒකනේ ඒ කරපු අන්න ඒ කරපු අවඩ රාතරව දැන් ඇදෙනවා. ඒක ඇදිලාවිලා සහ ඒ විතරක් නෙවෙයි අනන්ත සංසාරේ පොරොන්දු දීපුවා. ඒක ඒ කෙනා. කාටද පොරොන්දු දීන්නේ? මේ ටික දැනගත්තොත් මේකෙන් ගැලවෙන්න අපි සාමාන්‍යයෙන් ලෝකේ කාටද පොරොන්දු දීලා තියෙන්නේ? දෙමව්පියන් පොරොන්දු දීලා තියෙනවා. සහෝදරයන්ට ඥාති මිත්‍රාදීන්ට විශේෂයෙන්ම පොරොන්දු දෙන්නේ කාටද? පෙම්වතුන් සහ පෙම්වතියන් වලින් කාලවලදී පොරොන්දු ගොඩක් වැඩි බරපතලයි. අනිත් ඒ පොරොන්දු දෙන්න විතරම බුද්ධ දාහනක් ඉදිරියට දැන් බෞද්ධයෙක් වෙන්න කාලේ දැන් මේ අත්භවය ඇතුලේ එහෙම පොරොන්දුවක් දෙනකොට දෙන්න නෙළුම් මාලාවේ මොනවද පූජා කරන්නේ එතකොට මොකද එන්නේ ඒක මහා බලවත් යම් කෙනෙක් සීලයෙන් සද්ධාවෙන් සුතෙන් ප්‍රඥාවෙන් ත්‍යාගයෙන් යම් ප්‍රාර්ථනාවක් කරයිද ඒක මොකද වෙන්නේ බලවත් සීල සුත් සීල ත්‍යාගයෙන් සුතෙන් ප්‍රඥාවෙන් කරන යම් පූජාවක් කරලා අදිෂ්ඨානයක් කරනොත් ඒක බලවත් කියලා බුදුහාමුදුරේ දේශනා කරනවා එහෙනම් අන්න එහෙනම් එවැනි අය සසරේ කොච්චර ඈත්ද? මේ පාර නෙමෙයි. ගියාත් භවයේ අම්මකා. ගියාත් භවයේ විවිධ සැමියා දරුවෝ මේ මොහොත කොච්චර ඈත්ද? ඒ අය මේ මොහොත ඇදිනවද නැද්ද? ඇදෙන්න පුළුවන් මට්ටමකට ඇදලා ඇවිල්ලා ඒක මොකද කරන්නේ? මේකට මේ උදව් දෙන්නේ නැහැ මොකද කරන්නේ? බාධා කරනවා. අන්නේ බාධා අපිට අපි තරම් කොහොමද දෙන්න පුළුවන්? එකක් තමයි එක්ක මැරෙන්න ඕනේ. දැන් විශේෂයෙන් මේ මොහොත වෙනකොට මෙතන ඉන්න කවුරුත් නැතුව නැහැ එහෙනම් අපිට මේ මොහොත වෙනතුරු මොනවද දෙන ආවෘතිය ඊළඟ තවත් එකක් විතරේ මොකක්ද වර්ණ වර්ණ කියන්නේ මොකක්ද ප්‍රබෝධය වර්ණ කියන්නේ ගන්න අදහස පාඩකේ ප්‍රබෝධය වර්ණ වලට ප්‍රශ්නයක් වෙනවා අන්න අපේ විපාකයක් විතර ප්‍රබෝධය මොකක් කරන්නේ දහම් ප්‍රබෝධය අඩු වෙනවා අඩු වෙනකොට මොකද වෙන්නේ නැත්නම් ඔන්න තව එකක් ඔන්න විභාගයක් වෙන විදිය තම තමන්ගේ විභාග තම තමන් කරගත්ත ඒවා දැන් බලා ගන්න. ඔන්න දැන් තමයි ලස්සන බලා ගන්න පුළුවන් වැඩි. තමන් කරුවා වඩා සාදා තායි නෑන් දෙක තුන යනකොට එක විදිහට මම කිව්වේ. එකක් තමයි වර්ණ. ආවුස වර්ණ ඊළඟ මොකක්ද? සැප කියන්නේ මොකද්ද ලෝකේ? මේ මහා සැපක් නෙවෙයි අපි බලාපොරොත්තු වෙන අඩු ගන්න මේක අහගන්න පුළුවන් මට්ටමට ඉන්න හඳුනන අද දාත්‍යයක් කොමා කිදකක් කොමා පඩේ අමාරුවක් නැතුව යා අපිට මේක ඇද මෙතන ඉන්න පුළුවන් සටහන ඒක තමයි මේක බලාපොරොත්තු වෙන්නේ ඒකත් බාධා වුණොත් මේක කරන්න බෑ. ආවුස වර්ණය සැපේ කියලා මොකද්ද? බලය. බලය කියන්නේ මොකද්ද? බලයක් ඕනේ යම් කාර්යයක් කරන්නනේ. දැන් අර මෙතෙන් එන්නකොට කාර්යයක් නෙවෙයි මේක. මේකට එන්න අවශ්‍ය බලයක් තියෙනවද කියලා මෙතෙන් එන්න ඕනේ. ඒතර මෙතෙන් යනකොට මුළු ලෝකෙම අපිට මේ මල් ගහලා පාවඩ දානවත් අත බලහන් වෙනවා කියන්නේ එහෙම දෙන්නේ නැහැ. පළවෙනි එකම අපිට විරුද්ධ වෙන්නේ කොහෙද? මේකට දහම් පාඩම් කරනකොට පළවෙනි එකට විරුද්ධ වෙන්නේ කොහෙද? ගෙදරින්. එහෙනම් ගෙදරින් පටන් ගන්න විරෝධය. ඒ ඒ විරෝධ වලට මොකද වෙන්නේ? අපි මූණ දෙන්න ඕනේ. මූණ දෙනකොට අපිට බලයක් ඕනද නැද්ද? ඒ එන විරෝධයේ රැල්ලේ බලය වැඩි නම් අපේ බලයට වඩා පොකෝයි. නිකම්ම යන්න වෙලා දෙන්නේ නැහැ. එන්න බෑ. ඔන්න ගොඩක් එන්න බැරි වෙනවා. හැබැයි මේ ඒ සියලු බාධා ජයගන්න දෙනායට ඒ ආපු විරුද්ධ බලයට වඩා වැඩිපුර බලයක් වෙනවා තමයි බලය කියන්නේ. ඒක ආර්ථික. ආවුස වර්ණයේ සැපය බලය. ඒ හතර සම්පූර්ණ නැත්නම් ඔව අඩුපාඩු නොවි මෙතෙන්දියත් සම්පූර්ණ කරගන්නා යම් මෙතෙන්දී කොහෙද යන්නේ. එයාට ඊළඟට කියනවා ලබනවා මේ හතර සම්පූර්ණ මොකද යන්නේ. ප්‍රඥා. නැත්නම් පටි නිකම් ප්‍රඥාව කියන්නේ ප්‍රඥාවේ කොහොමද විභාගයක් පාස් කරගන්න ප්‍රඥාව නෙමෙයි. යමක් ලෝකේ හොයාගෙන නිර්මාණය කරලා හදන ප්‍රඥාව නෙමෙයි. පටි පාන නුවණ. පටි පාන නුවණ කියන්නේ කොහොමද? බුද්ධ ශාසනයේ කොටගෙන මොකක්ද ප්‍රඥාවද පටි පාන නුවණ. පටි කියන එක අදහස් කරන්න එපා. බැඳීම. බුද්ධ ධර්මයේ පටි කියන්නේ මොකේද? බැඳීම. පටි බාහන වෙනවා කියන්නේ පටි තර කර ගන්නවද පටි කරා ගන්න. පටි කරා නැහි ඥානයක් එනවා. නිකන් ඥාන වැඩක් නැහැ. මේ දහම් කරුණු පිළිබඳ අවබෝධයකින් මෙන්න මේ වචන කටපාඩම් කර ගැනීම නෙවෙයි. අද මේ දහම් සාකච්ඡාවල පටි කැඩෙනවා. ඒ පටි කියන්නේ බැඳීම. එහෙනම් ලෝකෙ තියෙන බැඳීම මොනව කරන එකද බුදුදහම? කඩන එක. එතකොට හැමෝටම ඒකම පොඩි ප්‍රශ්නයක් ගැන විගන්න මම දාපත කල්පනා කරනකොට අම්මෝ ඒලා අපේ දරුවෝ නැති වේද බිරිඳ නැති වේද එහෙම ගන්නෙ එහෙම ගන්නේ එහෙම ගන්න ඔච්චර හොඳද එහෙම කරන්නේ නැහැ මේ පිළිබඳ පුරින් දැක්මක් විතරයි එන්නේ බය වෙන්න බය වෙන්නේ එතකොට එහෙනම් මෙන්න මේ පහ සම්පූර්ණ කරනවා මොකද මේකට කියන්නේ ආවුස වර්ණය සැපය බලය පරිමාණ ඥානෙ නෝ ප්‍රඥාව දැන් ඒක තියෙනවද නැද්ද කියලා තමන්ට උරගා බලා ගන්න පුළුවන් අද ඒ කාටවත් බලලා කියන්නේ තමන්ට හොයා ගන්න පුළුවන් ඔය ඔය පහ ඔය පහෙන් මුල් හතර නැත්තම් පස්වෙනි සම්පූර්ණ වෙන්නේ නැහැ කොහොමවත්. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ඔය පහම හදා ගන්න බෑ කොකොල්ලෝ නම් ඔය හතරක් හදාගන්න මම ක්‍රමය කියන්නේ. මොකද? ආයුෂ වර්ණය සැපය බලය හදාගන්න මම ක්‍රමය කියන්නේ. මොකද්ද ක්‍රමය? උදාහරණ දේශනා කරලා තියෙනවා. ඔය මොකද බුදුහාමුදුරට මේ ඉතින් ඒ කාලේ උන්වහන්සේලා කියන්නේ මගේ අම්මේ මේ පරිපාලන නෝන තිබුණා අර මුල් හතර නැතුනොත් ඒක සම්පූර්ණ කරගන්න බෑ. මොනවද ආයුෂ වර්ණය ළඟය බලය නැහැ. එහෙනම් ඒක හදා ගන්න ඕනේ ඉස්සෙල්ලා. මේක හදා ගන්න මොකද කියලා දෙන්නවා. මොකක්ද කියලා දෙන්නේ? ඈ? ඔව්. අභිවාදන සීලිස නිච්ඡපද්දා අටයිනෝ චත්තාරෝ ධම්මා වටන්ති ආයුත වර්ණ ආයු වර්ණ සුතං අන්න මේ හතර හදලා දෙන්න. පටිභාන ඥානය හදලා දෙන්න. මේ හතර හැදුවට පස්සේ තේරුණා පටිභාන ඥානය හැදෙන්නේ. ඒත් බුදුහාමියන් වහන්සේ දේශනා කරද්දී කොහොමද ඔය හතර හදාගන්නේ? අභිවාදන සීලස සිල්වත් උතුමන්ට ඒ කියන්නේ විශේෂම අපි නම් ඒ විතුන් වහන්සේලාට දානමාන ආදී ගිලම්පස දැහැත් ඒ ආදී පූජා කරන්න උන්වහන්සේලාගේ අනුපාඩු සිව්පසයේ පවි බලන්න අනුපාඩු උන්වහන්සේට දරුවෝමන් කරන්න ඔබට හතරක් වෙනවා අභිවාදන සීලස නිච්ඡං වද්දාපචායන වද්ද බුද්ධාපචායනය කියන්නේ නැහැ බුද්ධ භාවයටපත් වූ සීල මොකෙයි බුද්ධ භාවයට වයෝ නෙවෙයි. වයසෙන් වෘද්ධ වෘද්ධ වෙච්ච කට්ටියට කියන වයෝ වෘද්ධ. වයෝ වෘද්ධ නෙවෙයි මෙතන මුලින්ම කියන අභිවාදන සීලිස්ස සීලෙන් වෘද්ධ වෙච්ච අය. ඒ කියන්නේ සිල්වත් උතුමන්ට අnder ගරු වූමන් ඒ নমස්කාර කරනකොට හතරක් වෙනවා කියලා උදාහරණ කියනවා. දේශනා කරනවා. මොනවද ඒ හතර? ආයු වන්නෝ සුඛං දැන් අද ඒක ඔය ඔය ගාතාව පාවිච්චි කරලා අද ඔය දේ කරනවද ඔය ගාතාව කී කී ඉන්නවද මොකද හිතන්නේ මොකද දැන් ඔය දීපු උපදේශය පිළිපදිනවද බුදුහාමුදුරු දීපු? ඕක කිය කිය ඉන්නවා. නෑ දැන් කියනකොට මට හරියට උත්තර කියන්නේ දැන් මේ දැන් මේ දහම් සාකච්ඡාව ලැජ්ජ වෙන කාරියක් නෑ. දැන් මොකද දැන් බුද්ධ ධර්මයේ ඉඳගෙන දැනගෙන නෙමෙයි ඉන්නේ. මේ සුවිතර ලෝකවල මෙරෝදයක් දැනගෙනද මේ අරිතුන් වහන්සේලා මේක දැනගෙන නෙමෙයි ඉන්නේ අපේ අනුපාඩුකම් ඒවා තියෙන ඒවා ටික අදාගෙන තමයි ඉන්නේ. අදාගෙන ඒක රස කරන මේ ගමනක් යනවා නේද? එතකොට ඒකේ කතා කරන්නේ මේක මෝඩ පද කියලා ගන්නෑ මුල්ලාද. එහෙම ගන්නෑ. දැන් අතරම මේ ගාතාව අපි සත්‍යයනය කර කර ඉන්නවද? ඒ ගාතාවෙන් කියු පරිවිඩයම ක්‍රියාත්මක කරනවා. සත්‍යයනය කරලා කියන වැඩක් නෑ. දැන් අපි ඉන්නේ මොකේ? යතුරු කියන්නේ දැන් නිකන් හා හයිය කියන හයිය කියන රූපාරක්. ඒකකින් දැන් ඒකෙන් කියන්නේ කියන්න බෑ කියලාද නේද? කියන්න කියන එක වගේ මොකද කරන්නේ? ඒකට දාලා දේවල් ටික කරලා කියනවද දැන්? කරපු නැති කට්ටිය ඉඳන් තාම කොට කියලා දැනනම පේනවා. දැන්ටම ඕන පටන් ගන්න දෙනවා. දැන් හරිද වැඩේ දැන්. මම ඕක තමයි කල්තියම් ඔය තත්ත්වයේ කියලා ඉන්නේ. දැනටම දෙන්න තුන්දෙනෙක් ඉන්නෝ වැඩි වැඩි. කන්නඩ දාව කොට ඒක පේන්නේ නැහැ. මේ ආවල් පුරුණ කන්නඩ ඉන්නවත් දන්නේ නැව දැනෙනවා. ඉතින් මේ දැන් පේනවද සාසය කරපු අපිට සාධාරණ නෑනේ. හැබැයි පෙර සඳ ලෝක වෙලා ඇත්තෝ. දැන් අපි නෙමෙයි ලෞතර බුදුඥානන් වහන්සේලා දිව් පිළිදෙඩාවත් අරියතුන් වහන්සේලා මේ මේ මේ බණ දේශනා කරන්නේ. උන්වහන්සේලා දේශනා කරනකොට ඔක වෙලා නැද්ද? වෙලා නැත්නම් අපි මෙතන කොහෙද? ඕකමයි වෙලා තියෙන්නේ. ඕකෙන් මම වඩා පොඩි දෙයක් කරලා ලෞතර බුදුඥානන් වහන්සේලා දේශනා කරනවා මම දන්නතරවට තියෙනවා අඩු ගානේ මොකද හදලා දෙකට අත කියලා කන විදි කරන්නේ. මගේ කල්තිය කියන්නේ කන විදි කරන්න තියෙන්නේ. අනුර කියලා දෙක ගන්න එපා. Taman හරියෙන් පණවිනික ගන්නවනේ ඉදමට ආඩු වෙනවා. කළා බලන්න ඒක අද හරියනවද කියලා. එහෙම නැති වුණොත් ඒවට තව තියෙන ක්‍රමවේද. ඉතින් හේතුව මොකද දන්නවද? නිද්ද කියලා මොකද මේ කියන කිසි දෙයක්. හැබැයි ඔව් තේරුණා දැන් මොකද? පුළුවන් වරනවා. ඉතින් ඒක කරනකොට වැඩක් වෙන්නේ අවු කරගෙන තමයි තතර ඇවිල්ලා තියෙනවා. ඔන්න ඔයත් ඔගෙන් මම කලින් බේරෙනවා. ඊළඟට දහම් සමාජයේ බාධාව වෙන පෝරම් තියෙනවා. ඉතින් ඉස්සරදී ෆෝන් තිබුණ නැතුවදී දැන් දැන් මොකද? දැන් ඔය කියන පාඩේ දුම ෆෝන් එක ඕවා දැන් මොකද කරන්නේ ඉස්සෙල්ලා? ඕෆ් කරන්න ඕෆ් කරන්න මෙහෙම දැන් එහෙම එහෙම කිව්වට හදිසි දුරගන්න නැතුව අද දවසේ බලාපොරොත්තු වෙන පෙරදී ඉන්නවනේ. ඒ මොකද කරන්නේ අර දොරකොඩ කිට්ටුවා. සයිලන්ස් කරගෙන වාඩි වුණාම ඒකවත් මොකක් කරන්නේ. ඒකත් නෝන අත්‍යවශ්‍ය අත්‍යවශ්‍ය නැත්නම් වැඩක් නැහැ. ඒවා උපක්‍රම සීලියෝ මොකද මේ බුද්ධ ආධරේ ඉන්නේ මොලේ වෙන්නේ. ප්‍රඥාවන්තෝ ඒ ප්‍රයෝගවක්වත් වැඩි කරගන්න. ඒ වෙපාකියක් නැහැ. ඉස්සරහ කරගන්න බෑ. දැන් ඔකම එකයි කොහොම විපස්ස මට මට මට ඊට පස්සේ කොක් කරේදී ඒක වැඩක් නැහැ හරියට ප්‍රඥාවේ කටයුතු කරගෙන යන්න හොඳයි එදා මෙන්න දැන් දහම් සාකච්ඡාට ආරම්භ කරමු දැන් මේකත් ඔබට දැන් අපේ මොකක්hari ක්‍රමයක් එහෙම අවශ්‍යතාවක් තියෙන කාගරි එහෙම පුළුවන් ඒක මොකද අපිට කොහොමද නිවිතකින් පටන් ගන්න ඕන දාම් නිවිතකින් පාරදී එහෙම තියනවා මොකද ප්‍රශ්නයක් ඉදපත් කරන කෙනෙක් ඉන්නවා නම් එහෙම ඉදපත් කළා මේ ඉදිරි මඩ ගන්න පුළුවන් මම දන්න මට්ටමින් මම උත්තර දෙනවා දන්න තියෙන්නේ මේ දන්නවා එතකොට මම කියනවාද දැන් නැත්තම් තියෙන ප්‍රශ්නේ ඔය නිදිමත වගේ ඒවනේ තමයි ඒවට මම මොකද කියලා තියෙන්නේ ප්‍රථම උත්තරේ. එහෙනම් අපි මේ බලමු දෙන ලෝකේ මේ ලෝකයේ තුල පැවැත්මක් තියෙනවා. පැවැත්මක් මේ ලෝකේ තියෙනවනේ ඒක පිළිගන්නවද? දැන් මේ අපිත් මේ ඉන්නේ මොකක් තුළද මේ? පැවැත්ම තුළ. හැබැයි මේ ලෝකේ මේ මිනිස්සු විතරද මේ පැවැත්ම තුළ ඉන්නේ? මේ පවතින ලෝකේ මිනිස්සු විතරද? නෑ. තව කවුද සතුන් කිව්වේ? හැබැයි ඒ විතරද ජීව විතරක් නෙවෙයි තාම මොනවද පවතින්නේ? අජීව හුරුදු පවතින. ඒ කියන්නේ ගස්කොලන්, ගේ දොර ඉඩ ගඩන් ඒවත් මොකද වෙන්නේ? යාන වාහන ඒවත් මොකද වෙන්නේ? පැවැත්ම තුන තියෙනවා. හැබැයි මේ පැවැත්ම තුන තියෙන මේ දේවල් ගත්තම පොදු ලක්ෂණයක් තියෙනවා මේවට. මොකද්ද? උරුම ලක්ෂණයක් තියෙනවා. මේ පැවැත්මේ තියෙන සෑම දෙයක්ම මොකක් වෙනවද? ඔය ස්ථිර නැහැ. ඒ කියන්නේ මොකක් වෙනවද ඒක? වෙනස් වෙනවා. ඔය වෙනස් වෙනවා. දැන් අපි නිකන් ගීගත් තරහ ගත්තොත් පොදුවේ ගත්තොත් මේ පැවැත්ම තුල තියෙන හැම දෙයක්ම මොහොතින් මොහොත මොකට වෙයි යනවා. වෙනස් වෙවි ගිහින් මොකට වෙනවා. බැහැරිලා ගිහිල්ලා වැරදිලා. ඒක දුකේම කියන උදාහරණ දෙනවා තමයි. දැන් ඔගේ 100ක 100ක් ඕනේ. ඉනාලේ 100ක 100. මොකක්ද උනේ? එහෙම කියන ගිනියයි කියලා අපි අහලා තියෙනවා. දැකලා තියෙනවා කාටද? එයාට ආවගේ පැවැත්ම තුන කාලයක් පැවතෙන මොකක් කියලා කියන්නේ. එයාගේ ගෙවල්, එයාගේ අමුඩලේසු, එයාගේ බරකරන්ත ගොනා හොද. එහෙනම් මේ පැවැත්ම තුල ආපු ඒවා පැවැත්මට ආපු දේවල් කාලයක් ගිහිල්ලා මොකද වෙලා කියලා තියෙන්නේ. එහෙනම් ලෝකේ ස්වභාවයක් තියෙනවා පැවැත්මක් දිගට තියාගන්න බෑ මොකක් වෙනවා. උදා වෙලා පැවතිලා බෑනසි නෑ. ඒක ස්වභාවයක් තියෙනවද නැද්ද? එහෙම නැති දේවල් අනුමානෙ ලෝකෙම ගත්තාම තියෙනවද? අපි අහලා දෙන මොන විලාප වෙනවද කියලා. ලෝක විලාපද තියෙනවා. අහලා තියෙනවා. හැබැයි එවැනි ලෝක විලාප කීයකට මොන දිලා? දැන් මතක නැතුණා. එහෙනම් ලෝකයේ තියෙන පොදු ධර්මතාවයක් ලක්ෂණයක් තමයි ලෝකේ හැම කඩගත්තාට මොකක් වෙනවා. පැවතිලා වැරදෙනවා. නිකම්ම කියනවා. දැන් අදෝක වරද්දගෙන කියනවා. ඇතිවෙන නැති. ඇතිවෙන නැති. ඇතිවෙන නැති. මොන්ද නිකන් කැලලා කලගෙන කියනවා. ඇතිවෙන නැති කියන අතර තව එකක් එනවා. පවතින්නේ නැහැ. ඒ ඒ ඒ දේවල් වලට පවතින ආයු කාලයක් අතර මොකක්ද තියෙන්නේ? වෙනසක් කියලා. දැන් මිනිස්සු වුණාම හැමෝම එක කාලයක් ඉන්නේ නැහැ. සතෙක් හැම එක කාලයක්ම ඉන්නේ නැහැ. ගේ තම වාහනයක් හැම කාලෙක ගේ ගෙවලට ආයු කාල වෙලා. දැන් මම අහන එකක් දැන් ඔබ හිතන්න වෙන වෙනම ඔබ හිතුවේ මොකරාම. එහෙනම් මේ ලෝකේ යමක් පවතින්න උදා වෙන උදා වෙන්න උදා වෙන පවතිනක් මොකක්ද ඕකට? ඔබ හිතන්නේ. ශක්තියක් ඕනද නැද්ද? ඇයි ලෝකේ යමක් උදා වෙලා පවත්තගෙන යන ශක්තියක් වෙන අල්ලගෙන ඉන්නෝනේ. එහෙනම් ඔය අල්ලගෙන ඉන්නෝ දැන් අපිට දැන් කියන මොකද මේ? අපි යන ආවුස ආවේ ශක්තියක් නේ ආවුස. ඒකෙන් අපි අල්ලගෙන ඉන්නවා. ගහපුණත් එහෙමයි. එහෙනම් මේ ලෝකේ යමක් හටගත්තා නම් හටගන්නත් ශක්තියක් ඕන. නිකන් කුයි වෙන්නේ නැහැ. හටගන්නත් ශක්තියක් ඕන අටගත් එක මොකක්ද නම් දිගට. එහෙනම් ඒක වැරදෙන්නේ නැහැ. අර ශක්තිය මොකක්ද කියන්නේ? ඉවර වෙනවා. ඉවර වෙච්ච වෙලාවට එහෙනම් ඒ ඒ දේවල් ලෝකේ හටගන්න ශක්තියක් මොහොත් වෙනවද අනිවාර්යයෙන්ම පවතින්න ඕන. ඔන්න ඒ ශක්තිය මොහොතින් මොහොත මොහොත් වෙන්නත් ඕන. ඊන වෙන්නත් ඕන. ඒක පිළිගන්නවද? එහෙනම් යමක් ලෝකේ උදා වෙනකොට ශක්තියක් තිබුණා නම් ඒ පැවැත්ම අල්ලගෙන ඉන්නේ. අල්ලගෙන හේතු ගොඩක් දෙනවා. ආහාරත් ගන්නවා, පෝරක් ගන්නවා, ජලයක් ගන්නවා. බහුරේතුකයි ලෝක දේවල්. නමුත් ඒක මූලිකම දේ ඒක ඒක තුල තියෙන මොකක්ද? ශක්තිය. ඒ ශක්තිය නලන ශක්තිය උරුද්දවට මොකද වෙන්නේ? පැවැත්මෙන් අයින් වෙන්නේ. හරිනේ? එහෙනම් මේ ලෝකේ යමක් හටගත්තා නම් අපි වල පොදුයි කියන જાති. දැන් එහෙම කිව්වම ඔබට ගැටලුවක් තියනවද? මොනවද මිනිස් જાති? පොදුයි ගන්නකොට මිනිස් જાති. ඒ මිනිස් જાතිය තුල ගත්තම ඥාන જાති ඉන්නවා. පිරිමි જાති. එහෙම જાති දෙයක් නැද්ද? ඒ જાතින් ආයි බෙදෙන තවත් මොනවාද? දොස්තර જાතිය, වෛද්‍ය જાතිය, ගුරු જાතිය, ඊළඟ එක එක තරු જાති දැන් ගායක ගායිකා જાති, ඒ මේ දෙමව්පියෝ જાති එහෙම බෙදෙනවද නැද්ද? ඒවා ආපහු බෙදි බෙදි බෙදි බෙදි જાති වලට අරගෙන. අර ඔක්කොම જાති, මිනිස් જાති. සතු જાති නෑ. සතු જાති ඉන්නවද? ඔය සතු જાති ඔක්කොම බලනකොට ඩිගට් එක කරපොයි කියන්නේ. එතකොට ඒ සතු જાති බලන්න. අපි කියන ඇවිල්ලා සමහරවල් ಜಾති කෙනෙක් මොන දාලා දෙනවා. ಜಾති සතෙක් කියන. අන්න ಜಾති මොන දාලා දෙනවා. එහෙම කියනවාද? ඒ විතරක්ද තියෙනවා ලෝකේ සමගතුන් වලට කියන්නේ ಜಾති. පයින් ಜಾති, කාර් ಜಾති, දස් ಜಾති, කොළ ಜಾති, ගෙඩි ಜಾති, මල් ಜಾති. කාමනා, මැණික් ಜಾති. ඈ? ඈ? ආ දස් ಜಾති. කටේ තියෙන මොන ಜಾතිද? දස් ಜಾති කීයක් තියෙනවද? තීර්ථය ජාතිනේ ජාති හතරයි. අනේ ජාති හතරයි. ඒතකොට ඒතකොට ජාති හතරක් තියෙනවා. දැන් තාමනක් තියෙන ජාති. මැණික් ජාති. තව කඩවල ටික මොන ජාති? කන ජාති. සමහර රටවල බොන ජාති. කන මොන ජාති. ඊළඟ තාමනක් තියෙනවා. සාරි ජාති, මාළ ජාති, වළු ජාති. එහෙනම් මේ ජීවා ජීව ඔක්කොම ලෝකේ හටගත්තා මොනවද? දැන් අද වැඩි කුරුම හයන් මොන ජාතිද? පොන් ජාති. ඊළඟ එක එක જાතියේ රූපාන්විත ටෙලිවිෂන් જાති කම්පියුටර් ඒ හැම එකම මොනවද ඔක්කොම ලෝකයට ගන්න දේවල්. જાති එහෙනම් ලෝකේ යම කඩගත්තා නම් ඒ ඔක්කොම මොනවද? જાති ඔක හොඳ වුණාම මුල්ල જાති. જાති කියන මුල්ල જાති කියන්නේ කොට ගන්න. જાති සාරි જાති බලු જાති කැමති එහෙම කියන. මොන ලෝකයට ගත්ත ඔක්කොම මොනවද එන? ඒ જાතියේ කොහොමයි මොකද්ද? ජරා මරණය. ඒ ඇයි ජරා මරණය වෙන්නේ? එය උදා කරගෙන ආපු ගැප් කරගෙන ආපු යම් ශක්තියක් මොහොතින් මොහොත මොකක් වෙවි යනවා. ඒක ඔස්සේ වෙවි ගෙවි ගෙවි යනවා. කොහොමද ගෙවෙන්නේ මේ? දැන් ආයෙ කරාද මෙතනින්? ඔන්න දැන් හොරකෝපද කියනවා දේ මොකද අනේ මේ ආන පස්සෙට අනුවන් නැහැ කියලා කියනවා. එහෙම විතරයි. දැන් කොහොමද එහෙම කියන්නේ? දැන් මේ ආවේ කියලා නෙවෙයි ඉන්නේ. හැබැයි එයාගේ පොඩි වෙනසක් කියලා නැද්ද? කොහොමද වෙලයි කියලා කියන්නේ? දැන් කන්නාඩියට දැන් කන්නාඩිය ගාවට කියලා දැන් අවද කියලා බැලුවොත් වෙනසක් වෙනවද? ඕනෝක පේන්න වෙනසක් වෙනවා කියලා කියන්නේ ඕක. අපි කිව්වට ඕක දිගමන කියලා බෑ. ඔක කොහොමද අපි ගණනය කරලා බලා ගන්න ක්‍රමයක් කතා කරන්නේ. කවුරුනේ මේ ලෝකෙ ඉතුරුනා කියන්නේ? අවුරුදු 30ක් අවුරුදු කිව්වා කියන්නේ. උදාහරණයක් ගමු අවුරුදු එයා මේ ලෝකෙට උදා වෙන්නේ නැහැ කොච්චර කාලයක් ඉන්නසක් කියලා අරගෙන. අවුරුදු 100ක් ඉන්න සත්‍ය කොටකාගෙන තමයි එයා මේ ලොල් වීර්ය. විහිමුණු මොහොතේදී දාන ශක්තිය මොකද වෙන්නේ? වේගව දානට වැයලා අවසාන ශක්තිය බිඳුව ගාව නැති කරා. පැයක් වෙනයි. ඔය අවුරුදු 100 තුල ඔක 100ට බෙදුවොත් එක අවුරුද්දයි නේ. ඒ මොන අවුරුද්දේද ශක්තිය වැය වෙන්නේ නැත්තේ? ඔය අවුරුදු 100 තුල මොන අවුරුද්දේදීද අර උදාගරකට ගැප් කරගන්න ශක්තිය වැය නොවෙන්නේ. මොන අවුරුද්දේද වැය නොවෙන්නේ? හැම අවුරුද්දෙම ඒ අවුරුද්දට අදාළ කොටස වැය කරනවා. එයින් අවුරුද්දක් නම් 12ට බෙදුවොත් මොන මාසෙද සත්‍ය වෙන්නේ? ඈම මාසෙකදී වැය. ඒ මාසේ 30ට බෙදුවොත් මොන දවසෙද සත්‍ය වෙන්නේ? හැමදාම සත්‍ය වෙන්නේ. ඒ දවස් 24ට බෙදුවොත් මොන පැයේද සත්‍ය වෙන්නේ? ආන්න සත්‍ය වෙනවා හැම පැයකදී. ඒ පැය 60කට බෙදුවොත් මොන මිනිත්තුවේද සත්‍ය වෙන්නේ? හැම මිනිත්තුවෙම සතිය වෙනට අරගෙන. ඒ මිනිත්තුව හැරගෙන ගියොත් සෑම තප්පරයකදීම ශක්තිය මොකද වෙනවා. ඒ තප්පරේ තව තවත් කුඩා කොටස් එක මොහොතක් ගන්නවා. ඒ හැම මොහොතකම ශක්තිය මොකද වෙන්නේ? දැන් තේරෙනවද හැම මොහොතකම ශක්තිය වෙනවා කියන්නේ නිකන් කී කියනට වඩා. එහෙනම් මේ ගත කරන හැම මොහොතකම අපි ගැප් කරගත්ත ශක්තිය මොකද කියන්නේ? එහෙනම් වැඩි ප්‍රමාණය වෙනස් වෙන්නේ. ඔව් වැඩි ප්‍රමාණය වේග වෙනස් කියන කාරණේ. දැන් නිදාගෙන ඉන්නකොට ශක්තිය වැය වෙන්නේ නැද්ද? අන වැය වෙන්නේ නැත්තම් නිදාගත්ත කමන්නේ. මගේ ශක්තිය දුරු කරන්න මම නිදා ගන්නවා කියලා ඉන්නවා. ආලු ශක්තිය එහෙම එකක් නැහැ නිදා සමහරව නිින්දෙමත් නැහැ. නිින්දෙන් මරන කට්ටිය තමයි බොහොම ගොඩක් භයානක මොකද ඒ කට්ටිය දන්නේ නැහැ මේ මේ ලෝකෙන් මරනවා කියලා. සුතෝණයි කියලා දන්නේ නැහැ. සමහර එකසැර සතර පායේදී හැරෙනවා. නිදාගත්ත මිනිස් ලෝකේ දැනගන්න කොහොමද? සතර පාය. දැන් කොහොමද? කලබලෙන්ලා කතා කරනකොට ෆෝන් එකේ දෙනවා කියලා පුතා නා තාන දුරට නැදෙන්න ගන්න ඒක. දැන් මොකද කරන්නේ? අනාදාය කියන්නේ නැහැ. මොකෝ කියලා දැන් නිදි කෙරු මෙහෙම වෙන මොනවද බැරිද? නිකන් හරි සංජීව වෙන්න කියොත් අකමහානීරේ තියෙන උඩම එක නේ උඩම එක සංජීව. ඌ දැන් අපි කොහොමද උඩ දරුණේ බලන්න උඩම එක. සංජීවයේ අවතෝත. එහෙ එක දවසක් හිටියොත් මෙහෙ අවුරුදු අවුරුදු දවසක්. ගන්නවට කළා. එහෙ එක දවසක් කියන්නේ මිනිස්සුගේ අවුරුදු ලක්ෂ 9යි. එක දවසකට කියොත් බරපතල වැඩ ඇති වෙනවා. එහෙ එක දවසකට කියොත් මේ කාලේ කොට කරේ. අවුරුදු ලක්ෂ 9යි. අවුරුදු ලක්ෂ 9 ගැන මොනවද දන්නේ? අවුරුදු 20ක් 30ක් ඉන්න ගේවල් පුරි කරේ මදිද? මේ නිර්ලෝකී ගේම් එක බලන්න කොට ඒකට කරුණාකර පරිස්සම් වෙන්න එහෙම වෙන්න බැරිද? ලෝකේ යම් සත්‍යයක් නැරලා සතරපායට යන්න පුළුවන් බැරිද? ලෝතර බුදුන් වහන්සේ දේශනා කරන මේ මහා පොළවේ පස් වලින් නියමෙට පස්යක් ගත්තම මහණනි මගේ මේ නියමෙට තියෙන පස්ස මහා පොළවේ පස්ස වැඩි. බුදුරණවහන්සේ වහන්සේ නියමෙට තියෙන පස් කොතර කුඩාද නොකරකා හරි හැකිතර කුඩා ප්‍රමාණයක්. මහණනි මේ මිනිස් භවයෙන් චුත වෙලා නැවත මිනිහෙක් වෙන්නේ කොතර ප්‍රමාණයක්ද? නියමෙට තියෙන පිරිසක් විතරයි. මහා පොළවේ පස් තරම් ගොඩක් මිනිස්සු වෙලා ඉඳලා කවුරු බලවත් වෙනවා. තාතරහකට නිවැරදිද දැන් ඔබ ওই කොටවල දෙකේ මොන එකද ඉන්නේ දැන් තීරණය කරන්න වෙනවා ඔය කොටවල දෙකේ මොන එකද දිය පිට ඉන කට්ටියද මහ පොළොවේ පස්ස දැන් හරියට කියනවා දැන් මොන් දැන් ඒතකොට දැන් පය ආවට හරියන්නේ නැහැ ඔය දෙකෙන් එකට අනිවාර්යමයි තියෙ වෙන කොටක් නැහැ මොකද කියන්නේ නියමිත ආ දැන් එහෙම හිතන්න පුළුවන් දැන් ඔන්න බලන්න නියමිත ඉන්නවද කියලා බලන්න ඕන බලාගන්න. ඔබ ආදරන ගන්ධබ්බය කියලා නිකන් වැඩි විකුණන කැමරට ගන්න ගන්ධබ්බය කියලා අහලා තියෙනවා. ගන්ධයේ යම් සත්‍යයේ ගන්ධය අබ්බ කරගෙන ඉන්න උරා බීන. ඒක පරිහරණය කරලා ඒක ආහාරයට අනුව ජීවත් වෙන කාට කියන්නේ ගන්ධය අබ්බ කරන කාට කියන්නේ මොකක්ද? ගන්ධබ්බය. ලෝකය අබ්බ කරගෙන ඉන්න කෝ මොකක්ද? ලෝ අබ්බය නොවොත් මොකක්ද? ලෝකය. එහෙනම් ලෝභයයි කියන්නේ මොකක් අල්ලන් ඉන්නේ ගන්න? ලෝකෙට අපි හිතන්නේ ලෝභය කියලා. යමක් ඉල්ලුවම දෙන්න අකමැති එකක් නේද? එයා ඒකත් ලෝභකමක් තමයි. ඒක නෙමෙයි මූලික වශයෙන්ම ලෝභය මොකක්ද? ලෝකේ අල්ලන් ඉඳී. ඔබ ලෝකේ අල්ලගෙන ඉන්නේ නැත්නම් අත්හැරෙන්නේ. අත්හැරෙන්නේ. හරි අපිට ලෝකේ අල්ලගන්න තියෙන උපකරණ ඇහැ මොනවද අල්ලන්නේ? මෙන්න මේ රූප ප්‍රියයි මේවා අල්ල පිග්‍රිය ටිකත් එක මොකද? ඇවිලා අප්‍රේ ටිකක් එක මොකක්ද? එහෙමනේ එහෙනම් අනිත් එක මොකද උපහාරය? කන. කනේ මොකද අපි වෙලා තියෙන්නේ? මේ මේ ශබ්ද වලට අපි කැමති මේ අයගේ කඩහඬ වල මම අහන්න කැමති නෑ. ඒකත් ඇදලාගෙන ඉන්නවා. එහෙනම් ඒකෙන් ඇදලා. ඊළඟට මොකද? නාසයෙන් බැද සුවඳ වලට. දිවෙන් බැදලා මොනවද? රස වලට. කයෙන් බැදලා පහස වලට. ඒ පහම අරගෙන මනේ මොකද කරන්නේ? ආපහු ඒ පහඩම බැදෙනවා මනේ. එහෙනම් අපි ලෝකෙට බැඳෙන උපකරණ අපේ ළඟ කියන්නේ. මොනවාද ඒ හය? ඇස, කන, නාසය, දිව, කය, මන. තව එකක් තියෙනවද? අය හත් වෙනි එකක් තියෙනවද? හරි අපිට නැත්තම් ඇමරිකාවේ ජනාධිපතිතුමා තියෙනවද හත් වෙනි එකක්? එයත් දැන් තියෙනවා ඇස, කන, නාසය, දිව, කය. නීල් ආස්වර තිබුණා තව එකක්. එහෙනම් මේ ලෝක සත්‍යයන් තියෙන උපරිම ගාන කීයද? 6යි. ඒ ආයත හරින අය කෙලිය තියෙනවා. ඒ මොනවද? ඇහැට රූප. කනට ශබ්ද තියෙන විදිය. නාසයට ගන්ධයක් තියෙනවා. දිවට රස තියෙනවා. කයට පහස තියෙනවා. මනට ධර්ම තියෙනවා. ධර්ම කියන්නේ ස්වරූප පහස. හරිනේ? කයට හැයක් තියෙනවා. දැන් අපි යන ලෝකේ මොකද හොරන්නේ? උදේ නැගිට වෙලා හැන්ද වෙනතුරු මොකද හොරන්නේ? ඇහැ කරකවව මොනවද කරන්නේ? මොකද ඒවා බලන්න. කන කන එහෙට මෙහෙට එල්ල කර කර මොනවද කරන්නේ? මොකද ඒවා කන්නා. නාය අරකට මේ පැත්තට ආරව ආරව මොකද කරන්නේ? දිවාලන හොඳ දුන්නා. දිව හේන වෙන පෙරලා දෙල මොකද හොයන්නේ? රහත් හොයන්නේ. ඊළඟ කය හොයන්නේ මොකද්ද හේන වෙන හරවලා පෙල්ලලා අමරලා කරකාලා උඩ පන්නලා හරවම ඔයගොල්ලෝ මොකද හොයන්නේ? පාන. එහෙනම් දැන් අපි ලෝකෙට බැඳලාද නැන්නේ? එහෙනම් මට අත උස්සන අවංකම ඔය හයට බැඳින්න දෙන්න කිව්වා. දැන් එහෙනම් දේරමයි ඉතින් මොන කොටද? නියමිත කොටද? ඇයි දැන් හේතුව මොකද? ලෝකේ අප්ප කරන් ඉන්නවනම් එයා ඉන්නේ ලෝභේ. ලෝභයේ ඉන්න එක්කෙනා ලෝභ চৈতසික ගෙනියන සුගතියට දුගතියට. ලෝභය කියන දුෂ්ට ගතිය. දුෂ්ට ගතිය කොහෙද දෙනා? දුගතියට. ඇයි? ලෝකේ එළුණොත්, ලෝකේ අබ්බ කරොත්, ලෝභය කියනොත් ඒක දුෂ්ට මානසික තත්ත්වයක්. ඒක යම් ප්‍රමාණයකට අඩු කරගත්ත කට්ටිය මොකද ඒක? ලෝභය යම් ප්‍රමාණයකට අඩු කරගත්ත කට්ටිය මොකද්ද? එයාට කියනවා ලෝභය. එහෙනම් අලෝභය කොහෙන්ද යන්නේ? සුගතියට. ලෝභය ලෝභේ ලෝකයේ අල්ලගෙන ප්‍රමාණය අඩු අයනේ ලෝකෙට මුදන්තර ප්‍රවරන්නේ. දෙක මේ මෙයා මේ ගන්න ගන්න මේකක් ගන්න දෙකක් ගන්න නෑනේ. දෙකක් ගන්න මේක අන්නේ ලෝභය මොනවකට ගන්න කියලා. ඒකට කියන නම් මොකද්ද? අලෝභය. ඒ ඒකක් කියන්නේ මොනවද? કોઈ පත්‍රෙ දෙන්න දැන් සුගතිය. එහෙනම් ලෝභ ලෝභයිසික කියන්නේ දුගතියට, අලෝභයිසික කියන්නේ සුගතියට. හරියද දැන් එහෙනම්? හැබැයි දෙකටම යන ශක්තිය ගොඩ ගන්න ඕනද නැද්ද? ඕන. ඒ දෙක කියලා. එතකොට දුගතියට ගිය එක නෑ ආයිත් යන්න වෙන දන් ටික මොනවද? එක්ක තීරිත. එක්ක ප්‍රේත. එක්ක අසුර. එක්ක නිරේ. තීරිතන් එකට ගියාම මොන සතෙක් වෙනද කැමති ඔය? දෙමලිතේ කාමුරුලෙක් මොකාද හොඳ? ඔය හොඩ දින හොඩ දින සතෙක් වුණාම තමක පැටියටවත් මේ පැටියා මේ ඉබින්න නාවන්න බැන්නේ නැහැ හොටේ වදිනවා. අන්න විපාකයක් ඇති කර කොට. ඇයි මේ අනුගයට හොට ගහව ගත්තේ මොකද වෙන්නේ? අන්න හොටයි තාත්තුලේ මොකද? අද අද කරන්නේ වැඩි කරන මොකද? අනුගයවට දැන් මොන බලන්න සංකාර වල හැදෙන හැටි මම කියන්නම්. දැන් දැන් අද මේ ධර්ම සාකච්ඡාව අවදාන ඔබට මේ ඉඳන් පුළුවන් යන්න බෑ. ආයෙත් දාන්න ඕනද? එහෙම ක්‍රමයක් නෑ බුදු දානට. තමන් කරන්නේ නැහැ. හරිනේ? එතකොට දුගතියට අහු වෙනවා තිරිසන් പ്രേත പ്രേතය කියන්නේ කොහොමද ප්‍රේතය ගැන හැමතිස්සම මේ මොකද කරන්නේ ප්‍රේතය ගැන හොඳ තරකින් කියන්නේ නෙවෙයි ඌ වැඩිපුරම ඉන්නේ ඥාති ප්‍රේතය හොයකින් යසිගිලි ගානු වලවල් ඒ වගේ තැන් වල ඒ කියන්නේ මොනවද එහෙනම් ඒගොල්ලෝ මොන මේ සුවඳද ගන්නෙ දාද තද අග්‍රහ ආග්‍රහණය කරමින් ඒක වැඩි ගියාමකින් දැන් වැඩි ගියනවා හරියට යන්නේ දැන් ගොඩක් කට්ටිය උතන ඉන්නවා අපිට පේන්නේ නැති වුණාට කර්මාකර මම විලජ්ජයි කියලා හිතනවාද ලැටර් කිව්ද බලන්න දැන් අපි හිතන්නේ මේ දොරක් අහගෙන ගියා පේන්නේ නැහැ කියලා ඒකට ගොඩක් කට්ටිය බලන්න ඒක ඒ මේ දානකම් ඉන්නවා අර අලුත් පොරසෝදන කැමති. විකරණේ පරසෝදන අලුත් පොරවන්න කැමති. එහෙනම් අලුතෙන් ලෑන්ඩ් කරනකොට පොර කාලා ඔක ඇතුළට පයින්නවා. ඒ අලුත් සෝද ටික ආක්‍රාණය කරා. දැන් කල්පනා කරලා අපි හිතන් ඉන්නේ ලෑන්ඩ් එක ගම අපි විතරයි කියන්නේ. මොකද ලෝකේ හැටි බලන්න පොඩ්ඩක්. ඊට පස්සේ ඥාති ප්‍රේතයන් හොඳට පින්තහම් කරපු කට්ටිය එහෙම රින් ගන්න නැහැ ලෑන්ඩ්. ඒගොල්ලෝ පිනේමයිකට ඒගොල්ලෝ ගම් දිනන ඒගොල්ලෝ තමයි මොකේ දින්නේ. ඔය ගම්කෝ. අන්න ඒකත් තමයි ඥාති මිත්තාවේ. ඒ අය ගම්තොර මාළු කොළ පොතු ඒ තුමවලා ආක්‍රාණය කරගෙන ඉන්නේ. ඒකත් දෙකකට තමයි නාකි. ඒ යුත් මල පොළ පොදු 2000 කට කටි කොච්චර ඇද්ද? ඕම අල්පයි. දැඩි හරියක් පොඩි කියලා. දු. ඒතකොට සීල සුගන්ධය ආශ්‍රය කරන කටි ඕම ගොඩක් අඩුයි. දුස්සීල දුර්ගන්ධය කරන කටි වැඩි. මොනවා බලන්නේ ලෝකෝල තත්ත්වය. ප්‍රේත ලෝකේ. ඒක නැත්තම් කෙලවර කෙල ගහනවා බලන් ඉන්න එක කෙල පාරට කීර්ණ පොරහන කටහල්ලා. දැන් ඔබ ධානය ලබා ගන්න පේනවා. ඒරුත් වැඩි මාගට්ටයක් තියෙන මොන කියලා පාරකට. කාර්ව ගන්න එක. හොරකම්. කොහොමද දැන් දැන් මෙතන ඉන්නකොට මාන්නේ තියාගෙන ඉන්නෝ. අර ඒ කියලා කියලා පාර හොරකම්. මේක වෙලා. දැන් මෙතන ඉන්නේ කොහොමද? මං ආවලා මං ආවල් ගුරුවරයා මං ආවල් වෛද්‍යවරයා මං ආවල් ඉංජිනේරුවා මං අපේ අපේ මාව කෙනෙක් ඉන්නෝ කැබිනට් එකද කියන්නේ. දැන් මොකෝ කියන්නේ. හොරකනවා අතර කියලා කොහොමද දැන් පාරවට. තේම සොටු. කොටවලා ගොඩක් යනවා. කරුණා කරලා බලන්න මේ ලෝකයන් වේද ඊළඟ මොකද අසුර අසුර කියන්නේ විශේෂයෙන් මූද අසුර කරගෙන ඉන්නවා විශේෂ අසුර කොටස ඉන්නවා ඒක සූරකම තියෙදි මොනවද බලන්න අසුර වැඩ කරන එක සූරකම තියෙදි ඒක සංකේන නිකන් කාණ නිකන් කාණ පොඩි ජීමුණා මොකද අසුර අද අනුන්ට ගිරිදීපයෝ කියන්නේ කොහෙද නිරේට නිරේ කියන්නේ ඇයි ලෝකෙට ගිනිදුන්ටගේ හේතුවෙන් ගිනිය පායට යනවා නිරේ දෙන රුතුයි ධර්මයේ කුටි ගල්පේ උස්සත් සෙටිකට අතර 2000යි උඩින් යන්න යනකොට. හරි. ඒකත් ඒ අටමහා නිරේ බෙදෙනවා. දැන් නිරේ බෙදෙනවා අටකට. උඩම තියෙන්නේ සංජීවය, සංඝාතය, කාල සූත්‍රය, රෞරවය, මහා රෞරවය, තාපය, ප්‍රතාපය, අවිද්‍ය. අට අටර බෙදෙනවා. ඒ ගතියනෝ බෙදෙන්නේ. ඒ ඒ ගතියට විපාක කරනෝ තල බෙදෙනවා. දැන් නිරේකට තියෙනනේ කුස්ති පාටි. ලයිබ්‍රරි පාඩිය. ඒක දිනෝනේ. ඒ වගේ අර තරම් බෙදෙනවා. ඒක බලන්න ඔයලු පුරව දින ඒවා සාහිත්‍ය අවීතය ගැන කවර කතාවද? දැන් ඔබ මේ මේ දවස්වල රෙජිගේට් අතර 20 30 30 එක 32 33 අතර එනකොට මොකද වෙන්නේ? කූසු කානෝ කෑ ගන්න කෝල් කරලා තියෙන මාරත්තේ කියන. ඊට පස්සේ කවුරුද ආව ඉස්සෙල්ලම කියනවා. මාරත්තේ නේද ඒක. කොහොමද සෙට් වෙනවද කියද? 34ක් වගේ. අර කියන්නේ දෙදා. දැන් ඔය 34 දිරා ගන්නට හැබැයි කියන්න බෑ 2000 දිරා ගන්න ඉඳ තියෙන හැබැයි 2000 විදාවන් දෙන්න ඕන යම්වල. අපරාධ බලන්න මෙතන එහෙම වර්ධනයක් නැහැ. මෙතන යම්වල නැහැ. එතකොට බලන්න මේ ලෝක මේ එතකොට දුගතිය ස්වභාවය. සුගතිය මොකද? මේ අපි ඉන්නේ මොකෙන්ද? මිනිස් ලෝකේ. සුගතියක් නේ. සුගතියක් වල දෙක දුගතිය වල කාධාන්‍යයක් තියෙනවා. දෙකක් තමයි තියෙනවා. වැඩි මේ පිළිගන්න මොන ලෝකයක්ද කියලාද? සුරණියගෙන්. දැන් මොකද හේතුව පල්ලෙක් ඉන්න තිරදාන්න අපාය. ඌගේ කෑල්ලක් කඩාගෙන ගෑවට ඌට මාන වෙනකන් හරි පොලිසියට යටට දාන්න බෑ. නමුත් මිනිහෙන්ගේ ඔය රකුණක් දැම්ම. එයාට රැකවන්නේ නැහැ. තිරණ විපාකේ හැදරන්නේ. විපාකේ හැදරන්නේ. එතකොට එතනින් යන සුගතිය මිනිස් ලෝකෙ උඩට මොකක්ද කියන්නේ? දිවි ලෝක කියන්නේ. හයයි. උඩට යන යන සැප වැඩි. යට මේක මොකද්ද? චාතුරු මහා රාජිකය ඊළඟට තාවත් තිසේ යාමේ තුසිතය නිර්මාණවතිය පරිනිර්මිත පරිනිර්මිත වසවාදය තමයි පරිනිර්මිතයි. ඒ කියන්නේ නිර්මාණ කරගන්න පුළුවන් මනසේ විතරම. ඒ කියන්නේ දැන් Tamanට දේව ගණක් ඕන නම් මොනව කරන්න පුළුවන්. ඒවලම හිතේ කරේ ඒවලම මවලා ගන්න පුළුවන්. ගන්න ගන්න එක මවන්න පුළුවන්. දැන් දැන් මිනිස් ලෝකේ නේද ඒ වාසනාව නැහැ. මිනිස්සුන්ට කවුරුරි ෆෝන් නම් මොකක් කරනවා කාලය තිස්සේ try කරනවා දැන් බලන්න ඒක හැදෙන්නේ හරේ මොකද කියනවා හරේ කරනවා පිනේ යන්නේ මොකක්ද කියන්නේ කීතර කොහොමද දැන් ඔය දෙකම කැමති වෙයි පාරෙන් මෙලොවට දෙන්නේ මොකක්ද දැන් යන්න දැන් එතනින් උඩට ගියා පොතේ ඒ ගෑනු පිරිමි දෙක ඉවරයි අනේ මට නම් ওই ගෑනු වැඩකුත් නෑ මට ගෑනු අය කියලා මට නම් ওই පිරිමම ජීවිත තවත් එපා මට ඇත්තට මන භාවනාවක් කරගෙන ඉන්න නැත්නම් ගිය කට්ටිය උපදෙන්නේ ඇතරින් උඩ ඒක වල බ්‍රාහ්ම ලෝකේ බ්‍රාහ්ම ලෝකේ කවුද නැත්තේ එක කට්ටියයි මේක එක ප්‍රජාතියක් ගෙරෙන්නේ ඉතින් එතන කාම පරිපේතම බබ්ලයක් ඇයි අද මේ කාම ප්‍රතිචේප කරන කට්ටිය එන්නේ ඒ අයට ඒ බ්‍රාහ්මිය අහන්න යනවා වගේ එහෙම නෑ දේව ගණන් ඉන්නවා ඒ ඒ නෑ එතනින් උඩට ගියාම අනේ මට මට අනේ බලන්න ඕනක් තාරවල. මට දැන් මොනව බලන්නද මේ ලෝකේ? මොනව අහන්න? ආ මොනව රස විඳින්න? මොනව මොන සුවඳක් විඳින්න? මොන පහනක් විඳින්න? මට මගේ පාඩුවේ මොන හරි මනස් භාවනාව ප්‍රේණි නැත්තම් කියලා අර අදාරු කට්ටියක ඉන්නේ මොනවද? අරූප ලෝක. බලන්න මේකේ එන ඕඩර් එක. දැන් අපි ඉන්න ලෝකෙ මොන ලෝකෙද? කාම කාම ලෝකේ හයම පාවිච්චි. ඔයින් තුනක් අදාළ බඩ භාවනා කරපු කට්ටිය කියන්නේ මොනවද තුන? නාසය ගඳ සුවඳ, දිව රස, කය පහස අනේ මට ඔය පහස වල වැඩක් නැහැ මට රස වැඩක් නැහැ මට සුවඳ මට පළකේ පාළුවේ භාවනා කරගෙන ඉන්න නැත්නම් කියලා හරි හයෙන් තුනක් කතා කරනවා. මොනවද අතාරින්නේ? ඇස කන මන තියෙනවා. මොනවද අතාරින්නේ? නාසය දිව කය කියන කැලට තියෙන බැඳීම අතාරිනවා. හැබැයි තුනක් අල්ලගෙන ඉන්නවා. අන්නේ ඒකට අදාළ කටේ තමයි යන්නේ මොන ලෝකෙට. රූපාව ලැබුණා. ඒ තුනෙන් නැවත දෙකක් අත්හැරියොත් බරපතල දෙයක්. ඒ කියන්නේ මොකද? ඇතයි කනයි නාසයයි දිවයි කයයි ඔක්කොම අත්හැරලා මොකද ඉතුරු මන විතරයි ඒගොල්ලන්ට මොනවද කරන්නේ? අරූප තලයේ. අර උදාහරණ ගුරු දෙන්නේ මොනවද තලයේ? ඒ කියන්නේ සිත මිස කය නැති මම ලෝක යන්නේ. මන විතරයි ඉතුරු වෙන්නේ. ඒ කියන්නේ අනිත් ඒවා කය තියෙන උඩට වැඩ කරන්නේ නෑ මන විතරයි වැඩ කරන්නේ. ඒක වල ලෝකෙට හැදෙනවම නෙමෙයි. ඒතර කාම ලෝකේ හැයම රූප ලෝකයේ තුනක් අරූප ලෝකේ නරවන එකයි. හැබැයි මෙන්න මෙහෙම එකක් ඔබට හිතාගන්න දැන් මම අවතාව දෙන්න. ඔය මොන ලෝකෙට යනවත් සත්‍ය ගොඩ ගන්නවද නැද්ද? සත්‍ය ගොඩ ගන්න ඒ ශක්තියේ පැවැත්මට මොහොතින් මොහොත මොහොත වෙනවා. එහෙනම් මිනිහෙක් කියලා සදාකාලික ඉන්න පුළුවන්. මෙතන මේ පැවැත්මෙන් යන්න වෙනවාද නැද්ද? කොහෙද යන්නේ? කොහෙට හරි තැනට යන්නේ. එයින් වැඩිපුරම යන ඉරවල තියෙන සම්භාවිතා දෙන කොහෙද දුර්ව තියෙන දුර්ව තියෙන. දැන් ඉතින් මෙතන කවුරුත් මේ අලෝමගෙන හිමි නැහැ නේ අතොත්. තරකාපේ උනත් යනවනේ ඔක්කොම හොයන අපි යන්නේ ඉන්න ලීනේ. එහෙනම් දැන් අපි මැරිච්ච කට්ටිය හොයද ඇත්තේ. හැමදාම මල් මහා පූජා කරා. බුදුන් වැඳ කොහෙද ඇත්තේ. දුර්ව තියෙන දෙයක ඉන්නේ මයින් උනන්නේ. ලෝකේ නලෝකේ මයින්. දැන් දේවනාත මල්ලිකාගේ බුදුහාමුදුරන් වටා ඊළඟ මාස පූජා කරා උදේවල අනුබාවල ප්‍රතිපදේ බැලුවා. හැබැයි මැරලා කොහෙද අතරමයි. අන්න බලන්න මේ ක්‍රමවේද කොයිනම් මොනතරම් භයංකාර බලන හතර. එතකොට ඔය කොයි ලෝකෙද කියත් පැවැත්ම. ඒ පැවැත්ම තුළ අර ගොඩනැගුණු ශක්තිය මොහොතින් මොහොත මොකද කියනවා. එනික එහෙනම් මිනිහෙක් කියලා සදාකාලිකද? නෑ කවදා හරි මිනිහ යන්නේ. තිරිසනෙක් සදාකාලිකද? නෑ පැවැත්ම කවදා හරි යන්නේ. ඊළඟ ප්‍රේතේ කතුරේ නිරේ පදාකාලියද නෑ නේද දැන් මොලනාඳුර අවීදියට ගිහිල්ලා එක්තරාක් භාවයක ආයේ උඩට ඇවිල්ලා ගෞතම බුදු සාසනේ කෝලිද නමින් ඉපදිලා ඊට පස්සේ මොකක් කරන්නේ මොගලන් මහරහතන් වහන්සේ පදවිය ලැබුණා සතර ගමන ඉවර නෝලා එහෙනම් අවීදියට පදාකාලියද එහෙනම් දිව්‍ය ලෝකේ කියලා දෙවියෙකුම සදාකාලියද නේද රූපාවචර ලෝකේ ප්‍රඥෙකුම සදාකාලියද නෑ අරූපාවචර ලෝකයක් පුරා බ්‍රහ්මෙන්ව සදාකාලිකද? එහෙනම් කොහෙද සදාකාලික? ලෝකෙ කොතනද පැවැත්ම සදාකාලික? ඈ? ලෝකේ කොතනද පැවැත්ම සදාකාලිකව තියෙන්නේ? කොතනවත් නැහැ. උගයන්වාද දේශනා කරනවා ආනන්දේ මේ ලෝකේ සදාකාලික පෞද්ගල ධනක් තියෙනවා මෙන්න මේ ගොම කෑල්ල තමයි. බුදුර ලෝක පහළ වෙන්නේ නැහැ. කියලා දේශනා කරනවා. දැන් මම අහන්නේ ඒක. දැන් කොයි පැවැත්මද අපිට අල්ලගෙන ඉන්න පුළුවන්? කොයි පැවැත්මද අපිට දිවට අල්ලගෙන ඉන්න පුළුවන්? ඈ? බ්‍රහ්මචාරී. මේක කවදා හරිනවද ශක්තිය ඉවර වෙන්නේ නැද්ද? ඉවර වෙන්න බෑ මේ න්‍යායට ශක්තිය අනිවාර්යයෙන්ම පෙරගෙන යන මොකද කියන්නේ? එහෙනම් මොනතරේද කොතරද හොදයි නම් මම කියන්නේ. දැන් අද බ්‍රහ්ම ලෝකේ ගියත් කවදා හරි ගෙවිලා ඊට පස්සේ ආයෙ සතර පහට වැඩි පුළුවන් වෙයිද? අද දිවි ලෝකේ ගියත් ආයෙ සතර පාට වැඩිකොට දෙවිවරු කොහෙන්ද වැටෙන්නේ ඇයි කාරිකර ලෝකේ අප කරන්නේ එහෙනම් මට කියන්න කොතනද හොද කාම ලෝක හොඳද රූප ලෝක හොඳද අරූප ලෝක හොඳද හරි හොඳ උදායි කියලා එතෙන්ට අපිට යන්නත් පුළුවන් අපේ යනන්ට ගොඩක් කට්ටිය දැන් මෙතන ඉන්නත් හිතන්නේ මුලදී කොහේ යනවා කියලා දිවි රෝගේ දැන් ගණනය කරලා විපතර බවට අවධානය දෙන්න කොහේ යනවා හතරයි. දැන් බලාපොරොත්තු කැමති ඉතනමද මේ ලෝකේ? එහෙනම් බලාපොරොත්තු ඉතනදෙත් නැහැ. එහෙනම් දැන් මොකද්ද කරන්න විසඳුම දැන්? දැන් කියන්නේ විසඳුම මොකද කියලා? ඈ? ලෝකෙන් ඔය ලෝකෙන් එතර වෙනවා කියන්නේ කො මොකක් කරන්නේ? කොහෙද ඒ කියන්නේ කොහෙද දැනකට යනවා කියන්නේ? එහෙනම් මට කාම ලෝකෙත් එපා. මට රූප ලෝකෙත් එපා. මට අරූප ලෝකෙත් එපා. මට කිසිම ලෝකයක් එපා. එහෙනම් මොකද්ද? ඈ කිසිම පැවැත්මක් මට එපා. ඒකට අපි කියන තනි නම මොකද්ද? නිවන් දකින්න ඕනේ. එහෙනම් නිවන් දකව සියලු පැවැත්මන් වලින් මිදෙන එකම එක ක්‍රමවේදය තියෙන මොන සාධනයද? සාධනය පමණයි. අනිත් සෑම ආගමක ධර්ම පෙන්වන්නේ හොඳ හොඳයි කියලා කොහෙද? එක් සමාන ආගම් පෙන්වන කොහෙද කියලා දිවිලෝ. සමහර ඒවා පෙන්නන කොහෙද? බ්‍රහ්ම ලෝක. බුදුදහමේ හොඳයි කියලා පෙන්නන්නේ කොහෙද? කොහෙවත් පෙන්නන්නේ. කොහෙවත් පෙන්නන්නේ. කොහෙවත් පෙන්නන දේ තනිනම මොකද? නිවන. නිවන. එහෙනම් ඔන්න දැන් එහෙනම් මොකද කරන්නේ දැන් ප්‍රාර්ථනා? දැන් ඔන්න අපි හොයාගෙන හොයාගෙන ආවනේ. දැන් ඊළඟ එහෙනම් වහවහ අපි මොකක් කළේ දුර? නිවන් දැකීම. ඈ? ඔව් නිවන් දැකීම ගන්න හරි. දැන් නිවන් දැකීම. දැන් ඊට පස්සේ නිවන් දැකීම කොහොමද? දැන් ඕක හොයාගෙන යනකොට මේ පන්සලේ ඉඳලා ඈ නේ නමන්න ප්‍රශ්න කියන අය ඔව් හරි දැන් අපි දැන් මෙහෙම ගත්තොත් එහෙනම් මේ පැවැත්මෙන් අයින් වෙන නම් මොකද කරන්නේ? එහෙනම් මෙන්න මෙහෙම ඉස්සර හොයා ගන්න. පැවැත්ම අපි මොකක් කරපු එකක්ද? පැවැත්මක ඉන්න නම් අපි ලෝකෙට ලෝකෙ අතාරින්න ඕන බැදෙන්න ඕන. ඔබ බැදෙන්න. ඔකට වැදුනොත් අර අදාළ පැවැත්ම අහු එහෙනම් බැලෝගෙන තියෙන බැඳීමක් මොනව කරලා ලෝකෙට තියෙන බැඳීම අපේ කීයකට බෙදා ගන්නවද අපි සාමාන්‍ය බුද්ධ ධර්ම විග්‍රහ කරා 10 ඒවට කියන මොනවද දස සංයෝජන සංයෝජන එකතු වෙන ඒවා කීයක් තියෙනවද බෙදලා මොනවද 10 සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බතමනාමා කාමරාග පටිග රූපරාග අරූපරාග මාන අඬකනේ රූපලෝක අරූපලෝක කඩාවේ කඩාවේ මාන උද්දච්ච අවිද්‍යාව කැලෝකම ලෝකෙන් ගියවයි මොකද ඒතකොට ලැබෙන ඵලය අරිහත් ඵලය වුණා පැහැදිලිනේ ප්‍රමාණ නිකන් කිව්වේ දැන් මට කියන්න මෙන්න මේක දැන් නිවන් දකින්න වෙනවා නිවන නිවන නිවන නිවන කියන්නේ මොකක්ද නිවෙනවා නිවීම නිවීම අපේ ළඟ තියෙන එකක්ද අපි හොයන එකක්ද දැන්? එහෙනම් අපේ ළඟ තියෙන්නේ මොකද්ද දැන්? නෑ මං කියන අරවදනේ කියනවා දැන් නිවීම නම් හොයන්නේ. නිවෙන විදියක් නම් හොයන්නේ. අපි දැන් මොනව වෙලා තියෙනවද? ගිනි ගන්න ඕනේ. එහෙම නෙවෙයි කාපතර හොයාගෙන යන්නේ. අපි ගිනි ගන්න මොකෙන්ද? රාගයෙන් ගිනි ගන්නවා. දේශයෙන් ගිනි ගන්නවා. දැන් කියන්න රාගය කියන්නේ මොකක්ද කියලා. දැන් ඒක දැන් ඔයාගෙන වගේද මේ යන්නේ? රාගය කියන්නේ මොකක්ද? කැමැත්ත කිව්වම දැන් මෙහෙම කැමැත්ත කියලා කිව්වොත් නම් මදි. දැන් දැන් අපි කාටද කැමැත්ත දලාගෙන මම වල රාගය දෙනවා කියලා. මේක දැන් ගලපලා බලන්න ඕනේ දැන් මේක ටිකක්. ඒක පොරක් තියෙනවද නැත්ද නැහැ. රාගය කියන එක හරියට විස්තර කරගන්න. රාගය මොකටද ඉතින් මිනිස්සු? පොඩි ආස්වාදයක් සැප ගන්න දැන්නා ගෙවිවා කියලා ඒතර විතර ආපේ මොන තරක් ආස්වාදයක් යමක් ආස්වාදය සඳහා අග්‍රය වගිනවා අන්න ඒකට කියන්නේ මොකක්ද රා අග්‍ර කිරීම මොකක්ද රාග එහෙනම් යම් ආස්වාදයක් අග්‍ර කරගෙන ඉන්නවා නම් ඒක මොකක්ද රාගය අග්‍ර කරනවා කියන්නේ මොකක්ද අග්‍ර කරනවා කියන්නේ ඒක තමයි එකම එක බවට අතන වෙන කිරියක් ඒ වෙලාවට කරන්නේ නැහැ ඒක මොන අවස්ථාවක් කියන්නේ ප්‍රා අග්‍ර කරන අවස්ථාවක් ගැන අපි දැන් අපිට මම එයා ගෙදර කවුරුද මේ මෙහෙනේ මම ගෙදර මෙන්න දැන් ඔයාලා ගෙදර ගෑන ළමයි කතු කරගන්න දැන් කොල්ලෙක් කොහොමද යා මොකද කරන්නේ දැන් මොකෙන්ද ඉන්නේ ආස්වාදේ මොනව වරන්නේ දැන් මිනිහා මේ වෙන වැඩක් කරගෙන යන ගමන් ඒක මොනක් මොකක් කරුත් දැක්කේ ඒ වැඩේ නවත්තලා මේ වැඩේ මොනව කරගත්තා අග්‍ර කරලා දැන් ඒක දිහා බලන්න දැන් මොකෙද ඉන්නේ ආස්වාදය අග්‍ර කරගෙන ඉන්නවා. දැන් මිනිහට වඩ පිටාව පේනවා කොහොමද යන්නේ කියලා බලේ පුත් දෙන්නේ. අරක අග්‍ර කරන්නේ. දැන් අර ඒ ගෙදර අම්මා ඔක්කොම හරි ඔක දැනගෙන ඉන්න රකලා බෙදරවල්. දැන් අර හිටියේ මොකද හරි සතුට නිකන් මූණෙන් ඉනාවක් තිබුණා. අපි කියන්නේ මූණ හරි ප්‍රබෝධයි. දැන් අර වහනක මොකද වෙන්නේ? අර ප්‍රබෝධය වෙනස් වෙලා ඉන්න වේශය මොකක් වුණා? අපි කියන්නේ වෙස් කරනවා කියලා. ඉන්න වේශය මොකක් වුණා? මාරු මාරු දෙවනි වේදනේ. දෙවනි වේදනේ මොකක්ද? දේශේ. එහෙනම් රාගයත් එක්ක අනිත් පැත්තට එන්නේ මොකක්ද? දැන් ඕ දැන් ඔය දෙකම හඳුනු හඳුනු මොකක්ද කියන්නේ? ඇයි මොහේ කියන අරක හරි වටිනවායි කියලා ගත්ත හින්දා ආස්වාදයක් රැක රාගය. රාගයට බාධා වුණ දර මොකද්ද? එහෙනම් අර රූපය හරි වටිනවායි කියලා ගැනීම මොකක්ද එහෙනම්? මොහේ. එහෙනම් රාගය දේශය දෙකම උපදවන්නේ මොකක් තුලින්ද? මොහේ තුලින් තමයි රාගයයි දේශයයි දෙකම උදා වෙන්නේ. එහෙනම් කොතන රාගය උදා වුණාම රාගයටම කරන්න මොකද අපි පාවිච්චි කරන්නේ? රාගය රාගය උදා වුණාම ඒක ඒක උදා වෙන්නේ නවත්තන්න මොකද කරන්නේ? බටේර මනෝවිද්‍යාවේ ඉඳන් කරන්න මොකද? දැන් බටේර මනෝවිද්‍යාවේ ඉඳන් අපිට රාගික බව වැඩි වුණොත් එහෙම රාගයයි. එයාට චුට්ට චුට්ට මනෝවෛද්‍යර මොනක් දාන්නේ? අනේ යාව නැත්නම් යාව මන් මේ මේ මේ මම මතක තවගොල්ලෝ කියලා කමු ගෑනරේ කරේ කිව්වත් ඉන්නවා මම වයි කරේ කවුන්සලින් කරනවා කියන අපෝ ඒකද මම හිතන්නේ තවගොල්ලෝ කියන ඕක වැඩක් නෑ ගුරු ඕක ආදරේ අර දැන් මොකද වෙන්නේ කියලා දේශේ එනම් බටහිර මනෝවිද්‍යාවේ රාගේ කමන්නේ මොකෙන්ද දේශේ වැඩි ඉඳ ගැට ගන්න කියන නනුවල දැන් අනුගෙන් ගැට ගන්න ඉඳ දේශේ වැඩි අවුනවුන කරන ගාන ගන්නවා මිසු වෙන්නේ දැන් මනෝවිද්‍යාව එයා මනෝවෛද්‍යවර එයාගේ උඩට දාන්න ගන්න. අනේ මුත්‍යව ගන්න ඕන මේ මේ ඔයාට මේ නම්බුල චොකලට් දාන්න මේ හරියාදේ ලොක්කම වාගේ. ඇයි මේ? අනේ අර වත් දාන්න. එනම් බටේන මනෝවිද්‍යාව කියන මහා ගුණ හටතාවන. ව්‍යාජයේ සංකල්ප වල ඉඳලා පොරගෙන මොකද වෙනවා? රාගය දේශයෙන් කැපුවා. දේශය රාගයෙන් කැපුවා. හැබැයි රාගයයි දේශය දෙකම උදා කරන්නේ මොකක්ද? මෝහය බුද්ධ සාසනේ කමන්නේ රාගයත් නෙවෙයි දේදත් නෙවෙයි මොකද්ද? මෝහය කමනේ කරයි මුලින්ම කමලා. දැන් ඉතින් ඉංග්‍රීසියට දැන් මම විද්‍යාවේ යන යනෝනේ වටේ ලංකාවේ බදු දෙන නියම ක්‍රමය ලංකාවේ තියෙන. ලංකාවේ කමන්නේ මුලින්මයි. මොකද්ද කමන්නේ මුලින් මෝහය. එහෙනම් බුද්ධ සාසනේ රාගයත් නෙවෙයි කමන්නේ දේදත් නෙවෙයි මොකද්ද කමන්නේ? මෝහය කැපුණාම රාගය උපදින්නෙත් නැහැ. රාගය නිසා දේශය උපදින්නෙත් නැහැ. පැහැදිලි නේද? එහෙනම් ඔන්න ඔය ක්‍රමය තමයි බුද්ධ ආධරේ කියන ක්‍රමය. ඔන්න එහෙනම් දැන් දැන් එහෙනම් ලෝකේ ලෝක සත්ව ලෝකේ ගිනිගන්නේ මොන තුන නිසාද එහෙනම්? රාගයයි, දේශයයි, මෝහයයි. ඒක කොහොමද? ඊට පස්සේ යනකොට රාගයේ ගින්නක් වෙන්නේ මොකක්ද? රාගයේ ගින්නක් වෙන්නේ කොහොමද? ඒකත් කියන්නේ හැබැයි විතරම ගොඩක් හේන වෙන යනකම් කියන පොඩක් ඒක තමන්ට නෙවෙයි ප්‍රශ්න මොකද දැන් ඔතන යනකොට අර කටේ ඔක්කොම අවදාන කඩාවේ මුලෙන් යනවා මම කියවනේ මුලින් පටන් ගන්නකොට සමාධි කඩනකොට මම බරපතල පාපයක් වෙනවා. දැන් ඔබ දැන් පේන්නේ නැහැ පාපේ. කවදාද කවදාද නිවන් දකින්න වෙලාවට තමයි ඔබ බලපාන්නේ. එහෙම යන එක මම කියනකොට. හරිනේ? දැන් එහෙනම් දැන් එහෙනම් රාගෙ දින්නක් කියලා කොහොමද අපි අද ඉස්සර කරන්නේ? දැන් මේ මගේ අපේ මෙච්චර මේ මෙච්චර වටිනාකමක් තියෙන රාගෙ කොහොමද දින්නක් මේ? මේ ලෝක සත්‍ය පොරගන්නේ මොකක් වාගේද? ඒක දින්නක් කියලා අපි මෙච්චර හොයන්නේ. රාගයේ ගින්නක් වුණාට ඒ ලැබෙන ආස්වාදය හැම යාගේ ඉන්න මොනවද වෙන්නේ? යටමත් කරන්නේ. ඇයි? ඒ තරමට ආස්වාදය මොනව කරගෙන ඉන්නේ? අග්‍ර කරගෙන ඉන්නේ. දැන් උදාහරණයක් කියන්නකෝ. යම් අපේ දුම දැන් උන් පාඩුවේට ළමයෙක් ඉන්නවා. ඉතින් ඕල් ලෙවල් 9 10 පන්ති වලට ඇවිල්ලා දැන් ඌ හොඳට කාලා ගිහලා ක්‍රිකට් ගහගෙන ඉන්නවා. දැන් මේ කොල්ලට සම්බන්ධ වුණා ගෑනට. දැන් උදාහරණ ගන්නකොට ඔබගේ ඔබගේ තරම ඇදගෙන ගිහිල්ලා ඒ කාලේම මතක් කරගන්න එපා. ඒ මොනොත් එහෙම බණයට බණ තේරෙන්නේ නැහැ. හැබැයි උදාහරණ නොගෙන මේක පහදන්න බෑ. ඒකට උදාහරණ දීපට පෙර අවධාරණය කරලා තිබ්බා ඔබ මේවා මතක් වෙයි. ඔබ ඒකට විතර මතක් වුණොත් මොකද කරන්නේ? මතක් වුණොත් ඒක තමන්ගේ මතක් වුණා මතක් වෙනවා මොනවද මේක දැන් මොනවද? මොකද මේකට බුදුහාමුදුරන් වහන්සේ උපදේශ මොනවද කරන්නේ? සම්ප පාපසකරණ බුදුරජාණන් උපසම්පදා සචිත්ත පරියෝ තපණ තපණ තපණ සිත මොනව කරන්නේ? තපණ තපණ දානවා කියන්නේ මොකක්ද? අල්ලා මොකක්ද තද කරලා අල්ල ගන්න හිත. එහෙනම් හිත මොකක් හරි විදියට ගන්න. කියලා නවත්තන්න පුළුවන් එකක් තපණ දාන්න කියලා. එහෙනම් උදාහරණ කියන කියලා වත්තන්න කියලා. ආ ආ හිත ඒ කාලවලට යන්නවා එන්නේ මේ මල්ලි ගහන්නේ කොහොම හරියද? එහෙමනම් හරියන්නේ නැහැ මේ හිත සසර පුරාම අපිව අමාරු කරන කවුද? හිත කියන්නේ අවාගේ කියලාද තපලයි කියලාද? ඒකනේ චන්දන තපලම් හිතන් කිව්වේ. මේ ලෝකේ අපි සතර පුරාම අමාරු ඉඳ අපි කවුද? ඇයි හිත තමයි අපිට නිවැරදිනේ ඥානය නෝ නෝබල. හරි ටෝකේ වුණා. ඒක දාන වදලුත් පුරන මොනේ එකද? මාරේ. හිත දෙන්න හිත අපිට හිත අපිට දෙන්නන්නේ මොන රූපද? හිත අපිට වටිනාකමක් දෙන්නේ මාන රූප. එහෙම නැත්නම් මාන ශබ්ද, මාන සුවඳ. මාර රහ මාර ඇඟට සමීපයි අන්න මොකද්ද මේ කියන්නේ මො ඔක්කොම අපර ඔය දෙන්නේ හිතම නේවද ඔය බුදුආගමගේ ඔය දෙන්නේ මාරය කියනවා ඔබත් මෙතන ලියුවේ බුදුආගමගේ වල මාරය කියනවා ඉතින් සතර අපායනේ අහන් ගන්නේ නෑ මොකද නවල දෙනවා දැන් ආ පොඩි පුළේන විවාහ වෙනකොට ඔයා හද මොන එකක්ද මාරය හැබැයි ඒක නම් කොහොමද කියලා කරන්න මාර වෙනවා මම කියන්නේ දැන් අනුපරදුම් පොල් නේම ගන්න මොන ඒවාද තමන් ඒකට මොඩක් එකද කියන්නේ මේ බන්ධන නෑ සමාන බන්ධන මොකද දාන්නේ තෝරන මොනතෝරන මොකද බන්ධනට වෙන්නේ ඔබ දැන් මායාගේ භූමියේ ඉඳලා තමයි ඇතුළේ කාගේ භූමියට දෙන්නේ බුද්ධ භූමියට නැගිටලා ඩි කරගන්න ආය යනවා බලන්න ඇවිල්ලා මම තෝරන දේ මම කරවන්නේ ආ දැන් ආය යන්නේ කොහෙද ආය මායාගේ භූමියට පරිසම් කඩුවේ ඒක තමයි මගල තොරණෙන් දුන්නු ක්‍රමයේ පැරණු පැරණි බෞද්ධයෝ අද මොකද කරන්නේ? දැන් මකර දොනවල බල බල යනවා මම මේ පාළුදරේ තියෙන පන්සල්ගේ. අන්න අර පාදන මාරු මකර දොනවල. ඒක දැන් ඒකත් මාරේ. දැන් කොහොමද මේ විදන්නේ මේ තාම. කල්පනා කරලා බලන්න. එහෙනම් එහෙනම් රාගයේ ගින්නක් කියන්නේ මොකද්ද? දැන් දැන් අර කොල්ලෙක් කර කෑමේ සම්බන්ධව දවස් ඉඳලා මිනිහට සැනසීමේ කීපද මිනිහ හරිය සැනසීමේ කාලා ගින්නාලා පාළුවේ ඉන්නකෝ එක දැන් තවත් සැනසීමටපත් වෙලා මම දැන් ගෑනලා නිකිනවනේ මට හරි සතුටුයි මම දැන් බුදුන් වඳිනවා මට ප්‍රශ්නේ කරන්නේ එහෙම ඉන්නවද මූ ගිරි ගන්නවා ආ දැන් තේරුණා වැඩි දැන් රාගය සැපදුනාද සැපීමක් දීලා පිළිදා දුන්නාද ගින්නද දුන්නේ දැන් මොකද්ද දැන් රීලු දුකදී ගින්න කන එක කන්නේ නැහැ දැන් නාන්න වෙලාවක් දැන් ගෙදරක ඉන්නේ නැහැ දැන් දැන් දැන් මොන අම්මගේ බර්ත් එකකට කිදිනවා කියලා. දැන් අර ගමන් යන පොත කරනවා දසා පොතේටත් ගන්නවා. හොරකම් කරනවා. දැන් කොහෙද යන්නේ? මේ පොඩි වැඩක් දෙකද කරන්නේ. නෑ අර කාසත් දෙන අර බොරු කියනවා. ඔන්න දැන් පේරෝනේ රාගය කියන අපිව අපිව දැන් කියලා මම කියන මේ උදාහරණ පොත්වල නෙවෙයි අප තුලින්ම ගන්න මේක. අපිට හොඳ නැද්ද? ඊට පස්සේ දස අකුසලයට මම පාවිච්චි කරන දඬ වැටුණා නේද? මොකද අපේ අපිට දස අකුසලට අපිව ගෙන්නේ කවුද? රාගය. එහෙනම් ඒ විතරක් නෙවෙයි. දැන් ඌට මෙලව 100ක් නැහැ. දැන් ඒ හැමතිස්සෙම ඉන්නේ බෙල්ල හරවලා. බෙල්ල හරවනවා. දැන් මොකද? ඒ අතර දැන් ඒ කෑල්ලම අයිය කෙනෙක් දෙන්න තීරුව දැන් අල්ලගෙන ගන්න. දැන් මොකක්ද කියන්නේ? ගැවුවොත් මුඩි කාලේ නෑ. දැන් පේනවනේ ගින්ද දෙන්නේ. ඒ අත බස් වල එල්ලන ගත්ත නැත්ත වෙලාවට ඉන්නවද? අපෝ මම මොකටද ඇත්ත වයින්නොත් ලාපුවා මම කයවුවත් වද එහෙම ඉන්නවද? නැත්නම් බලන්න. ඉඳලා ගන්න කොහොමද ඉඳලා? බලන්න මේ දුම් වල විදිහ නැහැ කොට. එන රාගය ඇත්තටම සැනසීමක් සිදුරද්ද ගින්නක්. දැන් ඔබට මම මතක් කරලා දුන්නේ ඔබ ඔබ ඔබත් ඔබ ඉඳන් හිටියේ මොකද කියලා. එහෙනම් මේ සල්ලි දීලා කාලය වැය කරලා මොනවද ගත්තේ? සල්ලි නැනවීමක් සිදුවලා දෙගත්තේ ඉන්නා. මේ දෙන්නා කිව්ව ඉන්නා කියලා. අන්න ඒක එහෙම හැමෝම හිතන්නේ නැහැ මේක ඉන්නා. ඇයි මේ තරමට මේ රාගය මේ තියෙන ආස්වාද හදාගත්ත මේ මායාවෙන් අර ගින්න මොනව කරගෙන දින්නේ? පානනේ. ඇත්තම රාගෙ ගින්නද? දෙන්න දුන්නා කියන්නේ කාමරයට ගියාම ඒක ඇයි ඒ තරමට මොකක්ද මේකට පැහැලා පැහැලා මේක පොඩ්ඩක් පත්‍යගෙන ඉන්න දැන් තියෙන බව දරාගෙන නේ මේ මෙන්න මෙතන ඉන්න ගන්න නතු ඉඳගෙන තෝද එකක් හම්බ වෙන්න කියලා දැන් එහෙම නෙවෙයි කොහොමයි මේක හැමදෙස්සෙම මේක නෙවෙයි අනික මේක නෙවෙයි අනික මේක නෙවෙයි අනික කවදාවත් හොඳ ඉරක් හම්බ වෙන්නේ නැහැ මේක නෙවෙයි අනික අර රාග බලන්න එන රාගයේ ගින්නක් වුණාට හැබැයි කලාවේ මොකද කරන්නේ ගින්නක් කියලා කියනවා එමුණුවොත් එමේ කලාව නෙවෙයි. එමුණු කලාව මලාව තමයි. ගින්නක් යන එක තමයි ගින්න නොකියන දයගෙන කලාවෙදී ගිහින් රාගෙට කියනවා. පොරුවන් නෙවෙයි. රාගයට කියන වෙන වචනයක් මොකද්ද? උණුසුම කියලා පොඩි අරමුණක් ගන්න මෘදු කරලා. ඒකද ආදරේ උණුසුම ළඟ දුක දැනෙන්නේ හැබැයි ඔය කාරණා ආදරේ ගින්න ළඟ දුක දැනයි ගින්න දුක ගින්නට ඇයි. එහෙනම් මොනවනම් එහෙනම් කලාවෙන් කරන්නේ රාගය මොනව මොනවද? ලෝක සත්‍යෝ රාගය බුදවනවද රාග නැවත ගින්නට අදලා දානවා. ඒකත් පොඩ්ඩක් හොඳ දෙයක්. එහෙනම් ගින්න දේශය මොකද්ද? දැනගීමද ගින්න. ඒක නම් කියන දැන හොඳටම දන්න පොඩ්ඩක් දේශයක් ආයකේ කොහොමත් විවිපත්තු වෙනවා. ඒ හේතුවෙම මොකද වෙන්නේ? මූණ කටරට ඇස් වතු වෙලා හෘද ස්පන්දන හැබැයි දේශය වෙනවා හෘද හෘද ස්පන්දන වේගය රාගයේ හෘද ස්පන්දන වේගය වැඩි වෙනවා. කියලා මෙන්න මේවා බලන්න ඕන කාලයකදී එහෙනම් රාගයක් ගින්නක් ද්වේෂයක් ගින්නක් ඒ දෙක නිර්මාණය කරලා මොහය එහෙනම් ලෝකයේ තියෙන භයානකම පිළිතුරුවාන රාග ගින්නයි ද්වේෂ ගින්නයි ඒක කවදාවත් ගින්දින නහුදාකට නියයි ඒක දැල්ලක් කියලා ගන්න ඒක හදවත් මුර මුරා නැගෙන කිවි දැන්නේ ඒව නිවන්න ඒව නිවන්න තමයි එකම ක්‍රමයේ තියෙන බුද්ධ ආධාරය විතරයි ඒක මාර්ගය රාගේ ගින්න එහෙනම් අන්න අපි කියන්නේ නිවන් දකිනවා කියන්නේ නිවෙනවා කියන්නේ. එහෙනම් මොනවද නිවන්? දැන් තේරෙන්නේ. ඔන්න ඔය තුන තමයි නිවන්නේ. මොනවද නිවන්නේ? රාගය නිවන්න ඕන, දේශය නිවන්න ඕන. ඇයි? ඕවා ගිනි. සීත හිමගෙන සිසිල නොදැනේ නැරේ උණුම ආදරේ. ඒක සීතල හඳ ගෙලියක් තිබ්බ හඳක් ගාව හිටියත් මොකද්ද උනේ? අපි දෙන්න හිටියොත් අපිට දැනෙන්නේ නැහැලු මොකද්ද? සීතලයි. මොකද සීතලෙන්නේ? රාගයෙන් නිවෙන්නේ. අන්න මේ ඔක්කොම නිර්මාණය වෙලා එළියට එනවා. හැබැයි ගිනි කියලා කියන්නේ ඔය ඒ ඒ අපේ කොහෙවත් ගීතේ කියලා දිනවද මම නම් අහලා නැහැ දින පුළුවන්. අපි අපි ලබන ඉඳලා දවල් දවල්ට අවුවේ හම්බන්තොලදී හමු වෙමු කියලා කිතු තියෙනවා. ඔක්කොම ගීතවල තියෙන කොහෙද හමු වෙන්නේ කියන්නේ. කොයි වචන දාලද මම මොනවද පරික්ෂා කරන්නේ. සීතලයි වසන්තේ හැම තිස්සෙම මේ ආස බෙමුතු මොනවද කොහෙද. එහෙනම් එදිරිපද එනද ගීත ගීතේ එයාට මනෝමතාවයක් තියෙන්නේ. සීතල වුණතාවයක් තියෙන්නේ. ඒක ඉතින් අපි අපි ඉතින් හැමතිස්සෙම ඕන කියන්නේ ඕනම කියන්නේ බලන්න තියෙන්නේ මොකද්ද? සීතල. සීතලමයි. දැන් ඕකට දැන් වෙලාවට හඳුනා ගන්න. ඕක ඇත්ත කතාව මොකක්ද? රාග ගින්න, දේශ ගින්න, මෝහ ගින්න පොඩි ආධාරණයක් තියෙන්නේ සීතල පරිසරෙ විතරයි. ඒක හොයන්න. මේව විග්‍රහ කරන වෙන කිසිම සාධනයක් නැහැ. මේ ඇත්ත ඇදලා ඉඳගෙන එකම සාධනය බුදු සාධනය. එහෙනම් අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ ලෝකේ මොකක්ද එහෙනම්? මොන මොකද නිදහස් වෙනවා? රාග කින්නේ. යම් කෙනෙක් රාගය අඩු කරගත්තේද, දේශය අඩු කරගත්තේද, මෝහය අඩු කරගත්තේද, ඔහු ඔහුගේ ගිනි මොනව කරගත්තද? ගිනි අඩු වුණා කියන්නේ යාට ඔහුගේ මොකක් වුණාද තවත් අර්ධෙක නියුණා. සම්පූර්ණ නෙවෙයි ටිකක් වුණා. නියුණා. ඒ නිවිච්ච බව කාටද තේරෙන්නේ නැහැ. අසල් වැසියට තමයි. එහෙනම් තමන් මොකද දැක්කේ? නිවිච්ච බව දැක්කද කියන්නේ මොකක්ද? නියුණා නැහැ. කියලා නිවන් දකින්න ධර්මමඟ ජීවිත පතරින් මේකේ බණහව ඇත්තෝ නිවන් දකින්න ජීවිතුන් අතරේ දෙද්දි බණහව නැති ඇත්තෝ නිවන් දකින්නේ ධර්මමඟ. ඒක දෙන්නේ කවුද? ඥාති විස්තරදී ආව ශක්තිය පොඩි ඒක හොරත් ඒක ගෑල නිවන් දෙන්නේ. එහෙනම් බුද්ධ ධර්මයේ ධර්මමඟ නිවන් දකින්න ජීවිතුන් අතරේ දෙද්දි. එහෙනම් මේ අද මම මේ කියන ධම්ම ශ්‍රී සද්ධර්මේ නම් අද ඔබ ගෙදර යනකොට මාත්‍යයක් කොහොමද කියලා යනවා. එහෙම වුණා නම් එක මං කිව්වේ සීසත් ගන්නෙ නෙවෙයි. ඔබට තේරෙලා නැහැ මොකද කරන්නේ. එහෙනම් බුද්ධ වාදනය කියන්නේ මොන එකද? ගිනි කියන එකද ගිනි වෙන එකද? ඔබ කැමති ගිනි අරගෙන ඉන්න එකද නිවිලා ඉන්න? අපර සතර පුරා නිවිමේ අඬගෙන කියනවා. ඔය නිවා ගන්න දියා නිවා ගන්න අපි ගිනි ගන්නවා කියලා දැක්කේ නැත්තේ. ගිරියන යනකොට දැනගෙන ඉපයි. අපි ඉන්නේ රාගකින් නැ, දේශකින් නැ, මෝහකින් නැ කියලා දැනගෙන ඉපයි. නිවා ගන්න. අපි හිතුවේ රාගයේ දේශේ මොහ ගින්නේ මොනවාද? හරි වටිනේවා. ඒක නිසා අපි ලෝකෙට ඇහෙන් කයි නාසෙන් දිවෙන් කයි මොන වුණාද? බැඳුනා. ඒවා අර බැඳේ වලේ කොහොමද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලට අපි දුක්නාද? පංච නාමයේ. නාමය කියන්නේ මොකක්ද? ඒ වචනම තේරුම දැකලාම ඔකට බැඳ මතිනවා කියලා ගන්න නැහැ. අම කියන්නේ මොකක්ද බෞද්ධයා? අමෘතේ මොකක්ද බෞද්ධයා? නිවන. නිවා ගැනීම. නිවන. ඒ නිවන කාලදාරණ නම් ඒක මොකක්ද? කා අම අම නැවති නිවන කාලවලයක් වේ නම් ඒක මොකක්ද? කා අම මොකක්ද? කාම. එහෙනම් කාම වර්ග ප්‍රධාන වශයෙන් පහේ රූප කාම, ශබ්ද කාම, ගන්ධ කාම, රස කාම, පොට්ටම්බ කාම. අපි එහෙනම් ඕවට ලෝකයා දන්නේ නැති කම නිසා වට ගැන මොනවද? සම්පත්. ඕවා මොනවා කියලාද ඉතින්නේ? මොනවද ඕන කියන්නේ පංච කාම සම්පත්තිය. ඔය සම්පත්තියේ විපත්ති. ශ්‍රී සත්තරණ බුද්ධමය පමණයි ඔය සම්පත්තිය නම් නෙවෙයි ඔය විපත්ති කියලා කියන්නේ. දැන් නොදන්න පුතන් ලෝකයා දෙන්නේ ඔකට මොනවද කරනවා. පංච කාම සම්පත්තිය. කරුණා කරවන්න පිනේ විස්තර කරගන්න යන්නේ ලෝකයා යන මාර්ගයට හාත්පසින්ම වාක්‍යයක් වෙනවා. ලෝකයා යන ගලාගෙන යන ගමනේ අපි මේ යන හදන යන මොකක්ම් බලන්න. එළමම් ප්‍රේණේ කරා. මේ පදේට මේ බැල යන පැත්තට අපි ගහලා යන පැත්ත මේ බුදුසාරේ කියන්නේ සම්පූර්ණ ගමන් මාර්ගේ කොට කරගන්න. කැමති නම් කරගන්න නැත්තම් මොකද යන්නේ? රාගකින්නේ, දේශකින්නේ, කොහොමද යන්නේ? පොඩි දෙයක් ප්‍රහාණය නැවට හරි. ඒකතරයි chance දෙන්නත් ඕන. ඒක වෙනවා පස්තරක. හැබැයි ඉතින් බලාගන්න මේ ඉන්න තත්ත්වයක්. හැබැයි එක දෙයක් මම නම් ගමන්න මේ සංසාර ගමනේ අපිට මේ අපිට මෙවැනි සීසත් ධර්මයක පහස ලැබුණා නම් අද අපි නිවාගෙනද නිවාගෙන නැද්ද? දැන් අපි අද නිවාගෙනද? ඇයි හේතුව? නිවාගත්තේ නිර්වාදයට ගත්තේ නැහැ නිවා ගන්න ක්‍රමේ දැනගත්තේ නැත. ඒතකොට අනන්ත සතරේ බුදුන් පහරුම් නැද්ද ලෝකේ? අනන්ත බුදුන් අපිට බලගන්න දී. බණහන්න යන්න යන්න ඇති. මොකද වෙලා තියෙන්නේ? අවබෝධ වෙලා යන්න. ඒකයි තාමත් මොකද මේකේ වෙනස් වෙන ළමයා හදාගන්න හදාගන්න. දැන් මම අර ඔය ටික ඔන්නට දිවාගත යුතු බවත් ලෝකෙ ගින්නක් බව වෙන්නවා. එහෙනම් මේ ගින්න දිවීම තමයි නිවන් දැකීම කියලා වුණා. රහත් අරියතුන් මහත්ය ගැන සියලු කිරිමවකට. උන්වහන්සේ සියලු කිරි නිවන කරයි ඵලය මොකක්ද? හරි හරි. හැබැයි උන්වහන්සේ තව චුට්ටක් ගිලි දිනන මොනවද? බඩගිනි. එහෙමද? හදාගත්ත කයේ ගිලි ටික ඒකත් කියලා උන්වහන්සේ මොනවද කරගන්නවා? පිරිනුවම් පැවරවල සියලු ගිනි වලින් විදහාස. එහෙනම් හරි උන්වහන්සේ අරිහත් වෙනකොට මොකද සෝපදිසේද නිර්වාණය ලබනවා. පිරිනුවම් පාන්දරවල මොකද ලබන්නේ? අනුපදිසේද නිර්වාණය. දෙතරයක් ලබනවා. එකක් රාග දේශ මොහ ගිනිවලින් නිවෙනවා. සෝපදිසේද නිවෙන්නේ කය දුම් ගිනියොන්නුත් වෙනවා කියන්නේ. පිරිණාම අනුපාතය දැකලා යන ක්‍රමය. එතන වරණ යන ක්‍රමය. එතකොට එහෙනම් මේ ලෝකේ මහා සැනසීම තියෙන්නේ කින්නද නිවීම තුල. ඔබට දැන් කියන්න බැරි මොකද ඒක නිවීමේ අත්දැකීම ඔබට අපර නැහැ. එහෙනම් ඒක මොකක් කරන්න ඕන? අපි උරගා බලන්න. ටිකක් නිවිගෙන නිවිගෙන යන සැනසීමක් තියනවාද කියලා බලන්න. සැනසීමක් නැත්නම් අත්දැකීම් පහින මොකක්ද නැහැ. ඒකට නිගේ ආයි බහින පාට යනවා නම් අත්දැකීම නෑ. බයරෙන්න හොඳ ඕන තමයි හැරෙන්න පුළුවන් ආයි. මේ ගැන බයක් ගැන හිතේ තියා ගන්න එපා. ටිකක් වයස වැඩි වෙන කට්ටිය කල්පනා කරමු දැන් ඒකට මම ඕක නෙවෙයි මගේ අදහස තිබුණේ. මම බැලුවේ දැන් මේ දරේ එකක් හරිනේ. තව දරයක් ආවෝ හොඳ මිනිහෙක් අරගෙන මේ එහෙම ඉන්න මේ මතු බලාපොරොත්තු තියෙනවා. මතු බලාපොරොත්තු තියෙනවද නැද්ද? මිනිහෙන් දැන් ඉන්නවද කවුරෙක්ද ඉන්න බලාපොරොත්තු දෙවියෙක්. දේවගණන් අර ඔය ධාතු මහරජිකේ දේවගණන් පල්ලෙහාට වයින්වලු ඔය මේ මේ දැන් අද ලංකාවේ දිවස් දිනන්න මේනවා. දැන් ඉන්නවා. කොහෙද බහිනවා කියන්නේ චාතු මහරජාගේ ටිකක් ඒ ලෝකෙ පිළිබඳ විතරම පස්සේ කරන්න. චාතු මහරජාගෙන් චුට්ටක් පල්ලෙහා දෙනවා දියඇලි. ඒවා මේ මෙහෙ දියඇලි වගේ නේ බොම්බත්තල්ලා වගේ නෙයි. මනස්කාන්ත දියඇලි දිනෝ ඒ දියඇලි වල නාන්න එනවලු කොහොමද? චාතු මහරජාගේ දේවගණන් එනවා. ඈ? අනෝපත්තරිලට එහෙම එනවා. මොකද කියන්නේ පොළ බලනවාද එහෙමත් නාතක අපරාධ මාන ඒ බලන්න පුළුවන් මොකද එහෙම බලන කරන්න පුළුවන් මේ ලෝකේ හරි පුදුමාකාර මායාවක් තියෙන හොඳට බලමු හොඳයි දැන් එහෙනම් මම ඔතෙන් එන්න ඔබ අර මේ විදිහට මෙච්චර මතු කරා දුක දුක ඇති උනේ චතුරාර්ය මම දැන් එහෙම චතුරාර්ය දැන් මේ මිසු කිව්ව හොඳයි මුලින්ම දුවේ කතාව චතුරාර්ය සත්‍ය දැන් අපි අවබෝධ කරගන්න යුතු මේකේ බේරේ මොකද නතුරාර්ය සත්‍ය කියන්නේ? ඔබ හරියටම තක්කන මදාය ආය දවසක් තියාගන්න බෑ. චතුරාර්ය සත්‍ය මොකද කියන්නේ ඔබෙත් එන්න. චතුරාර්ය සත්‍ය දන්නේ නැති වෙන්න බෑ මොකද බුද්ධාගම වලට W කියන X කියන කවුරු වලද ඉන්නවද? නෑ. ඕලේ වල. ඈ? දුක කියන්නේ මොකද්ද? දුක කියන්නේ අවිද්‍යාව තමයි ඒක ඒකේ හරි. ඈ? මං අහන්නේ චතුරාර්ය සත්‍ය කියන්නේ කොහේ? දැන් කිව්වේ නෑ නෑ සතරා සතේන හතර කියන්නේ දුක දුක ඇතිවීමට හේතුව දුකින් දිනීම දුකින් දිනීමේ ඔය හතරේ මොන ලකුණු මේ සකලි 10 කරේ හතර සතේ වෙනවා දැන් දුක කියන්නේ දුක කියන්නේ දුකයි කියවම දුක ඇති නැහැ නෝ කියන්නේ ඔන්න ඔය සංකාරයේ පාද මොකක්ද මොකක්ද කියලා මේ ක්ලාස් එකක් කොහොමද හැමදාම දැන් දුක කියන්නේ කැමති දෙයක්. දැන් වාක්‍ය ඛණ්ඩ කියන්නේ මොකක්ද? ඛණ්ඩ. අකුර වාක්‍ය කියන්නේ. මොකද දුක කියන එක හොයාගන්නවා. මම කියන්නේ අපි ඔය අර මේ එක එක කියන්නේ නැතුව. අපි කෙලින්ම මේ සඳහා ගම් මොන සූත්‍රය. ධම්මචත්ත. ඒ මම ඒක ගන්න ඒක තමයි පළවෙනි ධර්මදේශනේ. ඒ වගේම හැමෝම දන්න එකක් හැමෝම ගෙදරට තියෙන මොකක්ද? නම්පත් වලුගේ පුලා පොත් පිටක් හරි එහෙම නැති එකකින් අතොස්සන්වා විතර නම්පත් වලු උත්තරවද කියලා තියෙනවා හැබැයි අපරාධ කියන බෑග් කියලා පරිසංග තියෙන දේ බෑග් එකක් දාලා තියෙන්නේ පොලිසියෙන් එනවනේ එමෙන්නෝ දාන්නේ හරිනේ ගන්න පුළුවන් යන නම්පත් වලු උත්තරේ කවුද දාන්නේ කියලා අත්තර ආනන්දලා කොහෙද මොකක් මන්නේ වෙන මේ මරකට උඩ මේක හුදු බලන්න ඉදම් කෝපාන වික්කවේ දුක්ඛානිය සත්‍යං. මොකද දැන් අපේ ප්‍රශ්නෙට උත්තරේ කියනවා. මෙන්න මහණෙනි දුක්ඛ ආනිය සත්‍යං. කෙලින්ම ගත්තා ඕල දැන්. අර මේ ඕනේ. ඉදම් කෝපාන වික්කවේ දුක්ඛානිය සත්‍යං. මෙන්න මහණෙනි දුක්ඛ ආර්ය සත්‍ය කියලා උන්වහන්සේ විස්තර කරනවා. ජාතික දුක්ඛා ජරාමි දුක්ඛා විහාරි දුක්ඛෝ මරණම්පි දුක්ඛෝ අප්‍රේ සංප්‍රයෝගෝ දුක්ඛෝ වේහි විප්‍රයෝගෝ දුක්ඛෝ යම් ඉච්ඡං නලවති තම්පි දුක්ඛා සංකිච්ඡේන පංච උපාදාන සංඛා දුක්ඛා අට ආකාරයක් වෙනවා මෙන්න මහනේ දුක ජාතිපි දුක්ඛා මොකක්ද මොනේ කියන්නේ විතරේ නෝනද මොනේ මොකදගේ බරගල්ල ඉස්ලාම්යක් පාදලා මොකක්ද කියන්නේ ඉපදීම තුල කියන කිරුම් මොන මොකක්ද ආයතන ආය පහල නැහැ කියලා ඉතින් කය පහල වෙන එක ආයෝ කියන්නේ ඉපදීම ආයතන දෙක පහල වෙන කය කැපයි ඇය ගන්නාදේ දිව කය ගන්න නොදව ගන්න ඇස් වරයක් ඕන ඒව නැට ඇහැ දෙන්නේ කයක් ඕනවා මං අහන්නේ ජාති දුක්ඛ කියන්නේ මොකක්ද දැන් ඕන දැන් වැරදි එකට කොහොමද ඕක අහන්න දැන් තව 1000 බොරු කියන්නේ දැන් කියන මොකද ඉපදීම දුකයි. දැන් මම අහුව මොන ඉපදීමද? කොහොමද දැන් මොන මෙනේවා කියන්නේ? සියලු සත්‍යයන්ගේ ඉපදීම වෙන මේ වෙලාවේ තිබෙනවා පාරමිතික වෙලාවේ. දුකද? කාටද දුක? මගේ අම්මගේ ඔවිද දැන් ජීවිත නම් වෙන මේ පාරමිතික වෙලාවේ නේද ආකාරයක්. රුණා විශ්වවිද්‍යාලය ළඟ එතන ආඩාන. ඒකනේ මොකද කලුකුරේ ගාව මරණ දෝණි ගන්න වෙනවා. ඇයි හැමදේම දෙන්නේ කික්කද? නර්ස්ලා අනන්නෝ. ගොතවල් අනුභව කරගෙන ඉන්නේ අර මේ ලේබර් රූම් එකේ. ඇයි? යාවති දුක්ඛ ඇයි ඒක කිව්වොත් කොහොමද ඔය ජීවන ලැබෙ මොකද කියන්නේ? මේ කියනවා බුද්ධාගමේ ප්‍රායෝගික වෙන්න ඕනේ. මේ මහ මොළේ තියෙන්න ඕනේ. දැන් මොන දැන් ඇහුවට පස්සේ හරේ ෂෝක්කේ කල්කේ හොඳට දැන් තාම දැනුම් ගන්නවා. ලකුණු 10යි 10යි. යාවති දුක්ඛ ගැටි ප්‍රතිම දුක. දැන් ගිහන් වැඩිලා නිකාද දුකයි. ඈ? ජරාමරණ දුක නිසා තමයි ජරාවි දුක්ඛ. මං හන්දන් කීප දිනුවා අපේ ජන්තුයි. අපේ අහවලන් කියන්නේපා. දැන් මේ නැත්තම් ගොඩ් මේ මම ඔබ කරන්න ඔබ අපවතාවටපත් කරන්නේ නෙවෙයි කරන්නේ. මම මේ කරන්නේ මොකටද? ඔය විදියට තමයි මේක මොකක්ද කරලා තියෙන්නේ. ඉතින් මම තොතනින්ද තමයි මේක අහගත්තේ උනේ. මේ මේ මම මේ මහණුන් කියන්නේ නෙවෙයි. මේ මෙතනින්ද තමයි මෙතන එන්න ඕනේ. ඒකයි මම මම කරන්නේ. නැත්තම් වරදවට අහන්න එපා. මේ මේ තැන ඉන්න තැනෙන් අපි එන්න ඕන උඩට. ඉන්න තැන පිළිබඳව මම මේ ප්‍රශ්න කරන්නේ එහෙනම් ඒතකොට ඔබට තේරෙනවා එහෙනම් අපි ඉන්නේ හරි තැන නෙවෙයි කියන එක. ඒතකොට හරි හොයාගෙන යනවා. අද අපි ගන්න ප්‍රයෝජනේ ඒකයි. එහෙනම් ජාති දුක්ඛා කියන්නේ මොකද්ද? මේ අලුත් භවයේ උපදින මුසිත දුක. මොකද අපිට ඔක වැඩේදී ඊළඟ එකට යන්නේ සිත පිළිබඳව අපිට දැනට එහෙම දුකක් නැහැ නේ. මොකද අපිට භවයේ භවයේ ඔව් පහළවන මුසිත. දැන් දෙවි ලෝකේ පහළවන. ඒක තමයි. තමන් මේ අඩුවීම සැපේ කියලා ඉදලා. ඔය කියලා දුකේ අඩුවලා ගන්න කොහොමද? නෑ අපි හරියට දැන් දැන් නම් ප්‍රමාණය උත්තර හො හරියදී ඔය කියන පොඩි පොඩි අපෝ ඩර ගන්න නෑ ඔය. පොඩි පොඩි කාරණාවල් කියන ගන්න. නමුත් ඕකට වඩා අපිට මේක හරියට ඔය හොතර මෙන්න මෙහෙමක් තියෙනවා. අපි බුදුදහම හොතර අවබෝධ කරගන්න නිරුක්ති දැනගන්න. ලංකාවේ අතර භාවිතා නොකරන දේ මොනවද? ඒක කොහෙන් කාණ්ඩගත් මේ අපිට ආපු එකක්ද? මේ බුද්ධියන මාසේ ඥානය. තෙසත්තා ඥානෝනේ එකනා මොකද්ද? නිරුක්ති පරිසම්පදා ඥානම් බුද්ධ ඥානං. අද ලංකාවේ පාවිච්චි කරන කට්ටිය උත්තර බලන නිරුක්ති. ආදීන මොකද? අර්ථ ධර්ම නිරුක්ති වලින් බලහවෝදී තමයි හතරවෙනි එක වෙන්නේ මොකක්ද? පටිපාණ වෙන්නේ. අපි අද මෙතන වාඩිවෙන පටිපාණ වදන්නේ. නැදගෙන යනකොට තීරණ ටිකක් හරි බොරු කරලා කඩලා යනවා. වෙනත් පරිපාලනයක් නම් පුළුවන් සම්පූර්ණ වෙන්න. මොකද අර්ථ ධර්ම නිරෝධය. අද ලංකාවේ ඕන තරම් තියෙනවා. අර්ථ තියෙනවා, ධර්ම තියෙනවා මොනවද අන්න අර්ථ තියෙන්නේ ධර්ම තියෙන්නේ නිරුක්තිය නැති කාලේ සීසත් ධර්මයේ මොකක් පිට කාලේ. යයින. සීසත් ධර්ම හැමදාම තියනවාද කාලයක් වැහෙන කාලයක් යනවාද? හරියට උපමා කරලා තියෙන මොකද මූදුරාලද? පිටකදී උඩ නැගෙන විදිහට ත්‍රිපිටකයේම කියනවා ශ්‍රී සද්ධර්මයේ මතුවන කාලයේ බුද්ධ ශාසනය බබලන්නේ තියනවා ත්‍රිපිටකේ. මුලම තියෙනවා. හොඳ ත්‍රිපිටක කියනකොට දිරන්නේ හොඳයි. හොඳට පොත් ටික අර්ථ කරලා තියාගන්න ඕන. ඒක දැකවත් නැහැ. ශ්‍රී සද්ධර්මයේ මතුවන කාලයේ බුද්ධ ශාසනය බබලන්නේ. ශ්‍රී සද්ධර්මයේ වැසියන කාලයේ බුද්ධ ශාසනය නොබබලන්නේ කියලා ත්‍රිපිටකේ තියෙනවා. ඉතින් මගේ අම්මේ බලන දේ මොනවද කියන්නේ? මේ වගේ සංගීතය ගැන කතා තියවද මම හිතන්නේ මම දන්නු කියන එකක් තියෙනවා දැන් ඕව බලන්න ඔක්කොම වෙන වෙලා මේ මෙතන කරන්නේ මොකද්ද දර්ශනය විතර අරගෙන නම් මොහොතරේට දර්ශනය ගන්නද කියලා තියෙන මොහොතරේට ඒ වෙනවා දර්ශන මොහොතර ගන්න උඹ වැඩේ පේනවනේ නෝනි ඔන්න බලාගන්න දැන් මේ අපි මේ ඔබට මතු කරලා දෙන අපි ඔක්කොම ඉන්න මේ මේ බෞද්ධ වල ඉපදෙලා ඉන්න ආගාධයේ මේ මතු කරලා දැන් අන්න ජාති විදුක්ඛාගෙන ජාති අප්‍රිය කියන වචන දෙකකට එකතු කරලා තමයි ජාති කියලා දෙන්නේ. ඕකට කියනවා සම්පි. අපි ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගත්තේ පෙරපර වණන් නිසි විදුණු ගලපණු සඳනම් පූර්වතර ලෝක පරතර ලෝක කියලා මේක කිරිමාර හැදුවා නේද? ඒක කඩලා වරන්න අපෝ. ජාති පි කියන්නේ මොකක්ද? ජාති කියන තනි වචන හැදලා තියෙන ජාති එකතු කිරීම අප්‍රිය. එහෙනම් අප්‍රිය જાති තමයි මොකක්ද එන්නේ? දුක දෙන්නේ. දැන් මම අද මේ දහම්සාවෙත් පටන් ගන්නකොට ಜಾති කිව්වේ මොනවද? මේ ලෝකේ යම කරගත්තානම් ඒ කියලා මොනවද? ඒකින් අපට ප්‍රිය જાති මොනවද එනවා? ප්‍රිය අපි ප්‍රියයි කියලා වෙන් කරගත්ත ಜಾති මොනවද අපිට දෙන්නේ? පදේනවා අපි අප්‍රියයි කියලා උදාහරණ කොටවල් මොනවද අපිට දෙන්නේ? එහෙනම් අන ಜಾති දුක කියන්නේ අප්‍රිය ಜಾති දුකයි. ඒකේ අනිත් පැත්තට ගත්තම එහෙනම් ප්‍රිය ಜಾති මොකද වෙන්නේ? එහෙනම් මේ ලෝක සත්‍යයට මේ ලෝකේ මොනකොලව දෙයක් තියෙනවා. සබකොල වෘත්ති වෙනවා. වෙන කරගෙන නැහැ. එන්න මේ විග්‍රහ කරගෙන යන පිළිවෙල කලබල වෙන්න එපා. අවසාන උත්තරය සමා වෙන්නේ. ජරා දුක්ඛ කියන්නේ. දිරනකොට දුකයි. අර ජාති දෙකේ මොනේක දිරනකොට දුක. ඔන්න කලබල මේ ප්‍රඥාලාමක් අතනාම වෙන කරගත්ත සම්පජාතියයි දුක් ධාතියයි. ඕකෙන් මොන එක දෙනකොට දුක. ප්‍රිය ධාතිය සැප ධාතිය දෙනකොට දුක. දුක අපිට දුක ධාතියක් කියන එක දෙනකොට දුකද? හොඳට කල්පනා කරලා දෙන්න. අපිට මැනි කියන්නේ මොනවද කියලා. සැප දෙන ධාතියක්. ඔය ගාන යන්න පුරුදු වෙලා නෝටුපත් වෙන්න. හැබැයි අද වෛරස් කියලා ධාතියක් හඳුනනවා. වෛරස් ටික අයින් වෙනවා බෙහෙත් ගවම. දැන් ඒක කොහොමද දුකද? අනේ වෛරස් ධාතිය අපරාධ විනාශ වුණා කියන දුක කියනවාද සැප දෙන්නේ? වෛරජ්‍ය ආදී විරාග කරනවා නැවතුනද? ඒක සම්මාන ලෝකයට තමයි. එහෙම නේද? එහෙනම් ඔය මොකටද මේ පොරබඩු අරවන්නේ කටේ? අවද වෙන්නේ මොන පිරම වලදී රාත්‍රි? ආ ඒ දෙකෝ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ කියන්නේ ඉතින් පොරෙන් හැරි කියනවා කියන්නේ. අපේ නොකොතෝක දරද්දා. දෙල්ලන්නේ නැහැ ලෝකේ. යාවි දුකයි ලකුණයි. ව්‍යාධි දුක කියන්නේ මොනවාද? ලෙඩ රෝග. අර මොන જાතියට ලෙඩ හැදෙනවා? හොඳට ප්‍රශ්නාවෙන් ගන්න. මොන જાතියට ලෙඩ හැදෙනකොට දුක? කලබල වෙන්න මහදසි නෑ. ප්‍රිය જાති තියෙනවා, අප්‍රිය જાති තියෙනවා. මොන જાතියට ලෙඩ හැදෙනකොට දුක? අප්‍රිය જાතියට ලෙඩ හැදෙනකොට දුක කියන්නේ ප්‍රිය જાතිය. ප්‍රිය જાතිය. අයියා ඉන්නවා අයියයි බාප්පා ඉඩම වල නඩු කියනවා. හරි? අයියා අපේ පැත්තේ බාප්පා අපේ ඉඩම වල නඩු කියනවා. ඔන්න ආරංචියක් යනවා බා මේ බාප්පට අංගභාගයක්. සැපද දුකද? මම කියන්න නැහැ මොකද ඒක. දැන් ඕම ඉඳලා අයියට අංගභාගය හඳුනොත් දැන් පේනවා දැන් ඔන්න උදාහරණයක් ඔන්න තේරෙන්නේ වැඩි. දැන් එන මේ ඇත්ත ටික ඇදලා ගන්නම වෙනවා මේක. ඊළඟ ඊළඟ මොකද? ජාති දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ ඊළඟ මොකක්ද? මරණ දුක්ඛ. මොන මරණ දුක්ඛ? මොන ජාතියේ මරණයද දුක දෙන්නේ? ක්‍රියායගේ මරණයද අප්‍රියායගේ මරණයද දුක දෙන්නේ? කොබ්බෑඩෝ මහන්තයා මරනකොට අපර දුක දුන්නේ ප්‍රවාහ කරනවා. කොබ්බෑඩෝ හමුදාවේ කොබ්බෑඩෝ මහන්තයා මරනකොට සිංහල ජාතිය මොකද? දුක තමයි හේතුව සිංහල ජාතියේ මේ කවුද යා? ප්‍රියයි කියන්නේ. හැබැයි ප්‍රභාකරන් මැරෙන්නවද කවුරු කිව්වත් කවද නැහැ. ඒ මොන මරණයක්ද? ඒක ප්‍රිය මරණයක් නෙයි. අප්‍රිය ජාතියේ මරණයට ප්‍රියයි. ප්‍රිය ජාතියේ මරණයට අප්‍රියයි. දැන් මේක මොතර ගන්නවට ප්‍රඥාවයි. එහෙනම් ලෝකේ මරණ දෙකක් නැද්ද ප්‍රිය මරණය අප්‍රිය මරණය. ලෝකේ පොදු වෙලා තියෙන හැම මරණයක්ම පවුද? පරාකාරයක් මරණය පවුද? දැන් දුකද හැබද? තපා උදාහරණ බොරුට අනේක හොඳ නැහැ කියන මේ සමසාරකච්ඡාවේ ගොඩාක් යන අත කියනවා අපිට බයිර කරලා අපේ අපේ උන් මරපු දැන් ඉඩම් අත්‍යරන්ත දූෂණයට ලක් කරපු එකේ මැරෙනවා තමයි දුකද ඒකට තමයි කියලා ගන්න ලෝකේ එහෙනම් අපි මෙතෙක් දෙනනම් ලෝකේ පොළවල් තියෙන වෙලා ඉන්නවා අප ගොඩයි ඊළඟට කියනවා දැන් මම දැනන මේ දහම් මතු කරන්න විතරයි කවුරු හරි ඕනේ ඉතුරු සංකරන්නේ කවුද තමන් තනියෙන් බුද්ධ ආදරේ එහෙමයි ජාති දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණ දුක්ඛ අප්‍රේයි අප්‍රියන්නා එක්වී මොකක් වෙනවද? දුක එහෙම තැන් තියෙනවද? මගුල් ගෙදර යනවා තරහකාරයක් තියෙනවා ආණ්ඩු ගෙදර. මොකද වෙනම ආදර හදන්නේ නැහැ. දැන් මූණ්ඩ උඩ බලව ආණ්ඩු නා. දැන් මොකද? දෙක වල නැහැ බලන්න. දැන් ඔය හේතුව මොකද? අප්‍රියන්නා මොකක් වෙනවා? දැන් විපාක. ඊට පස්සේ එක කට්ටියක් යන කාලේ යනවා. දැන් මොකද වෙන්නේ? මහා සැලදීමක් වෙන මොකක්ද උදවල්ගේ. ඇයි අපේ රටේ මොකක් වුණාද? මේක වුණා. අප්‍රියයි සංප්‍රයෝගෝ දුක්ඛ අප්‍රියන් නා එකතුවීම දුරගෙන අප්‍රියන්ගේ මෙන්වීම ප්‍රියෙහි විප්‍රයෝගෝ දුක්ඛ. ප්‍රියන්ගෙන් වෙන්නීම දුක. එහෙනම් ප්‍රියන් නා එක්වීම දැන් කණ්ඩායම් තියෙන එයාපෝට් එකේ දුව දෙකම රට යනකොට මොකද වෙන්නේ? අඬනවා. නෝන රට යනවා මහත්තයා අඬනවා ඉති ගාකා. අර සමෝද ඔළුව තියලා හේතුව මොකක්ද? ප්‍රියෙහි විප්‍රයෝගෝදී අවුරුදු 4 කියලා බිරිඳ එනවා දැන් ඇපල් අරවම ආගෙන ඉස්ති බිරිඳත් ඇපල් ගියා වගේ හැදිරෙනවා දැන් බෑ මාතරවත් අන්න දැන් ඒ මොකද්ද ප්‍රියන් හා එක්වීමේ සැපයි ප්‍රියන්ගෙන් වෙන්වීම මොකද වෙන්නේ ඒකත් දෙකට දාගෙන ඉන්නවද නැත්නම් අපි මුළු ලෝකේ මොකක්ද කියලා කියන්නේ ඊළඟට යම් පිටං නලවදි තාපේ දුක යම් ප්‍රිය ඉච්ඡාවක් වේ මිත්‍යාවක් කරනවා ගණන් නොලැබුණොත් ලැබුණොත් දැන් වෙන ඊළඟට අන්තිම පාර ඉස්තර කරන්නේ දැනට ලෝකේ මොකක් කරන්නද බලවත් මොකද තම කොටයි කොයින් අම් මොන කොටද දැනෙන්නේ මොන කොටද කියලා ගැටෙන්නේ තම කොටට දැනෙනවා තම කොටට දැනෙනවා යනවා දුම් කොටත් එක්ක අපි කියනවා අනේ අපේ දුම් කොට අපි කරා එන්න එපා එනවද නැද්ද එහෙනම් ඒක අපිට ඕන විදිහට නවත්තන්න පුළුවන්ද හේතු බලයක්. පෙර සමරේ කරපු අවඩ අසාධාරණ හේතු වලගෙන අපි කරා මොකක්ද දුක් වෙනව නවත්තන්න. පෙර සමරේ කරපු යහපත් හේතුවෙන් අපි කරා මොකක්ද සැපේනවා ඒකට ඇලෙනවා. එහෙනම් අපේ ලෝකේ මේ සංසාර ගමන යන ඇලීමෙන් තමයි එහෙනම් අපට කැමැති පරිදි සැප දුක වෙනස් කරගත හැකිද? එහෙම නැහැ. දැන් මේක දෙන්නා ලෝකේ අපි ලෝකෙට අපි ඇලුනේ දුකටද නැත්නම්? අපකොටසත් එකනේ ඇලුනේ නේද? right මේක ඉතින් මොන හොඳට ගන්න මේ. දැන් ලෝකෙ කොරවා දෙකට බෙදුවා දුකටයි. දැන් හොඳට දුකට කොහොමද ප්‍රශ්න නැහැ කොහොමද දුමයිනේ. දැන් මේ හොයලා බලන්න මොන කොට ගැනද? තතෙක් කරගෙන උදාහරණ. මාළුවා අල්ලන්නේ විලී කොක්කද මරුවා. බිලීකොක්ගේ පණුවෙන් ගහලා දැම්මම මාළුවා ගිලින්නේ බිලීකොක්කද පණුවද? බිලීකොක්ක එනදී පණුව නැතුව දැම්ම බිලීකොක් කිල්ලට. ඒ මාළුවෙම සියදින් හානි කරන්න කැමති ඉන්නේ ගිලින්න පුළුවන්. හැබැයි මාළුවා ගිලින්නේ මොන මොනවාද බිලීකොක්කද පණුවද? එහෙනම් මාළුවාට ප්‍රිය එක මොකක්ද? මාළුවා අප්‍රිය මොකද්ද? හැබැයි ඒ අප්‍රිය දේ ප්‍රිය දේ කිපරවලා තියෙනවා. ආහලා තියෙනවා. මාළුවා ප්‍රියදේ අල්ලලා මොකේද දැන්නේ අපරාධ දුබල. හැබැයි ඌ මාළුවා ගිහිල්ලා මොකක් ගන්නවද? සැපක් ගන්න ඕන දුන්නේ මොකක්ද? මොකද කොහොමද? ලෝකේ එක විදුව අපි කරා දුක වෙනවා. තව කෙනෙක් එක දුක වෙනවා. අතරේට මොකක් වෙන්නේ මාළුවා මනවා නැමති යම කෑවා. අපි කොරන්නේ කෑවා. මනවඩන රූප නැමති යම කෑවා. මනවඩන ශබ්ද නැමති යම කෑවා. මනවඩන ගන්ධ නැමති යම කෑවා මනවඩන රස නැමති යම කෑවා මනවඩන පොට්ටප්ප නැමති යම කෑවා කෑවේ ඔවා කව් ඔවා කෑවේ මොනවා කියලාද වචනයක් දාලා කෑවේ මාර රූපේ මාර සදේන කවුදෝ දාලා තියෙන්නේ මායාගේ යම කෑවා හැබැයි මායාගේ අප කෑවේ අපි දුක් විඳින්න දරු විඳින්න හැබැයි මායාගේ යම අපි දැකේ මොකක්ද අවසාන දෙන්න එහෙනම් ලෝකේ කෙලින්මත් අපි කරා දුක වෙනවා අනිත් එක්ක දුක එන්නේ අපිට මොකක්ද දැන් පහත ලෝක සත්‍යය අවු වෙන්නේ කෙලින් වෙන දුක නෙවෙයි ඒක මොකක් විපාක විදියට ලෝකයා ලෝකෙට බැඳෙන්න ඔය ගැන දෙක මොනේ කරන්නේ සැප හරහා එන දුක කරා ඇයි අල්ලන්නේ අර දුක් වල කෙලින්ම බේරෙන්නේ නැහැ මොකෙන් පහර දෙන්නේ සැප නැමැති මායාවකින් මොනවල දෙන්නේ හොඳට කිරෝ කිරණන්තේ රෝදලා කයක් හදාගෙන අන්තිමට මාරයාට ණය වෙනවා. ඒ මාරයා කැමරේ ගෑනේ. මාරයාගේ ණය මොකෙන්ද ගෙවන්නේ? මරණයෙන් ගෙවනවා. මාරයාගේ ණය ගෙවන්නේ මොකෙන්ද? මරණයෙන් ගෙවනවා. කයක් හදනවා. මාරයාගෙන් හැම කරනවා කයක් හදනවා. මාරයාට ණය වෙනවා. මාර මරණයෙන් ගෙවනවා. තව එකක් හදනවා. ආයි මරණෝ ගෙවෙනවා. ගෙවන්න ණය. මොකද කරන්නේ හැමදාම පස්සේ? කයක් හදනවා, කයක් හදනවා. අර ඒ කයවල් අතර මොන කයවල් දිනවන්නේ? පිළිස්කයවල් පදුකයවල් හරක් අණු දරවොත්තු මේ විලාට මේ මේ ගානඩි තලගොන් කවර තෙගුල් දෙවියෝ බ්‍රහ්මය මිනිස් ආදී මානවල ඌරු එහෙම හරක් ආය මොකක් කයවල් හදන එකේ කය හදන ගතියට අනුව කය හදන දැන් මේ වෙලාවේ වාසනාවට මොකද හදන්නේ ඉතින් දැන් අපි දැන් අපෝරි වෙනවා මොකක්ද මානයක් වෙනවා මේ මිනිස් බලන්න බලන්න බලන්න හැබැයි දැන් තාටි කරගෙන ඉන්නවා නම් බලන්න බලන්න හැමෝම පෙන්නන තව ඉතලා මානේ මානේකින් ඉන්න මිනිහා මිනිහානේ මානෙන් ඉන්නේ නැහැ උන්ටගේ නමදා වතාවක් එකයි කියන්නේ අන්තිමට දාන්න වෙනාට උත්තර වාන්තයන් ගමරේ ගමේ කිය මාත්‍යා හරි ප්‍රබලය කටකාරය ඕනතරක සම්පූර්ණ බයිනෝ කෑ කානෝ එතකොට දැන් ඔයවලට ධානලාභී වුණොත් පස්සේ මාළේ ඉතිමු බලනවා ආන්නේ ඇයි ඒ මහන්තයා ඉන්නකම් ආවුරුන් මොනව කරන්නේ? දැන් බුදුදහමේ පහ කියන්නේ සීසත් ධර්මය. බුදුදහමේ පහ කියන්නේ සීසත් ධර්මය. අනේ කාටද ඕක කියන බණ වැඩක් නැහැ. ඕකේ බණ වැඩක් නැහැ. පිස්සුල මං යමන් ඩ්‍රින්ක් එකක් දාන බණ අහලා කාටද ආරේ කියලා බණ කියන පහ ලූ කරනවා. ලූ කරනවා කියන්නේ පහත් කරනවා. පහ ලූ කරපු වර්ධනමක් කරනවා. මල්ලු වෙනවා. ආමුදුරන්න බැලලා සීසත් ධර්මයට බැලලා බලු වෙන එක හරුමඩ මිනිසුත් ඕක හරහා ගෙනත් දාන්නේ කොහෙට අන්න විභාගයෙන් දැක්කනේ අද හාමුදුරුවෝ වැඩ කරා හාමුදුරුවෝ කවුද දෙකම වරට හාමුදුරුවෝ මිනිසුරු කකා ඉන්න බලවට මහා ප්‍රබලයක් අපි ධානවල කියලා බලන්න කවුද කියලා ඔය විල්ලැජ්ජා මනෑම දැක්කම කවුද මේ බලවලයි බලමු කට්ටිය කියයි ඔය අද ලංකාවේ ඕකේ කට්ටිය ඕන මේ පොඩි කෙස් ගහක තරම් මෙලදකින් අපි ජීවත් වෙන්නේ මේ පණ ගියොත් මේ මේ දරුවන් සත්‍යව වුණු කරගෙන අනිවාර්යෙන් මොකද යනවා. ඔබ ආමුරට යන දේවල් නැහැ. බැලුවද කියන්නේ කපුරු සම්හාමුර. ඔව්. බැලලා බැලලා නැහැ. මොන ආමුරද? මේ හැමෝම කොයි මහාමුරද? අයනම් පොඩ පොඩි දාසක් කොහොමද පන් බල්ල මගේ වුණා බල්ලේ කියලා පන්දර ගම් වෙන්නේ නැහැ. ආමුරට පරිණායක බැලලා ආ එහෙනම් ඒකට අන්න ඊට පස්සේ අල්ලපුවා අර වල්ලත් එකම අයින් කරා ඊළඟ ඒක හරි ඒක හරිනවට අන්න එහෙම හරිම කියන්න එතකොට තමයි මේ දහම හොඳ විග්‍රහ කරන්නේ ඇත්ත කතා කරන්නේ ඇත්ත කතා හරි නේද නැත්නම් මේ දෙන්න ගන්න බෑනේ ඊට පස්සේ අර අල්ලපු එක බලලා අර වල්ලත් එක කරා ආවර මෙන්න ගත්තේ රාම වෛරදී හරි නෑ ඒක ඇත්ත මාදවලද ඒ වගේ බුදු පියාණන් මහත්තයා කියනවානේ මහත්තයා මොනවා හරිද හරි කියන්නේ මා හෝ මගේ සීසත් ධර්මයට හෝ මගේ සංගරත්නයට යමෙක් පණිනකොට ඔව්වා ගැටේ නම් මට අපිට පරිග්‍රහයි කියලා ඔව්වා ගැටේ නම් ඒ මගේ ශ්‍රාවකේ නෙවෙයි යමෙක් මට මගේ සංගරත්නයට මගේ ශාසනයට ප්‍රශංසා කරනකොට ඒ ප්‍රශංසා කරන්නේ කියලා ප්‍රමෝදා කරනවා නම් ඔවුන් මගේ ශ්‍රාවකේ හේතුව මොකද අරයා ඇලුනා අරයා බුදුහාමර කියන ඇලිලා ගැනීමයි බේරෙන්නේ කියලා කියන්නේ කොහොමද කරන්නකෝ? දැන් දැන් ඔබතුමා මේ කිව්වේ පොතේ වැදගත් එකක් වතුනා. ඒක කාටවත් ඔබතුමාට දැනන්නේ මොකටද ප්‍රයෝජන නැත්තේ? අන්න ඒකේ මම කිව්ව කතා කරන්න කියලා මේ ධර්ම සාකච්ඡාවක් කියලා. මොනතරම් වටිනවද කතා කරන්නේ? කාලේන ධම්ම සාකච්ඡානේ බුද්ධ සාසනේ තිබුණේ පෙර පොදුනෝ එකට එකතු වෙලා කතා කරේ. දැන් අද නම් මේ බෑන් එකක් දාගෙන පොඩු වෙලා ඉන්නවා. එදා මිනිස්සු කතා කරේ ගල්ලට නියමටම කතා කරනවා ගස්සට ධර්මයේ. ගස්සට ගල්ලට වරුඩ වාඩි වෙන ඒවට වරුඩ නිදහසේ ඉඳගෙන මේ පුටු වල ඉර වෙන්නේ නැතුව පොඩ්ඩක් නිදිමත එනකොට ටුට්ටක් එහෙට මෙහෙට එයා ඇවිදිනෝ නිදිමත අඩාගෙන ෂෝක් ස්වාභාවික ක්‍රමයේනේ එදා පෙර බොදුනු එහෙමයි මේ දාන දාගත්තා කරේ අද අපි පොටු වල පුටු වල පෑන් වල දාලාවද කරන්න දෙන්නේ නැහැ නැත්තම් මේව හරිම ක්‍රමයේ මේක තමයි අපි අදට අතට ඉන්නකම් අතුරු අතරේ නතර එදා එහෙම ගන්නෑ මොම්බාර පාඩ පොඩ්ඩක් නවත්තලා ගුරුම්බගේ කඩාගෙන එකක් දීලා බලන්න කොච්චර ආවායකෝ මේ තාම මෙහෙම කරන්න පුළුවන්. දැන් මේ දැන් ඒගොල්ලෝ නෝනාගේ පොඩි දැනන අර මහතු දැනන හිටද? දැන් ඉතින් බලන්න මේ මෙතන නිදහස් සීමාවලදී. කරුණා කරලා දැන් අනේ හොඳ මහේ මහත හොද්දක් දැන් යන ආපෝ ගමු. ලෝකේ දෙකට බෙදලා තියෙනෝනේ. මොකද බෙදන්නේ? තම කොටයි දුක කොට එළිම දුක කොහොම දුක මේක දුකක් මේක ධමක කියලා කාටද තේරෙන්නේ නැහැ. මිනිහට විතරයි. මිනිහාට විතරද මේක දුකක්ද මේක තමයි විදිහට තේරෙන්නේ. බල්ලන්ට දුක තමයි තේරෙන්නේ නැහැ. බල්ලන් දෙතුලේ ඉන්නවා. වයිනකොට මොකද කරන්නේ? මේ තේරෙන්නතරට නෑ ඔබ දුක තේරෙන්න දෙමි ඉන්නේ. එහෙනම් ඔය කියන දුක දැක දෙක කාටද මිනිස්සුන්ට විතරක් නෙවෙයි. ඊට සතුන්ටත් තේරෙන එක. තත්ත කල්පනා කරන්න මේ තැන ලෝක සත්‍යය ලෝකෙට එහෙනම් ඇලෙන්න. දැන් අපිට තියෙන ඇලීමේ ප්‍රශ්නේ තියෙන ඇලීම උතුර රාගදේද? බොහොම තියෙනවා. මම ඉතින් කිව්වනේ. එහෙනම් ලෝක සත්‍යය ලෝකෙට ඇලෙන්නේ කේ දුක දුකටද සැපටද? ලෝකේ ගිරින්නේ දුකද සැපද? ඒ කියන්නේ ගිරින්නේ. හැබැයි සැප ආස්ත තියෙන මොකක්ද? මේ කර දුක ගොඩක්. එහෙනම් මේ ලෝකේ පවතින නම් දුක මොකකින් අහලා දෙන්න ඕනේ? ඇයි සැප නැමති මායාවෙන් වහල් වෙන්නේ? නැත්තම් අල්ලන්නේ. ඇල්ලුවේ නැත්තම් ලෝකේ පවතින්නේ නැහැ. එහෙනම් ලෝකේ පවතින්න නම් හැදින්න ක්‍රමය මොකද්ද? පරිසම්පන්නව ලෝකේ දුක එනවන මොකෙන් වහලද? සැප නැමති මායාවෙන් වහල් වෙනවා. හැබැයි එතකොට එහෙනම් ප්‍රඥාවෙන් කරන්නේ දුක සැප දෙක තිරසොන්න තේරෙනවනේ. ප්‍රඥාවෙන් කල්පනා කරන මිනිසුන්ට තේරෙනවා දෙයියනේ ලෝකේ දුක කියන්නේ දුකක් සැප කියන්නේ දුකක්. දුකට හදලා දාන එකක්මයි කියලා තේරෙනවා. අන්න එයාට තේරෙනවා සමස්ත වශයෙන් සමස්ත ලෝකෙම මොකෙද කියලා කියන්නේ. අන්න විග්‍රහය. ලෞතුරා බුදුරජාණන් වහන්සේ. සමස්ත ලෝකයම පිරලා තියෙන මොකෙන්ද? දුකෙන්. ඒක තේරෙන්නේ සාමාන්‍ය ඥානයේද ප්‍රඥාවද? එන බුද්ධ ධර්මයේ කවුරු කරනවා? ප්‍රඥාවන් තියලා. තිරසනාට ලෝකේ දකුදුක දෙක දුකක් තේරෙන්නේ නැහැ. එයාට දුක දුකක් තේරෙනවා. තප තපක් තේරෙනවා. මිනිසුත් එහෙම නැද්ද? මිනිසුන්ට දුක දුක කියලා කියනවා දැප. හැබැයි සීසත් කරන හැමදාම අවබෝධ කරගත්ත දවසට යාළ දුක කියන්නේ දුකක්. සමස්ත ලෝකයේම දුකෙන් පිළිලා. මොන්න එහෙනම් සමස්ත ලෝකයේම මොන විමුක්තියද? ඔතනට එනකොට කියනවා ලෝකය සැපෙන් ශූන්‍යයි. මොකද කියනවා ශූන්‍යත විමුක්තිය. ආරම්භය. බුදුරජාණන් වහන්සේගේ අග්‍රමණය. දැන් මේ මොකද ධර්ම සාකච්ඡාවෙන් නම් මනරාගෙන මේ කරන්නේ. අනේ අපි හිතන්නේ මේ මේ අපෝ එක්ක නම් අපිට දැපක්වත් ගන්න ක්‍රමයක් කියලා දෙන්න කියලා බලනකොට මේ මොකද මේ කියන්නේ දැප කියන්නේ මොකද කියලා මේ සර් බලාපොරොත්තු කරලා දැන් කොහොම අත්හන බලන්න මොන බෞද්ධරෝම හිතුවා අද මෙහෙ ඇවිල්ලා හොඳ අල්ලන්න තරක් කියලා දෙයි කියලා දැන් කොහෙද ලෝකේ අල්ලන්නේ දැන් කොතනද ලෝකේ අල්ලන්නේ දැන් මම උදේට පෙන්නුවා අල්ලන්න නැහැ කියලා තව කෙනෙකුට පෙන්නනවා කොහෙන්ද ලෝකේ අල්ලන්නේ මෙතර ගලක් අපි මොකද කරේ දුකත් එක්ක ගැටුණා සැපත් එක්ක ඇරුණාට සැපේ කියන්නේ පුළුවන් එහෙනම් අපි මේ සැපේ සැපේ කියලා අල්ලන්නේ මොකක්ද කියන්නේ? දුක්කොඩක්. හැබැයි අපිට පිටට තේින්නේ මොකක් වගේද හැබැයි ඇත්තම යථාර්ථයේ සැපද? නෑ. එහෙනම් මිරිඟුවේ අපිට මොකක් වගේද වෙන්නේ? වතුර වගේ මිරිඟුවේ නැද්ද මොකක්ද? එහෙනම් ලෝකේ අපිට සැප වගේ වෙන කෑල්ලේ නැත්තේ මොකක්ද? මමයි. හැබැයි ඔය තේරුම් ගන්න මොකෙන්ද? ප්‍රඥාවෙන් මමයි. එහෙනම් ලෝකේ දුක දුකක්සේ සැප සැපක්සේ දකින්නේ මොනදේ මොනදේ කියන්නේ වේදනා චෛතසිකය. වේදනා කියන්නේ දැනෙන විදියට. ලෝකයේ දුක කියන්නේ දුකට සැප කියන්නේ දුකක් කියලා නිගමනය කරන්නේ මොන චෛතසිකයද? ප්‍රඥා චෛතසිකය. එහෙනම් මෙතෙක් කාලක් අපි වැඩ අරගෙන තියෙන ප්‍රඥා චෛතසිකයෙන්ද වේදනා චෛතසිකය. ඇත්තම ඇත්තම කියනවා වේදනා චෛතසිකය. ඒකන තීර්ථනුත් පාවිච්චි කරන එකම අපි පාවිච්චි කරනවා. ලෝකතර බුදුයාණන් වහන්සේ දේශනා කරන මේ ලෝකයේ සැපෙන් දුකෙන් දෙකෙන්ම නෙවෙයි තියෙන්නේ මොකද්ද? ලෝකයේ මහණෙනි දුක කියන්නේ දුකක් සැප කියන්නේ මොකද්ද? දුකට ඇදලා දාන මායාවක් තමයි. එහෙනම් ඒ විග්‍රහයට සමස්ත ලෝකයේ මොකද වෙලා තියෙන්නේ? දුකේ. එහෙනම් ලෝකයේ සැපෙන් මොකද වෙන්නේ? ශූන්‍යයි. ලෝකයේ සැපෙන් ශූන්‍යයි කියන එක ලබන අවබෝධයට කියලා මොකද්ද? ශූන්‍යත විමුක්තිය. හැබැයි මොකද තේරුම් කරගන්න බැරි අත්තක තව ගොඩක් ලෝකයේ මොකද කරන්නේ වාගේ. දුකත් එක්ක ගැටෙන්න වෙනවා සැපත් එක්ක ඇලෙන්න වෙනවා යම් තැනක දුකට සැපට ඇලුනා නම් ගැටුණා නම් එයා කවුරුරට මොකක්ද හදාගන්නේ සංසාර සම්මස්සදාන හැබැයි ලෝකේ ඔව් ඒකත් හරි. ඒක තමයි කියන්නේ විස්තරේ. හැබැයි ලෝකේ අපිට සම පේන්නේ නැහැ. මනෝවලට සම පේන්නේ නැහැ. මනෝවල රූප මනෝවල ශබ්ද මනෝවල ගන්ධ තියෙනවා. ඒ එහෙනම් දැන් අපි පරිස්සම් විය යුත්තේ දුක ගැනද නැප ගැනද? අපි කරා එන නැප ගැන දැන් අපි මොකද කරන්නේ? බය වෙන්නේ අපි කරා එන දුක ගැනද නැප ගැනද? ඇයි? ඔය නැපේ නැපේ කියන්නේ මොකක්ද එනවා මායාව. හැබැයි අපිට බැලු බැලුමට ඒක මොකක් වගේ පේනවද? සැපක් වගේ වෙන්න අපි නම් මිලන මිනිස් කය. මිනිස් කය අපිට පේන්නේ කොහෙන්ද සැපේ කියලා වෙන්නේ මොයි නෑද? ඇතුළත පිටත. මිනිස් මිනිසාගේ වටිනාකම තියෙන්නේ කොහෙද? අපි ඒක නිසා විතර මිනිස්සු හදන්නේ වහුවලු වහුවලු කරන අන්තර සෞඛ්‍යුණ ගියාම තමයි වෙන්නේ. කවුරුත් වහුවලු වලට පෝෂණය කරනවා බඩවල සුද්ධ කරනවා. දැන් බඩේ රහත් ඉතන හිතේ මාතෘකාව රැයි කරන්නේ නැහැ. අසුබුජිනේ දැන් මේට අවුරුදු 15 ඉඳලා කාම පොත්තු එකයි තාම තියෙනවා. මගේ අම්මේ දැන් මේ වටිනාකමක් දෙන කය ඇතුළ බැලුවා තියෙනවා. අනිකරම ඇතුළ තියෙන මොනවද මේ? කුණු අසුබුජි ගොඩක් හැබැයි ලස්සනම කියනවා පාරක්. එහෙනම් ලෝකයා බලන්නේ ඇතුළත විදිහට. ඒක ලෝකේ පිටහදන විද්‍යාවක් වෙනවා රූපාලාවන්‍ය විද්‍යාව. වෙඩින්නේක මාතුපත්‍යා කරන්න හදන්නේ. මම අදුම ගානේ මනමාලී පාතුරට බඩදුද කරන්න හදනවා. ඕක දවස් නයිරෝලත් කුණු කන්දල්ලේ අර කුණු ටිකක් අරගෙන නැති. දැන් එන බලන්න තනිකර මොන මුලාවද කරන්නේ කියලා බලන්න. අනේ හරි ලස්සනයි නේද මම මාගේ අර ගහින් ගන්නේ මම මාගේ හරි හොඳයි හොඳයි හොඳයි තාරික අමුදි කොට කරවට අමුදි කොට එක ඔන්න ඔය ගැඹුරු දැක්කේ දකින්න නම් මොකක්ද දකින්න ඕන ලෝකයේ දුක පිළිබඳ ඥානය පහළ වෙනවා මොකද දුක පිළිබඳ ඥානය ලෝකයේ දුක කියන්නේ දුකක් අපගියන්නේ දුකක් කියන්නේ මානමයට මොකද දැක්කා දුක්ඛේ ඥාන දුක පිළිබඳ ඥානය බෙත්තරණක් අපි ලෝකේ විග්‍රහ කරත් මේක දුකක් මේක සැපක කියලා මොනවද දෙන්නේ මෙතුණා. බෙදාගෙන දුක් සැප කොටත් එක්ක අරුණා දුකරත් එක්ක ගැළපලා හතරකම ගියා. කවදාද දවස් රවණ හතරකම නතර කරන්න නම් ඒක පිට කියන්න නම් නිවන් දකින්න නම් දුක කියන්නේ දුකක් කිය. සැප කියන්නේ දුකක් කියලා අවබෝධ කරගන්න ඕන. ලේසි වැඩක් නම් නෙවෙයි. ඕක ලබා ගන්න ඥානයක් මොනෝක දේවමා කරන ඥානෙ මොකක්ද? විඤ්ඤාණ. දුක පිළිබඳ ඥානෙ. ඔන්න ඕක තමයි දාව ලෝතර බුදුරජාණන් වහන්සේ කාර්ය දේශ කරන්නේ. පස්සක හැබැයි ඉඳනට තේරුනේ. මහණුන්ගේ කියන්නේ 120යි දේවිය. පතක මහණුන් කියන්නේ මම හොයගෙන බහපන්නේ. මේ මුක්තිය වාගට හොපක් කියන්නේ. ඉතින් එහෙමනම් ඉතින් අද ලංකාවේ ගිරණන් මේ දේවිය දැන් මේ ඥානය පහළ වෙලා තියෙන කෙනෙකුට මේ ලැබිලා තියෙන භෞතික ප්‍රතිසම්පත් පරිහරණය කිරීම පරිණාමය කරලා දැනෙන්න පන්නේ. පරිණාමය මේ සාපෝගියේ මායාවට අපි පාවිච්චි කරනවා නැත්නම්. දැන් දුක් දැන් අතර නිවන් දකින්න වැඩ ලේසිද දුකට වඩා සැපනේ. සැප හොඳ හැබැයි අපිට පාවිච්චි කරන එක වටාවක් දෙන්නේ. දැන් ගාන සැපට තියෙන චර්තරාගේ නැහැ. හැබැයි උන් වැඩේ කරනවා නම් සැප පරිණාමය. හැබැයි අපි මෙතන කරන්නේ තම පරියන්නේ කරේ ඒකට දන්තරාගෙන් තොරවද දන්තරාගෙන් අන්නෝකට වැටේ ඔක තමයි වෙනස එහෙනම් මේ මාර්ගයට ආව කට්ටිය සැපණ වෙයි යථාරි සැපාදාල් දෙක මම මොට්ටකම සැපාදාල් දෙක උදාවරු කියන නෑ සැපණ තියෙන චන්දරාගය ගැන කතා කරනවා අන්න නිවන් දකින්න කමයි අන්න චන්දරාගය ගැන බුදුදහම හඳුන් දෙන්නේ රාග දේශ මොහදී පරිහරණය කිරීම නෙවෙයි අන්න බුද්ධ ධර්මයේ අතාරින්නේ ඉක්ම එනම් මොකද්ද ලෝකයේ යම් සැපයක් වෙනවා නම් ඒකට ඔය අතාරින්න එක්ක. ඒකට තියෙන චන්දරාගය අතාරින්න. චන්දරාගය අතාරින්න. තියනසක භාවිත කරනවා. අනේ ඔත්ත ලේන්දිද? දැන් කියනවා බුද්ධාවනේ අතාරින්නේ මොනවද දැන් අපිට කියනවා චන්දරාගය හැදෙන්නේ මොකේද? රාගලේද? එහෙනම් ලෝකයේ ඉන්නවා දකින්න අතාරින්න ඕන මොකක්ද එහෙනම්? රාගලේද? ඒක තමයි ගිරි තුන අතාරින්න ඕන. ඒ තුන අතාරිනකොට ඒ තුන ගිරි නිසා ගිරි මොකක් වෙනවද? නිවෙනවා නිවෙනකොට නිවෙන බව දකින්නකොට කියනවා නිවන් දකින්න. එහෙනම් බුද්ධ ධර්මයේ අතාරින්න මොනවද? රාග ඔබ මෙතන බය වෙන්නේ මහත්යන ඕන අරෝමේ අතාරින්න එහෙම අතාරින්න ඕනේ. ඒකට පෙම්මදී අතාරින්න ඕනේ නැහැ. පෙම්මදී කියන චන්ද්‍රාගය අතාරින්න. ඒක මේක මොකද සංකල්ප නැහැ. මේක කොහොමද කරන්නේ? අනේ ඉතින් මොකද ඉතින් කරන්නේ නැහැ ඉතින් මේක දැන් පොරොන්දු වෙච්ච ඉඳ දැන් ඉතින් කරනවා. එහෙම කියනවා. නැත්තම් ඕක මහා දුක් ගොඩ තමයි. දැන් ඉතින් ගෑණි මේ අතාරින්නේ නැත්නම් මිනිහා අතාරින්නේ නැත්නම් දැන් බලන්න මිනිහා අතාරින්නේ නෙමෙයි. මිනිහත් ඉන්නේ මොන මගකට දාන්නද? ධර්ම මාර්ගය. ධම්මචර්යය. අනේ කමන්නේ මහත්තයෝ ඔයත් මම මේ පාර නිවන් දක්වන්න උත්සාහ කරනවා මම කියලා අයව ගරුව නිවන් දක්වන්න. ඇයි මම මම ජීසත් ධර්මය හරහා මට උපකාරද? දුක්ඛේ ඥාන පිළිබඳව මම අදහනවා. මම නම් දැන් විතර පස්සේ ඔබ ඔබට තහන කරනවා. ඔබත් මම අදාවින්නේ නැහැ. අන්න. තමගේ සංගය නිවන් දක්වන ගරුව නිවන් දක්වන අන්න පත්‍යාවන් අම්මගේ ලක්ෂණය. ඒ වගේම ප්‍රඥාව තාත්තත් බිරිඳත් ඔබ මට මෙච්චර කන්න දුන්නා. මගේ රෙදි ටික හොදලා දුන්නා. මට හැමදේම උදව් උපකාර කරන වේතේ ටික දුන්නා. මම ඔබත් ඉස්සරින් හරින් නැහැ කියලා අතරේ. මාත් එක්ක ඉන්න මේ අතර ඔබත් නිවන් දක්වා. අන්න විග්මන්ත සමියාගේ ලක්ෂණය. දෙන්න කතා කරන බණ අහලා එන අපේ දරුවාගේ නියමයේ සතර පායයි කවදාද. ඒකත් කෝල් දරුවෝ කරන්නේ නැහැ නම් ඒක ගන්න. දැන් ඒක උනේ ඉවරයි දැන් මේ ඉන්නේ උන්ව කොහොමද? නිවන් දක්වා. එහෙනම් අන්න දැන් එන්නේ එන්නේ මේ දැන් නරකට දැන් පවුලට එන තත්ත්වෙ ගුරු. එකෙක් ගෙදර පඩනවා කියන මුළු පවුලම පොදෙන්නේ. නිවෙනවනේ දෙන්නේ. ඉතින් සම්බුදු හිමිගේ ගුණ කතා අපමණයි පුතේ. සම්බුදු හිමිගේ ධම් කතා අපමණයි පුතේ. සම්බුදු හිමිගේ සංඝ ගුණ අපමණයි පුතේ. සම්බුදු පියා දෙසුමන අපමණයි පුතේ කියලා කරින්නේ. අප හැම දෙනෙගේ පෙරපීන් මතු වෙලා පුතේ අනුබුදු පිය රජෙක් මට ඒ කියන්නේ දැන් අනුබුදු පියවට හම් වෙනකොට මේ මොහොතේ ලංකාවේ හම් වෙන බුදු පියාණන් වහන්සේ නෙවෙයි. දැන් හම් වෙන මේ සත්‍ධර්ම මේ වැඩි දුක්ඛේ ඥානයක් අතකොට උත්තරේ කියනවා නම් එයා කවුරු වෙනවද? අනුබුදු වෙන්නේ. සහ අනුබුදු මේ මොකක්ද මම කියව පදය? අනුබුදු පියෙක් මට හමු වුණා මුදේ බුදුබණ අසා මම කවදාවත් මේ මම දෙන්නේ නැහැ මේ කරන්නේ. සම්බුදු හිමිගේ ගුණ කතා පමණයි පුතේ සම්බුදු සතුනේ සංඝ ගුණා පමණයි පුතේ සම්බුදු සතුනේ සම්බුදු සතුනේ ධම් ගුණා පමණයි පුතේ සම්බුදු පියා දෙසු ධම් අපමණයි පුතේ අප සම දෙනකින් කවුද කියන තාපේන කාටද කියන්නේ උදාහරණ අපි හැම දෙනක පෙරපින් මතු වෙලා පුතේ අනුබුදු පිය රජෙක් මට හමු වුණා පුතේ බුදුබණ අසා බුදුබණ අසා ලෝතතු වැටුණා පුතේ මහගිනි ගොඩේ මම අද වේරුණා තාත්තා බණහද කියලා කාටද කියන්නේ ඕනම තාත්තා අන්න අන්න පුතේ පොඩ නියම උතුම් පියා හම්බුනේ අද තමයි තාත්තගේ පොඩ වීලට හතරේ ඕනෑතරම් පියවරු ඉන්න ඇති හැබැයි හැබැයි මම තියාගෙන මේ පාර පියාගම පොඩ හම්බෙන්න පොඩ පියාගම ලෝක නිවන් දකින්න බය වටනවා. ඉතින් දැන් ඉතින් අපි දැන් මේ බණ ටික අහලා අපේ පොල් වලින් දරුවෙන් බිරිඳය තමයි ගොල්ලන්ට ඕක අහලා අම්මා තාත්තා ඥාතික මිත්‍රාදීන් සහෝදරාදීන් ගොඩයක් නැති. ඔක්කොම නිකන් සදාකාලික සත්‍යයට උතුම් නිවන් ගෙනියන්න මේ ධම්ම හේතු වෙනෝ නේද දෙන්න. එහෙනම් අද ඔබ දුක් විඳින මේ මොහොතේ ඔය දුක විඳලා කමක් නැහැ නේද? ඇයි? මහා මතු යහපතක් සැපක් ලැබෙන්නේ. බුදු දහම මහතේ ක්‍රමේ ඉස ගිරිගත්තු දෙන්නේ හිත ගිනි ගන්න කෙනෙක් හිතකින් හිතකින් නිවාගමේ උදුර චතුරාර්ය සත්‍ය ඇති උදුර. චතුරාර්ය සත්‍ය ඇති උදුර. හිත ගිනි ගන්න හරින්න. ඒක චතුරාර්ය සත්‍ය නැයි. අරගෙන නිමෝය කරවට නෑ සතරකින් ඉන්නේ ඉඩක් නෑ. චතුරාර්ය සත්‍ය දුක්ඛේ ඥානෙන් අවබෝධ කරගත්තු සතරකින් ඉන්නේ. මොන තරම් වටිනවද? අපි සතර පුරා කොච්චර කිරි නිවන් නැද්ද? හැබැයි අපි මොන ගින්න නිවාගෙන නැද්ද? සතරකින් ඉන්න නිවාගෙන නැද්ද? තේරෙනවද තාමත් අපි නතරේ. කල්පනා කරලා බලන්න. මෙන්න මේකට කියන්නේ ප්‍රඥාවක් කියන දුක දකින්න ඇති. ඒකට කියන්නේ දුක්ඛේ ඥාන. ඒක දුක්ඛාරහතේ යන මොකක්ද කියන්නේ? දුක කියන්නේ දුක. හැබැයි එළියේ ඉන්න අයට තේරෙන්නේ නැති ඇත්තන්ට නම් ලෝකයේ දුක කියන්නේ දුකක් සැප කියන්නේ මොකක්ද? තවදුරටත් සැප. ඔව් සැපට යනවා දුකත් එක්ක ගැටෙනවා දුක්ඛිත වෙනවා. එහෙනම් ලෝකයේ සැපෙන්නේ යථාර්ථයක් විදිහට මායාවක් විදිහට. මා කියන්නේ මා මේ බාල සමාගම. බාල සමාගම කියන්නේ බාල සමාගමේ මිදෙත්වා. මා කියන්නේ මිදෙනවා. මිදුනම නැහැ. එහෙනම් මා කියන්නේ මොනවාද? නැහැ කියන අර්ථය. යා කියන්නේ යා වෙනවා. මා යා කියන්නේ නැති දෙයකට මොකද? යා වෙනවා. එහෙනම් මායාවක් කියන්නේ නැති දෙයකට යා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ මිත්‍ර නැවතත් අපිට ගීතයක් විදිහට කවුද? මොනිදී? දෙයක් මොකක්ද? මායා. ඉබලන්නේ කුම්පාර මායා කුම්පාර පෙරළුණි කොසපතාමි සංසාරේ දුක පෙරවර වේ දැන් මොකද පොරේ මොකද හොඳට මොකද මොකෝ කියනවා මොකද දැන් තේරෙනවද ගේම් එකේ මොකද අල්ලන්න කියන්නේ එදා අපේ සිතුරම් මොකද එහෙනම් අබෞද්ධ දායකයෙක් ජීවනයේ වටනාකම පිළිබඳව කටයුතු කරන්නේ. ආදරය වෙනන්නේ කොහොමද යන්නේ? කොහොම කොහොමද දැන් කොහොමද මේ දේ දෙන්නේ කොහොමද දෙන්නේ? දුක්ඛේ ඥානෙන් දිරලා ඔක්කොම. දුක්ඛේ ඥානෙ පිළිදලා නැහැ. අනහන්න ඕන. අනිත් ඔක්කොම ඉන්නේ මොකද්ද? ප්‍රඥාවෙන් දුක දැකලාද වේදනාවෙන් දුක දැකලා තියෙන්නේ. ඒකලා දැකින් දුකගෙන ඉතින් උන්ට ලෝකයේ දුක කියන්නේ දුක තමයි කියන්නේ. ප්‍රඥාවෙන් දුක දැකුණා නැත්නම් දුක්ඛේ ඥානය ලබු කට්ටියට පොයිදි මේ කියන දන් දෙන්නවා. මේ මිනිහා මේ මනුස්සයා කියලා දෙන මගේ අම්මේ මොන තරම් ගැඹුරු කාරණයක්. හැබැයි එයා කරේ ලෝක ලෝකේ ඉන්න බෞද්ධ ලංකාවේ ඉන්න බෞද්ධයන්ට ප්‍රධාන වශයෙන් සසරට බැඳෙන්න සසරෙන් ගැලවෙන්න දුන්නා. ඒ උදව් ඒ ගැලවීමකට ලෝක සත්‍යයට සසර දුකින් ගැලවෙන්න උදව් කළ ඒ මුස්ලිම් ගායකයා අද ඉන්න ඇත්තේ දුක තියෙන දුක තියෙන. ඉතින් පසුබිම් ඇරි විතර වතුන. සියලුම බෞද්ධ ගායකයෝ කියනවා. පොඩි දුවගේ සිනාරලයි පොඩි පුතුගේ කතා පෙළයි සිය ගිරදෙක සෙනෙවිලයි මගේ නිවන මගේ අර මගේ නිවන මගේ අර උන් කියන මෙහෙ ලෝකේ තමයි නිවන් දක්වන්න කියන බෞද්ධ කාර්යය පොතේ. නිවන් දකින්න නේද නිවන් තියෙනවා. ඒකත් කොහෙද තව තම මාළිගයක නම් කමන්නේ කඩුමැටි ගෑ දික්ටි පුරා පළගමැටි කෙලියදී අනේ අම්මේ මෝ වෙන කඩුමැටි ගෑ කෙලි ඌට ඒක නිවන ඉතින් ඔන්න ඔන්න බෞද්ධ කාලේ ලෝකෙන් ගැලෙවොත් බැඳුවා තව කෙනෙක් ලැබෙනවා. ඔබ දැකුමින් මානෙට ලැබුවේ නැති ඊළඟ සම්ප්‍රදායෙ වෙලා නෝ ඇහෙන් නෝබටවත්. දැන් ඒ අත හොයන ඉන්නවා. ලෝකෙට බන්ධකුල අත හොයන ඉන්නවෝ ලෝකෙ ගලවපු අත හොයන ඉන්නවා. දෙලින්ම යන්න. කලාකාර හිතන් ඉන්නේ කොහේ යනවයි කියලා කරනවා. පහස කියන දිව්‍ය ලෝකේ යයි දිව්‍යලෝ ලෝක සත්‍යෝ ලෝකේ රාගයෙන් දේශයෙන් මෝහයෙන් බන්ධන කටේ හවු ලෝකේ කලාකාර. එයාට අත්දැකීම මොකක්ද? පහස කියන නිරයට යනවා මම පෙන්නනත් ත්‍රිපිටකය කරගෙන හම්බුවා අද ඕන ලියාගෙන ගෙදරින් තාරපුර නටගාමිනී සූත්‍රය නටගාමිනී කියන නැටුම් ගුරුරේ ගාමිනී කියලා ගාමිනී කියන නැටුම් ගුරුරේ බුදුහාමුදුරුවෝ සංවාදයක් කරා ගාමිනී කියන නැටුම් ගුරුරයා බුදුහාමුදුරුවෝ හම්බුවල වෙලා අහන බුදුහාමුදුරනේ කලාකාරයන් පහස නැමති දිව්‍ය ලෝකෙට නේද බුදුහාමුදුරුවෝ සාමාන්‍ය බුදුහාමුදුරේ කියන වගේ එකපාර උත්තර දෙන්නේ පූර්වයෙන් ඇත්තම දැනගන්න ඕනේ කියලා මම දෙදරක් තව එකක් අතන. තුන්වෙනි දරේ තව හතර පහ හය කියන කතා කියන මොකද? ආව එක නම් ඉහිස බවක් කරනවා. අත්තරගෙන ඇල්ලෝ බුදුහාමුදුර කරදර වෙනවා. ඒකින බුදුහාමුදුර ඉතර දුර යන දෙන්න තු තුන්තරක් විතර අහනවා මොකද? උත්තර එතකොට මොකද මේ පහස කියන්නේ නිරෝගයක් නෙමෙයි නිරෝගයක්. ගිනිමයි කතා කරන්නේ. අර මෙහෙ නනෝය පැතිමනේ ගිනි වේදිකාවේ ගිනිමයි තබ්ලා ගහක් කරන හැම වෙලම තබ්ලා ගහනවා. ගිනි මෙයා පිටර ගන්නවා. ආ හැරෙන්න නැහැ. එයාට මෙහාට නඩමු. ඒ විදිහටම ගිනින අරගෙන නඩමු ඉස්සෙන්නේ. ආතනෙද ඒ. බලංගෝ හෙනවද හෙනනායි වෙයි පඩේ කරවෙන්නවා. අභිඥාලාභින් දැන් දීවේගෙන නම් කරන්නේ නැහැ කොහොමද? එදාට තේරෙයි කරපු ටික. හැබැයි වැඩිපුරම කියන්නේ ඔතන මේ නඩනයුම් සංගීතය වුණොත් ඇයි? අර ඉත වන්බෝ කියන උන් ඉන්නේ. අන්න බලන්න වැඩිපුරම යන දෙයක් කියලා. කොහොමදනේ? නම් මොකෝ කියන්නේ? නම් මට මෙතන කලා කරලා ඉන්නකොට මම මට මට දන්නේ මම මේ මගේ අදහස නෙමෙයි කියලා. තාලකුට නටගාමනේ සුත් නෙමෙයි. මේ නැතම් සූත්‍ර ඕන නැහැ ත්‍රිපිටක ඕන නැහැ යමෙන් දැන් රාග දේශ මොහ ගැන ලෝකවත්තා කොහෙටද යන්නේ නැද්ද සතර යමෙන් සතර පායට යන කටු කටයුතු කරනවා නම් දැන් ඌ යන්න ඕන ලෝක සත්ව සතර පායට යවලේ කරලා යන සුගති අරුන් යවලා මුණ සුගති යන මොකද එහෙම වෙන්නේ කොහොමද ලෝකේ ධර්මතාවය මට කරන් දැන් කොරදොර මේ කොට පාරුනේ මම කදින් මාත් එක්කව නම් කිව්වා තාපනේ කිව්වේ මම ඒක බලන්නේ ඊ වෙලක් තව තව නාට්‍ය නිලියක් ආවා මම හිතුවා ඒ මොකද කියලා දෙන්නේ අපරාධයට ඒ මොකද නෝනා දිවිතයි මේ නෝනා මොකද කියන්නේ කවුද එයා ආවා ඒ මහත්යයි දරුවෝයි ඔක්කොමත් එක්ක තේරෙන්නේ ඒ කියන්නේ මේකෙන් අවබෝධ කරගත්තු සතරපයි කරන්නේ තාමත් ප්‍රමාද නැන්නේ දැන් ඒක විශේෂම ලංකාවේ මේ මොහොතේ ශීසත්තරම කොට ගන්නවා අපි බය වෙන්න බය වෙන්න බය ප්‍රමාද කරන්න බෑ නරඹන්න ඉවරයි කරන්න පුළුවන් බැරිද නෑ ආචිර කරන රත්නනේ නෑ තාමනේ එහෙමයි හිතන්නේ කරුණාකර බලන්න මොනතරම් භයානකා සසර මේ ලෝකයා දන්නකෝ කරන් අහන්නේ මේවට පන්සලට අපේ කල්ප ගානේ කල්ප ගානේ හැබැයි ලෝකේ දැන් ඔබට දැන් ලෝකේ ආස්වාද නැද්ද ලෝකේ සැප නැද්ද පේන සමක් නැද්ද තියෙනවා ඒක වැදගත් නැද්ද ලෝකයා මගේ අම්මේ ලෝකෙම නැද්ද හැබැයි මේ ලෝකේ සැප හෙව්වොත් අපි අපිට බැඳුනොත් බැඳුනොත් හෙව්වත් ඇති. තමයි හෙව්වා තමයි ඒක වන්දි ගන්නවද නැද්ද? මොකද වන්දි ගන්න. හතර අපාය වන්දි ගන්නනේ. බඳෙන්න ඕන හෙව්වත් වන්දි ගන්න ඕන. එහෙනම් හැබැයි අපි හොයන්නේ සතර අපාය යන්නේ ආසාවක් දෙන්නේ. හැබැයි අපි දන්නේ නැහැ යටි මොකද වෙනවද සතර අපාය. ඒක දෙවොත් වන්දි කරන එක නෙමෙයි අපි බැඳෙන්නේ. එහෙනම් තෙව්වන් කියනනේ. වටින විතරම කියනනේ. තෙව්වොත් වන්දි ගන්න වෙන සතර අපායයි. අපි වැදෙන්නේ මොනේවද? සෙව්වන්තියකට පෙන් පෙන් බදෙනවා. හැබැයි ආසාව දහසකුත් පස්සේ ආසාවක් තිබුණා. හැබැයි ඌටම දෙනකොට ගන්න නඩුවට කරුණාත් වේදනාවක් කෙරුණේ නේද? ඌ කියන වාරේ වේදනාවක් කෙරුණේ කොහොමද? දැන් ඉවර ආයි බලනවා. නුවණස්සරණ දෙකට පෙන්නේ නහයන සුවඳ දැන් ඇහැ රූප නාසය බබතුන් ඉවත් දෙන්නවනේ. වෙනමොදු නඩුවක් මිස ආයිත් වෙනවා වැඩේ නේද දුකෙන්නේ මොකද අම්මා අන්තිමනියා කියනවා මටම නොතේරෙන රාස් අරුමේකින් දෙවුවන් ජීවිත පාරමාගෙන නවත්තනවා තේරෙන්නේ නැත්නම් ඉන්න ගන්න මොකද හේතුව දුක්ඛාය ගන්න දන්නේ කොහොමද වැඩේ කීතර නැද්ද වැඩේ මේක අපේ රාජ්‍ය අවන්කෝ කියලා තියෙනවා කීතර අතික කියනවා මටම නොතේරෙන අරුමේ මේ මට තේරෙන්නේ නැහැ මොකද්ද මේ දෙවුවන් ජීවිත පාරමාගෙන මොකද්ද මේ කියන්නේ? මොකද්ද කියන්නේ? කැපකෙල මායාවක් කරන්න දිගම. එන්න බුද්ධදාරේ ගහගන්න. එහෙනම් ලංකාවේ ඉඳන්නේ ලෝකේ ඕනම කෙනෙකුට එක දවසේ මේ ධම් දීපයට එන්නෝ මේ සත්‍ය ගන්න එක පරම සත්‍ය ලෝකම ගන්නාගේ ලෝකෙට දෙන මොකද්ද දුක්ඛේ ඥානං යට වෙලා තියෙන ලංකාවේ. ලංකාවේ හෙට අද දවසේ මොකද වෙනවා කියන්නේ මුළු ලෝකෙම මොකද වෙනවා. ජාති කුල ගෝත්‍ර ආගම් වලින් තොරව ප්‍රඥාවන්තයෙකුට මේක දවසේ යාම ෆෝන් කරනවා. නිවන් දකින්නද නැහැ. නිවන් දකින්න. ඒක මුස්ලිම්ද, ක්‍රිස්තියානිද, චීනද, ඇමරිකානුවෙන්ද, ජර්මානුවෙන්ද මේවා අදාළ නැහැ. මේකට එකම එක සුසුපුවයි වරම ගන්න. බලන්න මේක දවස් දෙක ගන්නත් අපිට. මේ මතුවෙන දහම්රල්ලේ වැඩිපුරම ප්‍රයෝජන ගන්න බෞද්ධයෝ තමයි බෞද්ධයෝ. හරි. ඒ බෞද්ධයෝ ප්‍රයෝජන ගන්න. මහා මානෙකින් ඉන්න. මොකද මේ අපි දන්නවා මම මේ මම මේ ඉරදන්නේ අර පොත වල තියෙන. එන්නකො මගේ කාමරේ බල පොත් වල. අපි දන්නවා මම මේවා අපිට කවුද කියන්නේ ඊයේ දාපු පිස්සුද. අපි දන්නවා. අපි තාත්තට මේ පැත්තේ මේ මුණක් මේක. අපේ අපේ තාත්තා ගෑයේ මහන ගන්නේ. අපි දන්නවා. අන්න වැඩේ කරමු මේ මග වහගන්නේ කවුද? අප බෞද්ධයෝද අබෞද්ධයෝද? මහා මාන්න ගෑල්ලා. අන්තිම අපි මොකද මාත් මම විදේශත් වෛද්‍යවරයෙක් මම මොකද එක එකක් ගන්නන්නේ. මම ලෙඩුලක් මේල් කරනවා මට පුළුවන් නේද ඒ ලෙඩුලකින් මේල් කිරීමේ මොකද ලැබෙන්නේ ඉඩක් ලැබෙයි ඒක සුබ කියන්නේ සුබ ගිහිල්ලා තායි මොකද වෙන්නේ ජීවන බලන්න හැදෙනවා දොස්තර මහත්තයා කරන්නේ එනේ ඒක තමයි කියන්නේ මේ මම අහනකොට නිතරම තමන් තනතුරක් මොකක්ද ළමෝ කියන එක ටික මොකක් කරන්නේ කියලා කියන්නේ පල්ලෙහාට ගන්න ඒක පොඩ්ඩක් අමතක කරන්න. හැබැයි ඔබ මෙතනින් ආපු එඩිටර් වල තනතුරු ටික කැන්සල් කරනවා. අපෝ දිනනවා. ඒක කවුරුත් දන්නේ නැහැ. ඒ වගේම මේ බණ ටික අහන මොකක් කරන්න ඕනේ නම් මොන අංකයකද වහින්න ඕනේ? ඉහළ අංකයෙන් ඉන්නවා පහළ අංකයෙන්. කවර තමයි නිචීලදී පල්ලංක. පල්ලංකක් මොකද පහළ අංකයට බහලා භාවනා කරන්න බණ අහන්න. අද මොකද කරන්නේ? පල්ලංකම් කියන එක මොකද කරන්නේ? පළබැලන් දෙන්නේ. පළබැලන් කියන්නේ මානෙ නුනෝ. දැන් කොහොමද අද ළඟ උදාහ වහලා. නිසීදදී පල්ලංකම් මොන කරන්නේ කියලා තියෙනවා. බණහන්න භාවනා කිරීමට පෙර පහළ අංකයට පහින්න. ඒ කියන්නේ මානය අඩු කරගන්න. නැත්නම් තේරෙන්නේ නැහැ. අද කියනවා මේක වහන මේක වහන කියනවා. අද මල්ලක් කියනවා. පළක් බඳන් කියනවා. පළක් බඳන් ඉන්නේ මානය අඩු වෙනවා. අර පොතන තම මහදේව දේවල් විතර එන්නට ඕන. එහෙනම් අපි දැන් සාකච්ඡා කරමු අපි මොකද දුක්ඛ ආර්ය සත්‍ය. මොකද දුක්ඛ සත්‍යෙට හේතුව මොකක්ද? සප කියන්නේ දුකක්. දුක කියන්නේ වගේ නම් සමස්ත ලෝකෙම ගැන දෙලා තියෙන්නේ. දුකෙන් ප්‍රඥාවෙන් බැලුවොත් වේදනාදායකයෙන් බැලුවොත් ලෝකේ දුක දුකන්සේ මේව නැවත් ඒ මොකද කියන්නේ? සීලතාව තවදුරටත් සතරම අතාරින්නේ. ප්‍රඥා අතරින් කියන ප්‍රඥාවන්තයා දුක දුකසේ දකින්න සපක්මක් කියලා කියනවා. එහෙනම් අපි මේ තපේ තපේ කියලා අල්ලන්නේ මොකක්ද දුකට හේතු. තපේ තපේ කියලා අල්ලන්නේ මොකක්ද දුකට? හැබැයි අපිට ඕක තේරෙන්නේ නැහැ. ඇල්ලුවට පස්සේ තමයි මොකද්ද දැනෙන්නේ. දුකයි කියලා. ඒතකොට මොකද හිතන්නේ අපි? දුක්ඛේ ඥානයද ලැබෙන්නේ අල්ලපේක වැරදි කියලා අපි හිතන්නේ. අපිට අල්ලුවාට පස්සේ දුකක් යනකොට කියලා කියනවා. අපි ඒතකොට නිගමනය කරන්නේ දුක්ඛේ ඥානය. අනේ ඉතින් ලෝකේ සැපේ කියන දුකේ කියලා. එහෙම නැති දිනේ යනවා. එහෙම බෑ ලෝකර බුදුරජාණන් වහන්සේ කියනෝ උන්වහන්සේගෙන් අසාගත වෙනස් වෙන ආකාරනවා. නැත්තම් මොකද කරන්නේ? දැන් සාමාන්‍ය මිනිහා යමක් කරලා දුක වහම එයා මොකද කියන්නේ? අල්ලපේ කියලා වුනේ එතන කියන්නේ. එතකොට කියන සි මම මම කරුමඩ මේ ගෑණි ගත්තද හත් දෙන්නේ කියන පයින්ට. දැන් ඔය ගෑණි මොන ගෑණි ගත්තත් ඔය කියනවා. <laughs> ඔන්න බලන්න මොන ගින්නකින් පෙරලාද මේ ගැත් එක ආනේ නැහැ. මේක නෙවෙයි ආසත් දෙන අරකි. මොකද දන්නු කියලා. ඊළඟ මහා හවුර ඊළඟ. මොනතරම් මොට්ට මොට්ටකමක් තියෙනවද මට අන්තම. මේ සසර වුණා මොනතර මම ඔය හැප කියන කර මාත් මතු කරා. මම දැප කියන එක ඉස්සරහට විස්තර කරගෙන යන්න. එහෙනම් මම ඔය දැන් මේ මොහොතේ දක්වා තාම චතුරාර්ය සත්‍ය පරිදි විතර දුක්ඛේ ඥානං විතරයි. දැන් මම කියනවා දුක්ඛේ ඥාන ඊළඟ බලන්න. ඉදන් දුක්ඛං අරිය සත්‍යං තිමේ වික්කවේ පුබ්බේ අරණුසුතේසු ධම්මේසු චක්කුම් උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදයන් උනාගල කරන මහණෙනි මම එදා වෙසක් දවසේ උදෑසන ජයශ්‍රී මහා බෝධිය අභියසදී මොකක්ද ඇත්තේ? ඉදන් දුක්ඛං හරිය සත්තන්ති වෙවික්කවේ. මාන්නේ මම දුක්ඛාරදත දැක්කයිද? මොකද උන්වහන්සේලා උදෑසන අලුයම ඉරපෑයීමට පෙර සුජාතාවුදු කිරිබිඩු වන්දලා ජයශ්‍රී මහා බෝධි වහන්සේ අභියස වජිරාසනය මත නැගින බලාගෙන මොකද අවබෝධ කරගත්තේ? දුක්ඛාර සත්‍ය අවබෝධ කරගත්තා. කවුරුත් කිව්වද? ලෝකේ දුක්ඛාර සත්‍ය තනියෙන් අවබෝධ කරගන්න පුළුවන් කියලා ආදින්නේ. එහෙම නැහැ. එක්කෙනෙක් ලෝකරා වූයන් මාධ්‍යනට කියලා පතේ වූයන් මාධ්‍ය. හැබැයි ඒ ලෝකෙට දෙදරා ගන්න කවුද? ලෝකරා වූයන් මාධ්‍ය විතර. උන්වහන්සේ දැක්කා එදා දුක්ඛාර රත දැක කියලා කියන මොකක් දුක්ඛාර රත උන්වහන්සේ දැක්කේ? මාන්නේ ලෝකයන් දුක. අද උන්වහන්සේ කියන මහත් මහන්නේ මෙච්චර දුරන්නේ මොකක්ද? දුක කියන්නේ දුකක් සැප කියන්නේ මමත් ඒකට නම් කරලා දුක කියලා අතේ දාගෙන ආවා. දුක ඒ කියන උන්වහන්සේ කියලා එක විශේෂ පදයක් දාලා උබ්බේ අනනුසුදේ සුදත් උබ්බේ කියන පෙර පෙර මහන්නේ මමත් දෙක අහගෙන කොහොමද වැඩේ මොනවා නවන්තද කියලා බලන්න ලොක්කෝ දුන්නා නම් කියන්නේ මහන්නේ මමත් දැන් ආදර දුන්නේ මමත් දැන් ඉඳගත්තේ කවදද එදා උදේ වෙසක් දවසේ මට දුක පිළිබඳ මොකද බහලුනේ මහන්නේ එදා උදේ දුක පිළිබඳ ඥානෙ දුක්ඛේ ඥානං ආවේ කුප්පේ අනුසුදේ සුදම් බෙදු කර මමත් මේ කාරණා තමයි එදා තමයි දැනගන්නේ කොහොමද වැඩේ මහණෙනි එනම් දුක්ඛාර සත්‍ය දකින්නම වෙනවා මේ ගමන යන්නේ මහණෙනි දුක්ඛාර සත්‍ය කියන්නේ දුක කියන්නේ දුක සැප කියන්නේ දුක එන එක දැනගන්න දුක අවබෝධ කරගන්න හැදෙන්නේ නේද දැන් ඊට පස්සේ අපි ගන්න යන තියෙන සත්‍ය දුක්ඛ දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධය දුක්ඛ නිරෝධගාමී ඔතෙන්ට එන්න මම මෙන්න දැන් බලන්න එන්න දුක්ඛ සමුදය ආසත්‍ය කියන්නේ මොකක්ද උන්නාද දේශනා කරන ධම්මචක්කප්පවත්තන මම මේක කියන ඔබ ඉරදීල මේ බලන්න බලලා දුක්ඛ සමුදය ආසත්‍ය ඉදං කෝපණ වික්කවේ දුක්ඛ සමුදය නරිය සත්‍යං මෙන්න මහණනි බතක මහණුට කියලා මෙන්න මහණනි දුක්ඛ සමුදය ආවේ සත්‍යය ඉදං කෝපණ දැන් ඒක මොනවා වගේද දැන් හදනවාමයි කෝපක් නැත්නම් කොහෙද ඉදන් කොහොමද වික්කවේ දුක්ඛ සමුදයනාරිය සත්‍ය මොකද්ද මහානේ දුක්ඛ සමුදාය මොකද්ද දැන් ඔබ අහලා තියෙන්නේ යායන් තන්නා ඕනෝ පවිකා නන්දිරාග සහගතා සත්ත තත්තා විනන්දනී එයෙහි ගිලන් කාම තන්නා මෙන්න දුක්ඛ සමුදය සත්‍ය මොකද්ද යායන් තන්නා අපි ඒකේ තැන් වලට යා වෙනවා හා වෙනවා. කොහෙටද අපිට හා වෙන්න දැන් තියෙන ලෝකේ? මනවඩන රූප, මනවඩන ශබ්ද, මනවඩන ගන්ධ, මනවඩන රස, මනවඩන පොට්ටක් වල යා වෙනවා හා වෙනවා. තැන් තැන් වල හා වෙන බැවින්නේ මොකද්ද කියන්නේ? තණ්හා. තැන් තැන් වල හා වෙනවා අපේ හිත. කොහෙද හා වෙන්නේ? මනවඩන රූපේ හා වෙනවා. මනවඩන ශබ්දේ හා වෙනවා. මනවන්න ගන්ධේ, මනවන්න රසේ, මනවන්න පොට්ටබ්බේ, මනවන්න ධම්මේ හා වෙනවා. තැන් තැන් වල හා වේ මොකද කියන්නේ? නයන දුක සංකාර මොකද කියන්නේ මොකද කොටින් කියනවා. ඒක තමයි පටන් ගන්න දුක ඉදන් කෝපන පිට්ඨවේ දුක සමුදයන නදී සත්‍යං ජායන් තණ්හා. ඕනෝ පවිකා තණ්හා වෙනකොට පුනර්භවය මොකක් වෙනවද? පම පණ වෙනවා. ඕනෝ භවිකා පණ බැවෙනවා පණ බැවෙන කෙනෙක් මං ඇලෙනවට ගැටෙනවට තව පුනර ප්‍රෝග්‍රෑම් එකක් හොයන්න ඉස්සරහට. හැදෙනවා. ඕන පවික පවයට පණ ඕන. හැදෙනවා. ඕන බයි නන්දිරාග සාගතා මේක ඇතුළේ තියෙන මොන හැබැයි මේක ඇතුළේ තියෙන මොකක්ද? නන්දිරාගය තියෙනවා. නන්දිරාගය කියන්නේ ඒ ඒ ආස්වාද ලබනවද නැද්ද? ආස්වාද ලබනවා. හැබැයි ඒකේ ප්‍රතිර තමයි මේක දෙන්නේ ඩොමිනේ. නන්දිරාග සාගතා තත්‍ර තත්‍රාමි නන්දනි දැන් දැන් වල මොනවද කරනවද? తత్ర తత్రా කියන මහණෙනි අපි තැන් තැන් වල මොකක් කරනවද? අභිනන්දනය කරනවා. අපි කියන්නේ අඩුද වැඩිද ඕනේ. වැඩි කරන එක අපි නන්දනය කියන්නේ. දැන් උත්තර නන්දන කරනවා. අපි તો කොල්ලේගේ මාර්ගයනවා නිරකට අපි මොනවද නන්දන දානවා එකට වැඩි. නන්දනේ දාන්නේ මොකක් බලාපොරොත්තු වින්දනය. ඒක රූපාවේ පරිවර්තන කරනවා. නන්දන වින්දනය. එහෙනම් නන්දන කරන්නේ මොකක් බලාපොරොත්තු එහෙනම් මේක නිකන් නන්දනක් නෙවෙයි මොකක්ද? අභිනන්දන. දැන් තේරෙන වැඩේ. తත්‍ර తත්‍රාభిනන්දනේ සේයදීන මොනවද ඒවා? කාම තණ්හා. එතන දුක සමුදය සත්‍ය ගැන ඇත්තම මොකද්ද විතරයි? තණ්හා. ඔන්න බලන්න ඒක පෙන්නන තණ්හාව තුනකට බෙදලා. කාම තණ්හා කාම තණ්හාව කියන්නේ අර මම කාම කියව මොකද? ඇස රූප කන ශබ්ද නාසය ගන්ධ දේවලද කය පහත මන ධර්ම කියන කාම ලෝකෙට බැඳෙන තණ්හාව මොකක්ද? අන්තකාමයේ පිනවන තණ්හාව කාම තණ්හාව. භව තණ්හාව කියන්නේ. මේකේ මදි නරමවත් මොකද බලන්න. දෙයියෙක් එහෙ කියලා දෙනවා. ඒ භව තණ්හා. හැබැයි මේක ඇතුලේ තව තණ්හාවක්. දැන් මේක ඇතුලේ බලනවා මේ හොඳට පිනව ගන්න පුළුවන් නිලියක් උනා. එහෙනම් මොන බවටපත් වෙනවද? නිලිය ඒකත් මොන තණ්හාවක්. ඒ බවටපත් වෙනවා කියන්නේ භව තණ්හාව ඒක. මේක අඳුනක් තියෙන බව තණ්හාව. වෛද්‍යවරයෙක් බවටපත් වෙනවා. ගායකයෙක් බවටපත් වෙනවා, නිලියක් බවටපත් වෙනවා, ඉංජිනේරුවෙක් බවටපත් වෙනවා. එහෙනම් මතු මැරෙන මැරුණායින් පස්සෙත් බවපතනවා. මේක ඇතුලේ බවපතන ඔක්කොම බව බවතන්න. ඊළඟ අනිත් එක තමයි වාදී. විවෝදන්නා කියන්නේ. විවෝදන්නා කියන්නේ ඒගොල්ලෝගේ තියෙන වෙනස් තියෙන ඒගොල්ලෝ මතු උපතක් ගැන විස්තර කරන්නේ නැති කට්ටියක් ඉන්නේ. ඒගොල්ලෝ ඒගොල්ලෝ කියන්නේ මොකක්ද? කාපල්ලා, බීපල්ලා, ජොලි කරපල්ලා. එතනම්වත් ඉඳලා තමයි ಆಇದರ ನೇಮೇನೆಗಾ ಬಲಣ್ಣೆ ಕೊರಿತು ಮೊದನ್ನ. ವಿಗೋದನ್ನ. ಮತುಪದಾಗೆ ಇಂತರ ಯಾನ್ನೆ ಅವೆ ಭಯಾನಕ ದಕ್ಕೆ. ಆನ ತನ್ನಾಗಾರದು ಭಯಾನಕ ಬೌದನ್ನಾಗರು ಬೌದನ್ನಾ ಹರ್ಕೈ. ಹೆ? ವಿಗೋ ಬೈ ಐ ಇ ತಿಗಣ್ಣೆ ಮತು ಕತರಹಾಯ ಕರೋನೆ? ಉಂಗ್ಯರೇ ಮಹಾ ಭಯಾನಕ ಗೆಕ್ಕೆ. ಕೂಡ ಬಂತಾದಿನ ಮನೋನಾ ಅವಿ. ಬತ. ಬಾಯಾರ ವಿದನನ ಕಿಯಾ. හැබැයි මේ අපි අපි නම් විරෝධන්නා වෙන්නේ මේ මොරදන්නා වෙනුත් දැන් අයි මේට දන ආදාන ඕනේ නම් දුක්ඛ සමුදය සත්‍ය ගැන මොකක්ද කියන්නේ ඒ කියන්නේ ඒක වදකින් උපපේනන් නිරෝගින මොන වෙන්නේ යායම් පන්න ඕනෝ පරිකා නන් විරාග පහලතා తත්‍ර తත්‍රාදි නන්දනි ඒ රෝගේ ඔක්කොම වෙන්නේ ඇරෙන්නේ නැති වෙනවා දැන් දුක්ඛ සමුදය සත්‍ය ගැන මොකද නම් අන්නවා හරි නේද ඉදන් දුක්ඛ සමුදයන් හරය සත්තන් දිවෙමික් වේ කුබ්බේ අනුසුර ධම්ම වේගෙන මහන්නේ මොන දුක්ඛ සමුදය සත්‍ය අන්නාවේ කියලා ඉදාවුදේ ඊළඟට මොකක්ද අපේ ගෙදී කියන්නේ කියන්නේ ඉදන් දුක්ඛ නිරෝධ නිරෝධං හරය සත්තන් දිවෙමික් වේ කුබ්බේ පද දුක්ඛ නිරෝධාය සත්‍ය කියන්නේ අන්න ඒක විස්තර කරලා තියෙනවා ධම්මචක්කපවත්තන් දුක්ඛේ නිදං කෝපන වික්කවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං මෙන්න මහණෙනි දුක්ඛ නිරෝධාර සත්‍ය මොකද්ද යෝ තස්සාය ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ත්‍යාගෝ පටිනිස්සක්කෝ මුක්ති අනාගතය මම හදන්න ටිකක් ඕනේ ඔක්කොම පාඩෝ වචන අතර සමුදේ මොන වෙලත් සමුදේ දුන්නු වචන ටික ඔක්කොම මොනවද ලෝකෙට කැළවෙනවද ලෝකෙ කැළවෙන්නේ මොනවා දුක නිරෝධය කියන තස්සාරිය තණ්හාය යම් තැනක ආවනම් එතන කොහොමද ගැලවෙනවා යෝ තස්සාය යේව තණ්හාය එතන ගැලවෙනවා අතේස තේජයක් අත ඉතුරු මොකද විරාම අතන මොකද කරන්නේ රාග එක මොකද එකදේ නැහැ බලන්න මෙතන හොඳට ප්‍රඥායමන් අතේස විරාග අතන මොකද කරේ අතන තණ්හාවෙන් රූප සත්පස්සේ දිවද දුවනට එන්නේ මොකද කරන්නේ බස් දුක් මොකක්ද රෝද ගන්න රෝදවල දුක් කියලා රෝද ගන්න එක. රෝද ගන්න ඇවිල්ලා දුවන. එහෙනම් දුක් සංගාර සද්දේ රෝද ගන්න. මෙතෙන් මොකද කරන්නේ? රෝද ගන්න එක නවත්තන්න. මේ රෝද නැත්නම් ඒක කියන්නේ ඒල වාද. එහෙනම් යෝ දස්තා ඒව දන්නාය අතේ සිතකටු විරාගෝ. අර කියනවා රාගයෙන් වෙන් වෙනවා. අතන රාගය මෙතන මොකක්ද? අසේත විරාග නිරෝධෝ. අතන රෝධෝ මෙතන අසේත විරාග නිරෝධෝ. ත්‍යාගෝ අතන ඇල්ලුවා මෙතන ගත්තේ කොටන දිරලා ත්‍යාගෝ පටි නිස්සක්කෝ අතන ලෝකේට බැඳුනා පටි නිස්සක්ක කියන්නේ පටි සංසක්ක කියන්නේ ලෝකෙට බැඳෙනවා පටි නිස්සක්ක කියන්නේ ලෝකෙට බැඳීමෙන් විදහාන වෙනවා ත්‍යාගෝ පටි නිස්සක්ක මුක්ති කියන්නේ ලෝකෙට නිදෙනවා අනාලය අතන ආලය කරා මෙතන වදිනවා දැනන්නකො වචන දෙක විතරකින් අරගෙන දුක්ඛ සමුදය සත්‍යයේ දුරු වචන ටික ඔක්කොම ලෝකෙට මොනව වෙන්නේ හැරණීම යායන් තන්න ඕනෝ භවික නන්දිරාග සාගත තත්‍ර තත්‍රාවිනන්දනි සේයති හිරං කාම තණ්හා භව තණ්හා දුක නිරෝධේ මොකක්ද වෙන්නේ යෝ තස්සාය තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ත්‍යාගෝ පටිච්චසල්පෝ මුක්ති අනාලය ඔක්කොම ගැලවෙන්නේ රැකගෙන යන නිරෝධය ගැලවෙනවා එතන කියන පරිස්සම් කරනවා දුක් සමුදය නිවේදන ලෝකෙට ඇලෙන ඇති දුක නිරෝධයෙන් මෙන්න නිරෝගයෙන් ගැලවෙන හැටි. එහෙනම් මෙච්චර කාලක් අපි භාවිතා කරලා තියෙන චතුරාර්ය සත්‍ය කියන්නේ දෙකක් තමයි වාක්‍යය මොකක්ද? දුක්ඛ ආර්ය සත්‍යයි දුක්ඛ සමුදයයි භාවිතා කරන දැන් මේ අද බණාල මොකේද තව තේරුණා දුක්ඛ නිරෝධයෙන් ගැලවෙන පැත්තට උනා. හරිනේ. දැන් එහෙනම් ඊළඟට පෙන්වන්නේ මොකද්ද දුක්ඛ නිරෝධ ගාමිනී එහෙම ගන්න. ගැලවෙන්න නම් මොකද්ද ඕන? ගැලවිලා යන්න මාර්ගයක් එපා කොහේ හරි. මෙතෙන් නම් මාර්ගයක් තියෙන්න බෑ. ඒකට කියන්නේ ඉදන් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාහරය සත්‍යං. මහණෙනි මෙන්න දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාහර සත්‍ය මොකක්ද? අය මේ වාරියෝ අට්ඨාංගිකෝ මොකද මාර්ගය? ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එහෙනම් මේ මාර්ගය මොකක් වෙන්නද? මාර්ගයෙන් කරන්නේ මොකක්ද? අපේ ඉලක්කයට මොකක් වෙන්නේ? සම්පූර්ණ ගන්න යන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම වෙන්න ඕන දැන් නැද්ද මාර්ගයක්? දැන් මේ පන්සලට තියෙන පාරේ මොකද කරන්නේ කොහෙටද යන්න පුළුවන් පන්සලට යන්න පුළුවන් එහෙනම් අපේ යම් ගැන බලාපොරොත්තුවක් වෙනවා ඒක සාක්ෂාත් කරගන්න ඊට අදාළ මාර්ගයේ මොකද කළ යුතුද යා යුතුයි දැන් මම ඒව වෙනවද කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් අපි බලාපොරොත්තු වෙන දණ්ඩයක් ගෙනියනවා බලමු ආර්ය අෂ්ටාංගික මාර්ගය නතෝ නිකන් අපි කියන සාමාන්‍ය ලෞකික උදාහරණ ගන්නවා දැක්මක් හදගත්තොත් මෙන්න මේ අහවදන් ට්‍රිප් එකක් ගියොත් හොඳයි කියලා මගේ යාළුවෙක්ව මොකද මිනිහා ගොඩට ආවේ දැන් මං කාවා. අර ට්‍රිප් එක ගියොත් හොඳයි. දැන් ඊට පස්සේ යා මොකද කරන්නේ? එයාගේ ඔළුවට දැම්මානේ දැන් ගියා එන ගමන ගෙදර මොකද කරන්නේ? කල්පනා කරලා මොකද? කරන්නේ මොකද ලිප්පක් ගියත් නැහැ ගොඩක් කලින් දැන් මිනිහා කල්පනා කරනවා. කල්පනා කරන සංකල්ප. සංකල්ප කියන්නේ මොකද? කල්පනා කරනවා. එහෙනම් කල්පනා කරලා වැඩේ එන්න ගෙදර හැටි කියන කාණ්ඩය. වයිට් එක ළමින්. මොකද කියන්නේ? කියනකොට මොකද වගේ කරන්නේ? වාස්තවයි. බලන්න යන ඕඩර් එක කලවම් වෙන්න එපා. ඉස්සර දැක්ම ඊළඟ මොකද්ද? සංකම්ප ඊට පස්සේ ආයෙත් ගෙදර කටේ කරන ට්‍රිප් එක ගන්න එක මානේ බෑගේ. ආ යයි යයි යයි දැන් මොකද කරන්නේ? ඔන්ලයින් එකට අනුමැතිය දුන්නා දැන් මොකද කරන්නේ? එහෙනම් තකරේ දැන් වාහනය කොහෙ උනේ? මම ඔන්ලයින් වල මොකද වැඩේට ගත්තා. ඒකේ කයරු පැටේ රසමත්. අම්මා. එහෙනම් දැක්මක් ආව. ඊළඟ සංකල්පයක් ආව ඉතල හිත ඊළඟට වචන වාචා ඊළඟ කයව පාවිච්චි කරන ට්‍රිප් එක යන කම්මන දැන් ට්‍රිප් එක යන ට්‍රිප් එක දැන් මොකද මුළු දවසම දැන් මේක හදාමයි අර හොයන මේ හොයන මාන හොයන මේ බොම්බ හොයන අර හොයන මේ දැන් මොකද ජීවිතේම වෙලා කරන මොකද්ද ට්‍රිප් එක නාදී ජීවිතේ මේක වෙනවා බලන්න යන ඕඩර් එකක් මේක දැක්ම සංකල්ප වාචා කම්මන්ත ආජීවන දැන් ඉතින් ඔන්න මෙන්න යන්න ඔන්න මෙන්න දිහාට මෙන්න මේ කට්ටියක් කරා නේ මෙන්න මෙන්න මලගයක් කියලා දැන් ඔන්න කරා. ඒක නවත්තනවා. අනේ උඹ වෙනවා මම යනවා කතා කරමු. දැන් දැන් මං ඉන්න කොටෙන් මම දැන් කොල්ලතර හේගින් දැන් මේ වායි මේ වැඩේ දැන් කැඩේ නවත්තන වෑයම් කරනවද නැද්ද? වෑයම් කරන මොකද්ද? වෑයම්. බලන්න ඔය හොරේ ගෙන හැටි බලන්න බුදුරජාණන් කියන්නේ බුදුම ප්‍රායෝගික ධමයක් නේ. බලන්න මේක දැන් මේ ලෝකේ ඉන්න මේ දාලා වෙන්නන්නේ මං දැක්මක් ආවා සංකල්පයක් ආවා වාචාවක් ආවා කම්මන්තයක් ආවා ආජීවයක් ආවා දැන් මොකක්ද ආවේ බාධාවක් ආවා ඒක මොකක්ද ආවේ ඒකට බෑ යන්න වාදා දැන් හෙට යන්න ට්‍රිප් එක දැන් අද මොකක්ද සති ඒ කියනමයි නිින්ද යනවා දැන් ට්‍රිප් එක කරනවා එහෙට වෙනවා මෙහෙට වෙනවා වෙලාවක් දැන් මොකද දැන් සීලේ කියන දරි කරා මොකක්ද සති සති කියන්නේ මොකක්ද ඒ කියනමයි සීලේ දැන් වෙන මොකක්වත් නැහැ නිින්ද යන්නේ නැත්නම් ට්‍රිප් එකකට යනවා නිින්ද යනවා සති දැන් උදේ උඩ ඩකලාගෙන මුනරට ඇතුවද නැක වාහනේට මාත් යන වාහනේට දැන් බලාපොරොත්තු වුණු සමයට ඇදුණාද නැද්ද බලාපොරොත්තු වෙන මොකද ට්‍රිප් එකක් යන්න නේද ඒ සමයට දැන් ඇදිලාද නැද්ද අන්න සමයට ඇදුණා නම් ඒක මම උදේ කිව්වේ අමාරු දැක්කද ඕන වෙයි දැන් ඉතින් යනවා වැල කපුටා හෙල ගියා මොකද කියන්නේ දැන් ඉතින් යනවා දැන් දැන් බලන්න මේ ඕඩර් එක සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි. එහෙනම් මුලින් තියෙන මොකද්ද? දැක්ම. ඒ දැක්මට අදාළ මොකද්ද? සමයට ඇදෙන්න පුළුවන් බැරිද? එහෙනම් යම් දැක්මක් තියෙනවා ඒ දැක්මට අදාළ සමයට ඇදෙන මාර්ගයට කියන්නේ මොකක්ද? අටකින් මාර්ගයක් තියෙනවා. ආර්ය අෂ්ටාංගික තව මම මේ ට්‍රිප් එකක් දාලා දෙන්නුවේ. දැන් ඔගේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි පිරෙන්න ගන්න. හරිනේ? එහෙනම් ඔබට පේනවාද ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ කටපාඩම් කරලා ඉතිරද ප්‍රායෝගිකව කියන්නේ? එතෙම අනන්න බුද්ධාව කියන්නේ මොකක්ද කියලා තේරෙනවා. ආරෂ්ඨාංග මාර්ගය කියන්නේ කෙලින්ම දැක්මක් අරගත්තා නම් ඒ දැක්මට අදාළ සමයට අත්දැකීම් කියන එක මාර්ගයක් ඒක. දුම වැඩක් එහෙනම් දැන් ඊළඟ දැන් ওই සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද? සම්මා දිට්ඨිය. ඒ පළවෙනි එක සම්මා දිට්ඨිය බුදු පියාණන්ද කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉස්සෙල්ලම පහළ වෙන්නේ මොකක්ද කියලා. සම්මා දිට්ඨිය වෙන එක පහළ වෙනවා. මොකද වෙන එක පහළ වෙන්න බෑ. ඉතින් දැක්මක් එන්න බෑ. ඒකට උදාහරණ උපමාවක් ගන්නවා. අරුණෝදය වෙන්නේ ඉර පෑවීමට ඉස්සෙල්ලා යම්සේද ආරෂ්ඨාංගික මාර්ගයෙන් ඉස්සෙල්ලා මොකද එන්නේ? අම්මා දෙවියන් ඔක්කොම ගන්න අරුණෝදයට පෙර නෑ ඉර පෑවීමට පෙර ලෝකේ පහළ වෙන්නේ මොකක්ද? අරුණෝදය යම් වෙන්නේ යම්සේද එසේම ආරෂ්ඨාංගික මාර්ගයේ ඉස්සෙල්ලා පහළ වෙන්නේ මොකද? සම්මා දෙවියන් මොකද සම්මා දෙවියන්? නිවැරදි දැකීම, හරි දැකීම යහපත් දැකගෙන මොකද දැන් මේ ආයේ ලෝකෙ දිහා දකින්නේ කොහොමද? යහපත් විදියට නේද? හොඳ විදියට නේද? ලෝකෙට හොඳ කරනවා ඒ කියන්නේ ලෝකෙට යහපතක් කිරීමේ හේතුවනේ. ලෝකෙට යහපතක් කිරීමේ හේතුවේ ඵලය මොකක්ද? දුගතිද සුගතිද? එහෙනම් ඔය සම්මාදිට ඔය දැනගන්න. සුගතිය. දැන් මේ දහම් පාඩම් පොතේ ඉස්කෝලේ පොතේ ඔක්කොම දෙන ඔය සම්මාදිට නෑ. කොහෙට හරි යනකම්. ඕක කියේ කොහොමද? සංසාරයෙන් අයින් වුණාම සංසාරම නතුරන්නේ. එහෙනම් අපි හොයන එකට ඔය. කොහොමද එහෙනම් ඉස්කෝල පොත්වල තියෙන නම් කොහේ ගිහින් සම්මාදින්ද? කොහේ ගිහින් එකද? බව ගන්න ඉන්නෝ රෝග. හැබැයි සුභතින ගිහින්. ඒ කියන්නේ ඒ කියන්නේ ඔය සම්මාදින්තිය කෙලෙස් සහිතයි සුගතියට හේතු. හතරෙන් කරෙන්නේ. හැබැයි සුගතියට ගියනට කවදාද ඇකෝඩ් කරන්නේ මල්ලයාට? දැන් විද්‍යා දෘෂ්ටි ඉන්නේ උඹල. වැරදි දැක්ම නරක දැක්ම ඒ කියන්නේ ඒගොල්ලෝ වැරදි වැඩ කරලා තථාගතයන් වහන්සේ කියන්නේ. දුගතියට යනවා තමයි. එන සම්මාදිට්ඨිය එකයි විද්‍යා දෘෂ්ටි එක සම්මා ලෞකික සම්මාදිට්ඨිය කියන කොහෙද? දුගතියට. ලෞ විද්‍යා දෘෂ්ටි වලට දුගතිය. එන අද ලංකාවේ පොත්වල තියෙන පාරවල් කියන්නේ. ඒකයි. මේ දෙකේ එකක් කොහෙද යන පැත්තට. දුගතියට අනිත් එක මොකක්ද? දැන් අපි මේ උදේට දාගත්තාම කොයි කොහෙද කොයි එක දාගන්නවා. නෑ ඒ කොණ්ඩාගේ කොට නපාද කිව්වේ සුපදීප උපදේශයෙන් අද ලංකාවේ පොත්වල නිර්මාණ තියෙන පාරවල් දෙකයි එක්ක දුගතියට යන එක එක්ක හැබැයි ඉස්කෝලේ ගියද කොහේ යන එක දෙන්න මගේ අම්මේ ඉතින් අමාරු වෙනවා මම නෙවෙයි ඌ දුගතියයි ඉහළයි වල වැඩේ එතකොට කියන්න පුළුවන් අනේ මං දන්නේ නැහැ මං අර ටීචර් එකේ වෙන්න තමයි මේ ආවේ දැන් හරිද හොඳයි එහෙනම් ඔය පාරවල් දෙකම නෙවෙයි අපි හොයන්නේ අපි හොයන්නේ නිවනට පාර නිවනට පාර හොයන්න නම් ඔය තියෙන වචනේ නිරුක්තිය ඕන වෙනවා සංඛ්‍යන් මොකක්ද එතනයි මම කියන සම්බන්ධ සංයෝග සංවර්ධන සංගීත ඔක්කොම සංකේ වචනෙන් එන්න ඕන මොකක්ද ඒක මා කියන්නේ මිදෙනවා මිදෙනවා එහෙනම් සං කියන එකතු වෙන යමෙක් විදේ නම් ඒක මොකද්ද? අම්මා. එහෙනම් එහෙනම් එතකොට එයා භවය පතු භවය කඩලා දානවද උදුරා ගන්නවා. පතු භවයන් උදුරා ගන්නවා එතකොට. ඒකට කියන්නේ මොකද්ද? සම්මා සම්බුද්ධ භවය උදුරා ගන්නන්නේ යමෙක් කවුද යා? සම්බුද්ධයි. එහෙනම් ඉතලම් මේ ක්‍රමයේ කියන උත්තරය කවුද? සම්මා සංවලින් මාවේලා භවය උදුරා ගන්න කියන උත්තරය කවුද? සම්මා සම්බුද්ධෝ කියන නම මොකද්ද උනේ? නිරුක්ති පරිසම්පදානාවේ දීලෝණමයි. අද ලංකාවේ නැත්තේ මොකද්ද? නිරුක්තිලා දීලා ඔය පාර වයින්. පාරවල් ගියද ලංකාවේ වෙන්නන්නේ දෙවස්තර ඔක්කොම. ඒක එකක් දුක දින පාර. අපි යන්නේ මොන පාරේ? ආයි ආයි කොයිවත් පැවැත්මක යන පාර නෙවෙයි. පැවැත්මෙන් ගැලවෙන පාර. ඒක ලෝකෝත්තර සම්මාදිට්ඨිය. එහෙනම් සම්මාදිට්ඨිය කියන්නේ ඒකයි. එකක් ලෞකිකයි ලෝකෝත්තරයි අද ලංකාවේ කියන ඒ දෙකේ මොකක්ද? ලෞකික විතරයි ලෝකෝත්තර කැවිලි එක තමයි අරින්නේ. එහෙනම් සසර ගමන යන්න යන්න ඕන මොකේද? එහෙනම් ලෝ නිවන් දකින්න යන්න පාරේ මාර්ගේ මොන පාරද? ලෝකෝත්තර පාරේ. අද වෙන්නන්නේ මොකක්ද එහෙනම්? පාරද අපාරද? අද ලෞකික වෙන්නන්නේ පාරද අපාරද? අපාර ගියොත් සසරේ හමු වෙන්නේ නැමද හම්බ වෙනවා. පාර ගියොත් නිවන් දකින්න. ධානනීමා නැවත උපන්නොත් අපාර වූ මේ සංසාරේ ඔබේම පුතුවේ ඔබේ පුතු වෙන යන පාරද අපාරද අන්නේ පුතුලේ මොකක්ද වෙන යන මොකද පාරේ ඒක තමයි යන්නේ දැන් පැහැදිලි වෙන තියෙන හැම ලංකා සමාජයේ තියෙන දේවල් ගන්න උදාහරණ එහෙනම් සම්මාදිට්ඨිය දෙආකාරයි එකක් ලෞකිකයි එකක් ලෝකෝත්තරයි එකක් විද්‍යා දෘෂ්ටිය. එහෙනම් පාරවල් කියත් ඒවා දැන් තුනයි. මෙතෙක් කාලම අපි දැක්කේ මොකක්ද? පාරවල් දෙකයි. අනිත් පාර වහන් දුන්න බැරි ඒ තරම පාරවල්. මොනවාද වහන්නේ? ලංකාවේ නිවන් මඟ වඩේක තමයි මාලියදේව මහරහතන් වහන්සේගෙන් පස්සේ මඟ පරණාවි උග්‍ර හිකේකට පත් වුණා. ඇයි මේ පින්බිනේ නුයි? මොකද වහරදී? නිවන් මඟ වහරලා. කවුරු අපට නැතුණත් ලැබුණත් අපි ආරින්නේ මොන පාරවල්? අර මගේ කියලා කවදාවත් අපිට තැනීමක් නම් නෑ මොකද ඒ මග පෙන්වන්න දෙයක් නෑ මෙතක ගියේ ওই පාරවල් පිටකදී දුගතියට ගියා පිටකදී දුගතියට වැඩක් නෑ ඒ තමයි එකයි දස කුසල් කරලා දුගතියට ගියා දස කුසල් කරලා දස කුසල් කියන දස කුසලෙන් ගෙන් වෙලා දුගතියට ගියා දස කුසල් කරලා ගියා දෙකම හොදන්නේ එහෙනම් කොහෙද හොඳ දුගතියද දුගතියද හොඳ එක්කොල නැහැ. ඒකට යහපත උඩු අතට ආදිත අසම්මතය යටට ආදිත. මේ දෙයම ලොවට බඳිත කිසිදා විසඳුමක් එහෙනම් ඔය දෙකම නෙවෙයි පාරවල්. මේ අත අතරින් බුදුන් වඩිත මේ අතරින් බුදුන් වඩිත ලෝකේ નિසරු බව දෙයම નિසරුව පෙන්වත. එය තෝරාගත් පින්වත ලෝකේ નિසරු බව වටහා වටහා ගන්න. ලෝතර මුලින් තාගෙනන්නේ ওই පාරවල් දෙකෙම එහෙනම් නිවන් මාර්ග පාර පාරෙන්නේ මොන කාලයේද පමණද? බුද්ධියේ සී සද්ධර්මයේ මතුවෙන කාලයට පමණයි. අනික් කාලයට පාර මොකද? ගහිලා යනවා. පාරවල් දෙකයි ඊට පස්සේ යූස් කරන්නේ. ටිකක් දුර ගියේ කොහොමද? කොතර කාලයකට සී සතරම මතුවෙන්නේ? සී සතරම පරම දුර්ලභ. ඒ විතරක් නෙවෙයි මේ මතුවෙන කාලයටත් මිනිස් එක්ක නිරුත් නැත්නම් ටිකක් අමාරු වැඩේ කරගන්න. මනු දුර්ලභ පංච මනුස්සයන්. එහෙනම් ඔය දෙකම එකවර නැත්නම් ඒ සාධර්මෙත් ලංකාවමත් වෙනවා. අපි මේ මොහොතේ විනිසත් භාවයක් තියෙනවා. කරන්න තියෙන වීර්යය, ධාර්ය දාති දිදිමත එද්දී අන මිරිකගෙන හරි මේක මොකක් කරගන්නද? අහගන්න නැත්නම් ආයි කවදානම් අහගන්නද? කායි කවදානම් මේ සීසත් ලංකාවමත් වෙන ලෝකේ. ලංකාවේ නැත්නම් ලෝකෙම නැහැ. ලෝකෙත් නැහැ. කල්පනා කරලා බලන්න. එහෙනම් සීසත් ධර්මයේ මතුවෙන්නේ ශ්‍රී ලංකාවේ නම් මේ මතුවෙන මොහොතේ අපි පිළිගට හැරපියා නැගිටිනවා. එකට එක් වෙමු. ගම් ඥානම් වල මේක අපේ අපේ ඥාතියින් තියෙන. නිවන් දකින්න පිටතට නිවන් දකින්න හේතු හදලා දෙමු. ඒ වගේම නිදි පිටතට පාඩු නිදාගන්නත් පිට තරලා දෙමු. මේ ඒකෙදි මොහොත කරන්නේ. ඉතින් මේ ඒ ඒ ඉඳා අපි ඉතින් මෙන්න මේ දුක් විඳලා අද මේ පැය ගාණක් හරි මේ කතා කරන්නේ මොකක් ගැනද කියලා. නිවන් මඟ ගැන මේ කතා කරන්නේ. කල්පනා කරලා ඉඳලා මානව ප්‍රඥාවේ හැබැයි දැන් ඔබ මේ මොහොතේ මිනිස්සුත් ප්‍රබයක් ලබලා තියෙනවා. ඔබට දැන් තා මන්දිර නිවන් දැන් මන්දිර දැරිද? දැන් නිවන් දැරින එක මන්දිර දැරිද? අනේ එක ඉසහාකාව සෝවාන් වෙලක් මොකක් කරාද? විවාහ වුණාද නැද්ද? මම මේව කියන්නේ මොකද දන්නවද? මන්දිර නිවන් ගන්න ඉන්නවා ඉඳලා කියලා ඉඳලා යනවනේ. ඉසහාකාව සෝවාන් වෙලක් මොකක් කරාද? දැක්වද නැද්ද? දැකලා මොකද? නිකන් ඉඳලා සෝවාන් වෙලා ඉන්නේ. ළමයි මිස්සක් නැහැ. දැන් අදීන ගැණි සෝවාන් නොවිබඳ ඉස්සක් නැහැ. මහා ලොකු ලෝක බැලගෙන කියන්නේ. බලන්න පොඩ කල්පනා කරන්න. එහෙනම් විසාකාවල හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේද? සෝවාන් වෙලා කොහොමද මේ ළමයි හදන්නේ? කාමයේ දෙයට බැලම හදන්නේ. ඈ? ඒකත් අන්නේ අන්නේ එහෙනම් හැබැයි කාමයේ වරදවාගෙන හරිය නැහැ. එහෙනම් හැදෙලා දැනෙන්න පුළුවන් සෝතාපන්න කෙනෙකුට. පුළුවන් නේද? දැන් ඕන ප්‍රශ්නයක් ඔබට ආවෙ නැද්ද? සෝදාපන්න කෙනෙක් කොහොමද ළමයි හදන්නේ? ළමයි අනුගේ කරන් හදනවද? නෑ ඒ වෙලේ එයාගේම ළමයි. તો කොහොමද ඔබ කරන්නේ? සෝදාපන්න වෙන්නේ. ආ ඔයාලා ඒක දන්නවා තියෙනවා. හරි හරි හරි මම දැන් මම ඒක බැලුවේ. හරි හරි දැන් මොකද හේතු දෙක තියන්නටම ඒක ප්‍රශ්නයකට හංගන්න දැන් උදාවෙ. ඔකට උත්තර දෙන්න. අපි දැන් දෙන්න. ඒක හරි. දැන් එහෙනම් අපි විතර කරලා මොකද දැන් චතුරාර්ය සත්‍ය මොකද විතර කරන්නේ? දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥාන දුක්ඛ නිරෝධය ඥාන දුක්ඛ නිරෝධගාමිනී එහෙනම් අපිට දුක විඳිනකොට මොකද ඕනන්නේ දුක විඳින එකෙන් බේරෙන්න නම් මොකද කරන්නේ දුක දුක කියලා කියනවා දහක් පවක් කරලා සැප දුක කියලා මම බලන්න නම් අපි කරා එන සැපේ උඩින් තියෙන සැප මායාව මොනව කරලා බලන්න අයින් කරලා නේද කියන ප්‍රිය ස්වභාවයේ ඉඳලා බලන්න අපි කරා එන සැපේ ඉන්නේ ප්‍රිය ස්වභාවයේ ඒ ප්‍රිය ස්වභාවය මොනව කරලා බලන්න කියන්නේ පිරින්න ඕකට කියනවා පිරි සිර බලන්න. අද කියලා බලන්න ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ඉදන් දුක්ඛං අරිය සත්‍යම් දිවේ පික්කවේ පුබ්බේ එහෙම කියලා වෙනවා. ඉතල කියන මහණෙනි මෙන්න දුක්ඛාර සත්‍යය. මහණේ දුක්ඛාර සත්‍ය මොනවා කරේද? පිරි සිර බැරිය යුතුයි. මොකද තංකෝ පරිදම් දුක්ඛං අරිය සත්‍යං පරිඥාතන්තිකේ පික්කේ තියෙනවා නැද්ද? පරිඥානන්දයෙන් කියනවා මේක තිල්ල බලන්න. ඇයි දිර ප්‍රියතමාවේ මොනකොටද බලන්න ඕන? ඉඳලා බැලුවේ නැත්නම් අපිට පිටට වෙන්නේ මොකද මාවේ? ප්‍රියතමාවේ වෙන්නේ ඒක අයින් කරලා බලන්න. ඉඳලා බලන්න. දැන් හොදක් හොදක් වුණත් හිඳෙනකොට තමයි මොනවද වෙන්නේ? රූප ගැන කියන්නේ. හිඳෙන්නේ. එහෙනම් දුක බලන්න නම් ප්‍රියතමාවේ මොනකොට බලන්න ඕනේ? එහෙනම් දුක පිළිඳ බලන්න. ඊට පස්සේ එහෙනම් අපි ඇයි මේ දුකට වැටුනේ? ඇයි මේ දුකට වැටෙන්නේ? දැන් තේරුණා. පිළිසිඳ බලනකොට තමයි තේරෙන්නේ නැකල් තමයි කියලා අල්ලලා තියෙනවා. දැන් කල්පනා කරන මොකද්ද මෙන්න හේ? මම ලෝකයේ තිබුණු මනවට රූප ශබ්ද ගන්ධ රස පහස මොනවද කරේ? මම මේවයි හා වුණාද නැද්ද? එහෙනම් මොකද්ද දුකට හේතුව? තණ්හාව. මොහොත් දුක්ඛ සමුදය සත්‍ය. එහෙනම් දුක්ඛ සමුදය සත්‍යය නොහොත් තණ්හාව ටිකක් ටික පවත් කළ යුතුයි දැන්. පහ කරන්න ඕන. අද ගෙදර කියලා බලන්න. තංකෝ පරිදන් දුක්ඛ සමුදයන් අරිය සත්‍යං පහතම්පන්ති වෙන්නේ කරේ කියලා තියෙනවා. සම්මන් ඒකවත් අලුතු කියන්නේ. ඔබ තමයි ඔය දුකට වැටෙන දන්නා වෙන්නේ. ඇයි ඇයි දන්නා වුනේ කියන එක දැක්කොත්. ඇයි දන්නා වුනේ කියන එක දැක්කොත්. මේ ලෝකේ අපි මොන දහම් කතා කරලා දෙලිලා තමයි මනවඩන රූප වලින් දෙලිලා. මනවඩන ශබ්ද මනවඩන ගන්ධ මනවඩන රස මනවඩන පොට්ටබ වලින් පිළිත ලෝකයක් මේක. විද්‍යාව දිනු වෙන වෙන රූප මනවඩන. මනවඩන රූප ආදන. තව තව දිනු කරනවා. දැන් පාරේ කවුරු කාන්තාවක් යනකොට බය කියන කියලා පිළිපස්සේ හිතන්නේ ලස්සන කාන්තාවක් යනවා කියලා. ඇයි මොන්න මොනවා කරන්නේ කියන්නේ? මම උදාහරණ ගන්නෙ. මොන්න මොනවා කරන්නේ? ආයෙම කරලා ඔක්කොම කරලා ටයර් ආරම්භව ටයිස් කරලාගෙන යනවා. ඉතින් බලන්න කෙල්ලෙක් වගේ. තමාට ඉස්සරහට ගිහලා පයිසරේ ඉතනකට තමයි මේ දත් නැහැ. ඒක නවුරු දෙකක් කියලා. දැන් වෙන පාර පංචකාමයේ මොනවා කරලා තියෙනද? මොකක් මට්ටම් කරලා තියෙනවද නැද්ද? ඔය කරේ මොකේද ලෝක සම්බන්ධ? විද්‍යාවෙන් විද්‍යාව. එහෙනම් ලෝක සම්පත විද්‍යාව කරනවා තමයි කියනවා මේ. ඔබලා. ඒකෙන් දැන් බැඳලා පුදුම දැන් ඉස්සරට වඩා බැඳලා නැද්ද දැන්? එහෙනම් තනිකර මායාව හොඳටම පාවිච්චි කරන කාලයක් මේක. ඇයි මේ සත්‍යර්මයේ නැගෙනකොට මායාවක් මොකද නිකන් ඉන්නේ නැහැ මම මතු වෙනවා. මේකට හරියන්නේ. හැබැයි ප්‍රඥාවත් දැන් කොච්චර මතුනත් ඒක මොකද වෙන්නේ? කාටද? අනිත් පොට්ට විතරයි. අනිත් පොට්ට කෙනෙකුට අපි පොට්ට ගන්න ඉතර ගන්න. මොට්ට කියන්නේ මෝහට්ට. මෝඩ අතේ ආවේ. අපි දැන් යන්න හදන්නේ ප්‍රඥාවන්තට. මොකද සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා රති. ඒ අතේ යන්න හදන්නේ. මෙතන මොට්ට අතේ ආවේ. මොට්ටයි වෙන්නේ මොට්ට අතේ. අන්න බාහිර ක්‍රමයේ. එහෙනම් දැන් දුක එහෙනම් මේ ලෝකේ කාමයේ තියෙන බැලු බැලු කරා. අපි අපේ හිතේ දැන්වල කියලා මොකක්ද කියන්නේ? දැන් දැන්වල හා වෙනවද නැත්ද? කාම රූපයක් තමයි එතන ඉලාවේ. එහෙනම් අපේ ඒ රූපේ හාවෙන්න ඉතෙල්ලා ඒ කරා අපේ ඇහැ කන නාසය දුවනවද මේකපත් අපි දුවනවා කියන ඇහැ දුවනවද දැන් මෙහෙම යනවා දැන් මෙහෙම බලගෙන ලස්සන මන රූපයක් ගන්න ඇහැ පොදේ දෙන්නේ වෙලා කරවලා කොට දෙනවා වෙලා හරවන්න බෑ බෑ නම් කවර බලන්න ඒක මොකද්ද කියලා බලන්න අන්න ඇහැ දුවනවද දැන් ඇහැ දුවනවද කියන රෝදක ඇහැ රෝද කරනවා කන රෝද කරනවා නාසය රෝද කරනවා දිව රෝද කරනවා කය රෝද කරනවා මන වෙන රෝගේ කාම ගුණයක් ලෝකෙ කියලා දිනවා ලෝක සත්වයේ කාම ගුණය කරා මොකද වෙනවා රෝන් දෙක අහන වෙන රෝන් දෙක අහන්නේ කොහොමද කළ යුතුද නවත්තන්න එන රෝන් දෙක අහන්නේ ඒ රෝගේ කාම පරිසරයක් තියෙනවා පරිසරයට කියනවා ප්‍රත්‍ය පරිසරයට කියන්නේ මොකද්ද එහෙනම් ඔය ප්‍රත්‍ය මොකක් කරගන්න කාමයයි කරන්නේ නැහැ කාමයට බැඳෙන පසුතලයක් තියෙනනේ අපේ ඒ පසුතලය මොනවද කරලා ෂය කරලා දානවා ඔව් ප්‍රත්‍ය ෂය කරනවට කියන්නේ මොකක්ද ප්‍රත්‍යක්ෂ කරනවා එහෙනම් දුක්ඛ නිරෝධ නිරෝධ සාරතත්‍ය මොනවද? ප්‍රත්‍යක්ෂ කරගන්න. ඔබ තියෙන සත්‍චිකාතබ්බන්ති මේ විතරයි කියලා කියන්නේ පාළිය. දැන් ඊළඟ පස්සේ මොකද කරන්නේ? දැන් ඔක්කොම හරි. දැන් දුක්ඛ නිරෝධ ගාමිනී පරිපදාව මොනවද? ආර්ය අෂ්ටාංගික මාර්ගය දැන් මොකද කරන්නේ? යන්න ඕනේ. යනවා කියන්නේ මේ මාර්ගෙම වරනවා. භාවිතා කරන්න ඕන, භාවනා කරන්න ඕන. ඉතින් සංකෝ පරිදන් දුක්ඛ නිරෝධ ගාමිනී පරිපදා ආර්ය සත්‍යං භාවයේ ධම්මන්තිරේ වික්‍රේ ගැන මොකක්ද උදේ භාවිතා කරන භාවනාව. එහෙනම් දැන් ආයි ගැන දුක්ඛාරවත් මොකද කරන්නේ? පිරිස් සිලලා කියනවා. දුක සමුදය නොවන තණ්හාව මොකද කරන්නේ? පහ කරනවා. දුක්ඛ නිරෝධාර සත්‍ය මොකක් කරන්නේ? තත්ත්‍යක්ෂ කරනවා. දුක්ඛ නිරෝධ ගාමිනී කණ්ඩායම කරනවා. වඩනවා. හරියට දකින්න. නැවත කියන්න දුක්ඛාර සත්‍ය කොටව කරනවා. පිරිස් සිල දකින්න. ඒ කියන්නේ ප්‍රිය ස්වභාවය මොකක්ද බලන්න ඕනේ? හිතලා බලනවා නැත්තම් අවුල. දුක්ඛ සමුදයාර සත්‍ය මොනවද තණ්හා මොනව කරන්න ඕනේ? පහදලා දානවා. දුක්ඛ නිරෝධාර සත්‍ය මොනව කරන්න ඕනේ? ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා මොකද කරන්න ඕනේ? බාලේ තප්පන්ති මේ ගැන මොනව කරන්නේ? භාවිතා කරන්න භාවනාවක් නැහැ. අර පුත්‍යයන් මාදේ ගම ඉඳලා ඔන්න දැන් හඳන්න කොලියා ගන්න දැන් ලියා ගන්න කිව්වොත් අර පරිණ ලෝක සම්බන්ධකම එනවා. ඒකත් ලෝකේ ලබන අධ්‍යාපනය. මේ අධ්‍යාපනය බලයෙන් එකද දෙකද මේක ලියන්න ඕනේ නැහැ. මේක තියෙන මොකක් කරන්නේ? ප්‍රඥාවෙන් හේම ගන්න කියලා. ඔය ලියා ගන්න කොට අවබෝධ කරගන්න තරමට මතක් බලලා තියාගන්න. මතක වැඩ නැහැ දැන් අවබෝධ කරගන්න දැන් බලන්න. බුදුආදර බුදුආදර එක්ක කොහොමද මේ මතක තියාගන්නේ? මේ මම පේපර් එකක් දෙනවා අපේ මාසේ කොට මෙහෙම කරා. ඒව නැහැ මේක අවබෝධ කරගන්න. ඒ අවබෝධ කරගන්න. එතන ඒ අවබෝධය කවදාවත් දිවන්නක් නම් මොකක්ද කරපා? ආපස්සට ඇව්වොත් තියාගන්න ඊට පස්සේ නෑ අතොල් වැඩි ඉවරයි. අද අපි ඔය චෙක් කරලා බලන්න අවබෝධ වෙනවද කියලා කියන්න පුළුවන් නම් ඒ කියන්න පුළුවන් කියලා බලන්නේ ලියන්න පුළුවන් කියන්නේ ලෝකගම්මද බලන්නේ විභාග වතුන් පත්තම තියෙන. ඒක ඕන අවබෝධය හැබැයි යාර දෙන ලෝකෙ මොතාරයි දතාරයි. හරි දැන් අපි දැන් දැන් එහෙනම් ඉඳන් දුක්ඛ ආර්ය සත්‍යම් කියන්නේ ප්‍රමාණිකම් දුක්ඛ ආර්ය සත්‍ය දැක්කා. මොකක්ද දැක්කේ? දුක කියන්නේ දුක තම කියන්නේ දුකක් දැක්කා. මහණෙනි දුක්ඛ ආර්ය සත්‍ය දකින්න නම් දුක සත් බව කරගන්න. දුක පිරිසින දත යුතුයි නැත්නම් නැහැ. තුන්වෙනි දරේට කියනවා මානේ මම නම් දුක පිරිසින දැක්කා. ඒක දුක්ඛාරමත්තේ වට කීයක් දැක්කද? තුනයි. මොකද්ද? මේ දුක්ඛාරමත්තේ කියලා දැක්කා. දුක්ඛාරමත්තේ පිරිසින දත යුතුයි කියලා දැක්කා. මම නම් දුක්ඛාරමත්තේ පිරිසින දැක්කා. එහෙනම් මට කොහොමද කියන්නේ මොකද්ද? ඉබරි පාටා. හරිද? ඊට පස්සේ මොකද ආරම්භ? දුක්ඛ සමුදයාන සත්‍යය ගැන දන්නා වෙයි කියලා දැක්කා. දුක්ඛ සමුදය සම්පේනෝ තණ්හාමනෝ කළ යුතුද? පහ කළ යුතුයි කියලා දැක්කා. මම නම් අහන්නේ දුක්ඛ සමුදය සම්පේනෝ තණ්හාව පහ කළයි තවුදේ. ඒක එකක් වඩින්නේ. දුක්ඛ නිරෝධාර සත්‍ය කියන්නේ මේ මේ මේ තියෙන පසුතලයේ ළමයි කියලා දැක්ක රෝගේ. කාම පසුතලයේ ළමයි කියලා දැක්කා. ඒ කාම පසුතලයේ හැදෙන ප්‍රත්‍යක්ෂ රෝගල යුතුයි කියලා දැක්කා. ශයකල යුතුයි ප්‍රත්‍යක්ෂ කළ යුතුයි කියලා දැක්කා. මම නම් ඒක ප්‍රත්‍යක්ෂ දලා කියලා කියන දුක්ඛ නිරෝධාර සත්‍ය ප්‍රකාශ කියනවා. මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන්නේ ආරස්ථාංග මාර්ගය කියලා දැක්කා. ඒ ආරස්ථාංග මාර්ගය හොරවලුද? භාවිතා කළ යුතුයි වැඩි යුතුයි කියලා දැක්කා. මම නම් මහන්නේ දවුදයෝග භාවිතා කළා කියලා දැක්කා. එහෙනම් මට එකක් පටන් එහෙනම් තුන් තුන් වරක් එකක් තුන ගානේ චතුරාර්ය සත්‍ය කියන්නේ තුන් වරක්. මොරහණ කියන්නේ ගණිතයේ 16. ඒවන් ත්‍රිපරිවර්තන් එකක් තුන ගානේ දාදසාකාරම් කී ආකාරයකට එකක් තුන ගානේ තුන්වරක් හතර ඒවන් ත්‍රිපරිවර්තන් දාදසාකාරම් යථා භූතං ඥාන දර්ශනං සුවිසුද්ධං මහෝති මොන්න චතුරාර්ය සත්‍ය වට 12කින් දකින්න හැටි මොකද විස්තර කරන්නේ ධම්මා හැම කෙනාම දෙලොත් ඔය 12 දැක්කනම් මේකෙන් ගැලවෙන්න පුළුවන් හොඳ. ඒවන් පිටයි වට්ටා ධාතසාකාරං යථා භූතං එහෙනම් මෙතන හදාගලා තියෙන්නේ යථා භූතේද භූතේද? මෙතන භූතේ දැකලා තියෙන දැන් එදා තමයි ඔබලා කියනවා තමයි භූතේ යථා එක දැක්ක මොන භූතේද ඒක? යථා භූතේ ඒකත් එක්කලා මොකද්ද පහළ වුනේ? ඥාන දර්ශන නැහැ දුක්ඛේ ඥාන දුක්ඛ සමුදය ඥාන දුක්ඛ නිරෝධේ ඥාන දුක්ඛ නිරෝධ ගාමිනී ඥාන පහළ වෙන්නේ නැහැ. ඒවන් ත්‍රිපරිවර්තන් දාසාකාරය යථා භූතං ඥාන දර්ශන ඒක අවබෝධයට සුවි සුද්ධ ඒ ඒ සුවි සුද්ධලේ මම මොනවද මොන ක්‍රමවේද කාටදගේ මතක ඔබ තේරුණා ඔබගේ මතක මනුගේ කාටද තේරුණේ ඔන්න යථා භූත විතර තේරුණානේ හතරදානට තේරුණා එහෙනම් මගේ අම්මේ බුද්ධියන් මාදේ කියලා කීයදනාලෝ තේරුණේ එක්කෙනාට මේ රෝගේ මේ සීසත්තම එනනම් අවබෝධ කරගන්න කොච්චර ප්‍රමාණයක්ද? මිය පිට එහෙනම් නිර්වියය කොහොමද අවබෝධ කරගන්නේ? අවදී ඉඳලා බැරි එකේ නිර්වියය කවදානම් අනේ අම්මේ කිව්ව සතරේ ඔය මොකද පෙර සතරේ අයකේ කාට මොකක් කළා? පොරොන්දු දීපේ උඩන් ඇවිල්ලි ඊට පස්සේ ඇවිල්ලි දැන් බලන්න මේ මොකද මේ කියන්නේ ඒවත් විපරි වට්ටා ඔබ සියලු කෙනෙක් සරල යන්න හදන්නේ ඔබ ගියාත් බවේ මට පොරොන්දුනේ මොකද්ද නිවන් දක්නා ජාතක පාපී හිතට යමෝ ඊන ඔබ දැන් මම කෙරේද කියලා ඉන්නලා මාව දාන ඔබ ඔබ ඉන්න දැන් මිනිස්සෝ කෙරේ ඔබ දැන් මාව දාලා නිවන් දාගෙන දෙන්නා ඔබ නිවන් දාගෙන මොකද්ද පොඩ කරන්නේ ආ ඒ කාලේ මට කිව්වා ඔබ නිදන්න ඔබ නිදන්න සූර්යයන් සැකදී ඊයෙන්දර මම ආ මම ඉඳලා පෙරේ පෙරේලා මොකද අපලා පොරුවද ගාන ඇස්ට්‍රෝබෝඩි වල පොඩි තූණයක් කරලා ගිහුවා දැන් ඒතොර මෙතන තිබරි වටේ කියනලා මොකද හොඳට නිදි හැබැයි අවසානයේ සෝදු කියලා දැන් මොකද තාමත් සම්බන්ධයි. කවුද ජයග්‍රහණයකට තමන්ද බැරිද? අරුණ පොරොත්තුනාන් ගැලවෙන්නේ. කී දෙනෙකුට පොරොත්තු දෙන්නද අපි දැන්? දැන් මොකෝ කියන්නේ දැන් ඔන්න මෙච්චර කාලයක් ඔය ප්‍රශ්නේ තිබුණේ නැහැ. දැන් නිවන් දකින්න හදනකොට තමයි පස්සේ ටික ඔක්කොම ඕන දැන් එනවා. පෙළන ඒවා දැන් ඔක්කොම. ඇයි ඇයි මටත් කිව්වා ඇයි මට පොරොත්තු දුන්නේ මෙදා? වරුදද? ඇයි කොහොමද බෙල්ලගෙන පොරොත්තු? දැන් ඔක්කොම නෝපෝලි වලට කාරණා තියෙනවා. අන්න අන්න අර නිවන් දකින්නවා ඉතමන් නම් නිවන් දක්කන්න මොන දැන් කවදාවත් නැති බාධක ඉරදාගෙන කවුරුන් දාගත්තේ වතෝ තමම්ම දාගත්තේ දැන් මොකට ඇදෙන්න පටන් ගන්න එක්කේ විඥාන එක්කේ කාමද දීලා පාරනවා එක්කේ කන්න බඩගින්න කියන එන්නේ මොන එක්කේ එක්කේ චිත් ආරියන කියන එකක් හරි බාධාවක් තාමත් අතර ඉන්නේ ඔය දැන් එහෙනම් අරුන්ගේ ඉන්න කියන්නේ මොකද හරි ඔබ අඩු ගන්න නිවන් දකින්න අපි අතල් දීපන් එයාට ණයකාරෝ තියෙනවා අපි කී දෙනෙක් ණය අරගෙන නොදියන්නේ. මේ පාරේ ඉන්නවද? මේ පාරතදී මම අවත කරලා තියෙනවා. අර උඩම තාමද නැහැ. ඔබට මතක නැහැ මට අමතක නැහැ නෑ. දැන් එන මොකද කියන්නේ උන්ගේ අපිට නතර වෙන කර්මාර මගේ දතාවේ දේම කියත් බලන්න. දැන් මොකද උන් කියන්නේ? දෙනු දෙනු. දැන් මොකද කියන්නේ? ගනු. මේ ගනු කියන ගනු කියන අපිට දෙන එක කීයද? එන හදාර මේ වෙලාවට අවසානයේ මොකක් කරන්නේ? මේ අපි පූජාව කරදේ කරනවා පූජාවෙන් පූ කියන්නේ ආහාර. ජා කියන්නේ දැන්න කරගන්න. පූ කියන්නේ ආහාර, පූ කියලා කියන්නේ එහෙමනේ. පූ කියන්නේ ආහාර, ජා කියන්නේ ජාන කරන ධර්ම ධර්ම සාකච්ඡා කරන්නේ පූජාව. අද උදේ පූජාව කරලා ගත්තා ඊට පස්සේ සප්පදානම් ධම්මදානම් දිනාදී මහා මිනා කල දවසේ උදා කර ගන්නවා. හැන්දාවට අපි සතුව තියෙන මොකද්ද? අසීමිත පිළ මොනද? ඒ ටික අපි උපමාන මොකද කරන්නේ? ඇන්දරවට බෙදලා දෙනවා. මම ඒකට ඔයගොල්ලෝ කොහොමද කියන්නේ මම බෙදලා ඉන්න කට්ටිය කිව්වොත් නැත්නම් පොඩි ඉන්න මේ මනුස්සයෙක් අහගන්න දේවල් හැන්දාවලුවක් කරනවා. අනිවාර්යයෙන්ම මන් දිවිවනේ. එදා මොන් දෙට ගියොත් මොනවද ගන්නේ? දෙනු කියනවා අපි හැන්දාවට ගිය මොකක්ද? ගන්න. එහෙනම් අද අපි ඉස්තර කරනවා. ගන්න. මෙතරම් අපි ඉස්තර නැහැ. එහෙනම් සසරේ අපි උන්ට පොරොන්දු වෙන්න. උන්ට ණයෙත් ගෙවිලුතු නැන්නේ. ගෙවිලුතුමයි. දැන් මේ දින සුදානම් ඉඳලා බේරෙන්න බෑ. ගියත් බෑ දුරදේ පාස්තරේට පල්ලයට පලයන් ගත්තා. ඔය ලයින් එකේ ලඟුට ගියද 3000 දොල කොහොම අනිත් එක නැපන් ප්‍රවන් දේවල් ගන්න. දැන් මොන නිවන් දකින්න දැන් මෙතෙක් කලක් ඔය බාධාව තිබුණාද? නෑ. ඇයි ඌ දන්න කවදාද උගේ ලෝකේ නිරෝධ කියලා දන්නවනේ. ඊට මම බේර ගන්න. මම දෙනවනේ බේරෙන්න ලෝකෙට. මම එලාට බේර ගන්න. දැන් බේරෙන්න තියෙනවා තමයි. දැන් නිවන් නිවන් දක්වන්න පොලේ පොඩක්. වැඩියා. අල්ල ගන්න බැරි නෝ. නම් දැම්ම මේ ඔන් ටයිම් එකට නිවන් දකින්න හදන බාධා කියනවා. අපි බාධා එම්බිසල ණයකරු දුරව කරනවා. ඒවල විලාස විදාස යනවා. විදාස විදාස නිවනම වෙනවා. විදාස කරන නිවන් දකින්න. අපි මේ පිටේ කාර පොරොන්දු වල බැඳිලා ඉන්නේ. දැන් මේ පාර දකින්න නෙමෙයි මේක වෙනස් බව ගන්න මේක වැඩි බැඳෙන්නේ. උන් අර කොයි ලෝකවල තියෙන කවුරුත් අර දරුවෝ කියන. මහත්ය නෝන මම අපේ මහත්මයා මම ගියාට පාවේ ඔබේ රෙදි කවදාම දුන්න හොදන් දුන්නේ නැහැ. මම හොදන්න නැහැ. මේ මම මගේ හොදන්න එකක් නැහැ ආනන්දයි. ඒ බේරම් පරි ගෑන. ළඟට එනවද නැද්ද? එනවා. වෙන්නේ නැහැ. ඇස්ර පොඩි උන් දෙන්නේ. අපිට වෙන්නේ නැහැ. මේ මම දන්න ඇන්ටි කෙනෙක් ඉන්නවා බදින්න හදනවා මම මහත්මයාට අරුණා. නැල්ල දෙන්න විඩා උන් විශ්වාසයි. එයාට මේ ඊට පස්සේ එයාට අදාළ කරන්නේ මම නම් ආවේ කවදාවත් බඳින්නේ නැහැ. මෙන්න මේ ඊයේ පෙරේද ඥාති බත දෙනවා අර අරුණින් මෙතනලා අවුරුදු ගානක් ඉඳලා. අර වෙනදා ඒ ඒ ඇන්ඩේගේ ළමයි ඉඳලා අවුරුදු 25 කන රාත්‍රිය මඩුවන් මේ පාරේ ඥාති බත දෙනවා කියන්නේ. එහෙනම් කවුද අර බඳින්න ආදාස නොදුත් ඉන්නේ. උන්ට බලන් ආදාස දෙනවා. එහෙනම් ඇන්ඩේ ඉඳලාම ළමයි දානවා දැක්කද? එහෙනම් දරුවෙනවා. දැන් මොකද කියන්නේ? නැගිටන්නේ අපි ඉතල ඉඳා ගන්න කියලා. දැන් කීදේ කොටේ ඉතල කකුල එක කෙල්ල, දතර එක කෙල්ල, මෙතන එක කෙල්ල. දැන් කොහොමද මේ ලෝකේ හැටි? ඔබ ඔබ ඔබට ධාන වල කියලා අර විලි ලැජ්ජාව කරනවා නේ මෙහෙම තුන්ත ලෝකයක් තියෙනවා. දැන් මොකක් ගන්න හොඳා අරගෙන ඉඳාගෙන. හොඳට එන්නේ එන්නේ නැහැ කාමරේ තවත් කාරෝ පේන්නේ නැහැ. හොඳට අරුම් බලන්න. කොහොමද ලෝකේ හැටි? මේ ලෝකයම පේන්නේ නැහැ කියලා අනුසරණාදී දිවගණය පිට මන විතරයි. ඉන් එහාට මේ ලෝකේ කියනවා. අපිට අපේ ඇහැට පේන හැම රූපයක්ම ඉංග්‍රීහා සංඛ්‍යාත වලින් ඉන්නෝනේ අමුතු කරගෙන තේරෙන්නේ. මේ මොළේ. අපිට සියලු ශබ්ද ලෝකයම වෙන සංඛ්‍යාත පරාසයක් ඇතුළේ ඉඳලා කරන්නේ. පිසත් ලාහම් අපරේන්ද්‍රයේ පිට ඇහෙන්නේ නැහැ නම් පිට ශබ්ද නැද්ද? වෙන රූප ශබ්ද නන්දලා ඔක්කොම ලෝකේ නම් අපේ අපේ වහින්නේ. ඒනද ලෝකේ දෙන මොනවා අපාක සම්පන්න කාලකන්නේ ලෝකයේ කියලා කල්පනා කරලා නම් අපිට ආස්වාදනය නෑ මොන බොරුවක්ද වෙන්නේ. එහෙම ආස්වාදයක් නෑ. මම දැන් ඔය ඒ හේ මොහොතේ අපිට තපත් දැනනවා අර මේ මාත් ඇහුවේ ඒ හේ මොහොතේ මේ ලෝකයේ අපාරණ දේවයේ මොහොත තපත් දැනනවා දැනනවා දැන් කොහොමද දැනෙන්නේ අපිට අස්කේන කන්න විතරක් එහෙම වගේ නෑ මේ වරණ ඇත්තම ඉඳනවා දැන් දැන් ඒක වඩා කටින් දැනුම නෑ අයිස්ක්‍රීම් එකක් කන්න හිතනොත් අපිට මොකද ඇති වෙන්නේ? සැපද දුක? ඈ දැන් පොතේ තැපත දුකක් දෙන්නේ අයිස් කීයක් ගන්න ඕනේ කියලා. තැපක් ගැන හරියට ලාභයි ඒකට සල්ලි ඕනේ නැහැ ඒක හැම වෙලේම ආයිස් කීයක් ගන්නවා කියලා දැක්කේ. ඒකට සංස්ථාවල හම් කරනකොට එයා පැවිදි කරනවා. දැන් බලන්න පොතේ තියෙන කියන්නේ. දැන් අපි හිතමු නිකන් ඒකට ඔය පාඩු දෙන්න දෙනවා. හිතන අයිස් කීයක් ගන්න ඕනේ කියලා. දැන් ඒකට අයිස් කීයක් ගන්න ඕනේ කියලා තමයි උන්ට ගෙන් දෙනවද? නැගිටිනවා. දැක්කද එහෙනම්? එහෙනම් හිතනකොට යමක් හොදේ කියලා ලෝකෙ හිතනකොට ඇතුළේ තාණයක් තබාන්නේ. නෑ දැන් ඉතින් කියනවා. තාහලය කරන්නේ ඉඳන් හිටියේ. දැන් ඌ ඊට පස්සේ නැගිටලා ගුණ කියලා මොකද කරන්නේ? තාක්කු බලනවා, බලස් බලනවා, අල්මාරිය උඩ අත ගන්නවා. මේ කවුරු වල බින්දුවල අත ගන්නවා. මම මොකද හොයන්නේ? ඉන්න බෑ මහා දැන් මොකද ගොඩක් උනේ? අසහනයක් ඉන්න ඌරතාවය. ඌරතාවය කියන්නේ මොන ඌරතාවය? දැන් ඒක උඩ ගොඩක් උනේ දුකත් දැපයි. යමක් ලෝකේ ඕනේ කියලා ඉඳනකොට කොට ඇගෙන දුකට යනවා. අර තාම උත්තර දෙන්නේ. මේකේ වචන මතය තියනවා. යමක් ලෝකේ ඕනේ කියලා ඉඳනකොට සහනයක් අපානද? ඕනේ කියලා ඉඳනකොට සහනයක්ද අසහනයක්ද? අසහනයක්. ඒක ඉක්මනට ඉස්තර කරගන්න ඕනේ. ඌර්තාවයක්ද පූර්ණයක්ද? ඌර්තාවයක් අඩුවක්. එහෙනම් ඌර්තාවයේ අසහනය කියන්නේ දුකද හැබැයි. කාරිකර දුකක් ලාභේ. දැන් මොකද කරන්නේ? කොහෙන් හරි ගිහලා දැන් අර ඌලතාවේ අයිති කියන කාල කරදර මොකද කරන්නේ? අර ඌලතාවේ අඩුව දැන් ටික ටික මොකද වෙන්නේ? තේරෙනවා. අසහනයට මොකද කරන්නේ? අසහනයක් දැනෙනවා. එහෙනම් දුකක් නම් ගොඩනැගුණේ දුකට ටික ටික දුක ටික ටික මොකද වෙන කාලවලට? අඩු වෙනවා. දුකයි අඩු වීමට මොකද කියන්නේ? ඒකයි ලෝකේ ලැබෙයි කියන්නේ. ඔන්න මොඩකමේ ඇති. එහෙනම් ලෝකේ ලැබෙයි කියලා අලුත් එකක් තියනවාද? හදාගත්ත දුක අඩු වෙනකොටද ලැබෙයි කියන්නේ? ලෝකේ නැබේ කියන යථාර්ථයක් නැහැ. හදාගත්ත දුක අයිස්ක්‍රීම් එක කනකොට ටික ටික මොකක් වෙනවද? අන්නේ දුකෙහි අඩුවීමට අපි නිර්වචනය කරගන්න ඕන. දැප කියලා දැප මායාවක්. යථාර්ථයක් නෙවෙයි. අපිම මොට්ටකමක් හදාගෙන දුකක් හදාගෙන අපි මේක මොකක් කරනවා? පුරෝණ. පුරෝණට කියන මොකද්ද? හැබැයි කියන්නේ මොකද්ද? ගොඩනැගුණු දුක මොනවා වෙනවද? ගොඩනැගි දුකෙහි අඩුවීමට හැබැයි කියන්නේ හැබැයි කියන යථාර්ථයක් නෑ. දැන් එහෙම නැතුව ඕක ඕක ක්‍රියාවලියට අමතරව තමක් විඳින කියන අදෝසයි. ඔය ක්‍රියාවලින් මේ ඔබට ගිහිල්ලා වෙනම තමක් විඳින ක්‍රියාවලියක් තියෙන අපට වෙන්නවා. ලෝකේ තමක් වෙන නම් අපි තුල මොකද ඇති වෙන්නේ? මූණතාවය ඇති වෙන්න ඕන මූණතාවය. මූණතාවය හදන්නේ කවුද? විද්‍යාවද අවිද්‍යාවද? අපි හැමදෙන්නම අරකට හොඳයි අරකට තිබුණොත් හොඳයි මේක තිබුණොත් හොඳයි කිය කිය හිත හොඳයි කිය කිය පෙන්නනවා. අපි කරන්නේ මොකද ඒක? පුරවන. පුරවන මොකක්ද දැනෙන්නේ? තාපෝ එකක්ද? ඒක පොගේ භයානකම ඒක මොකද පුරවන. නිමිම උනන. විවාහ වෙච්ච අතිරන්න. රාගනෝට මොන මොකද හැදෙන්නේ? නිංගික පූර්ණතාවයක් හැදෙන්නේ. දැන් මොකද කරන්නේ ඒක? එලා ඒක පුරවන. පුරවන මොකද වගේ දැනෙනවා. එහෙනම් ගොඩනැගිලි කුටි ටික හොතනවා දැන්. අඩු වෙනකොට හැපි එක දිගට දායි. දැන් වැඩේ දෙන පෙරේගොඩ දැන් අද. දැන් හෙටත් රැයම රෝඩ දෙනවා දැන්. ඇයි ඔය ඊයේ පෙරේගොඩ අර කොහොමද? කර්ණාටකවල ලොකු පොඩක් කොටයි. ඇයි ඊයේ පෙරේගොඩ අදත් ඕනේ. ඊයේ ගිරිලා නෑ එහෙනම් ඊයේ පොර නෑ නැපගිර එකක් නෙවෙයි තිබිලා තියෙන්නේ. නැපගිර මායාවකින් පොර පුරවන්නේ. ජලය කියන එක මායාවක් නම් කවදාවත් පාලනය කරන්න පුළුවන්ද? බෑ. ජලය කියන එක යථාර්ථය නිසා තමයි මේක පුරවන්න පුළුවන්. එහෙනම් තම මායාවෙන් කවදාවත් කොහොමද අමානය දුරු කරන්නේ? ඒකට මේ අමානේ කවදාවත් මොකක් කරන්නේ? පුරවන්න නම් බෑ අනන්ත සංසාරේ මේක පුරව පුරව කවුද පුරවුවේ කරවන්නේ කියන්නේ. ලෝඳුරා බුදුගයන් වහන්සේ තරම් පිරුව කෙනෙක් ඉන්නවා දිලෝත් කුමාරේ කාලේ. අන්තිම උන්වහන්සේ පෙරුව මේක පුරවන්නේ කන්තරනාලා. මේ ලෝකේ හරියන්නේ නැහැ කියලා සංසාරේ ගමන මොකද කරන්නේ? අත්හැරියා. සියලුම වශයෙන් දුරු මේක පුරවල ඉවර කරන්නට මේක මොකක්ද අත්තරලා මේ ක්‍රියාවලිය නැංගු සියලුම අරියතුමාදලා පුරවල ඉවර කරන්න බැරි බව දැනගෙන ක්‍රියාවලිය මොකක් වුණාද අයින් වුණා අපිට ආ ක්‍රියාවලිය මොකක්ද හිතන්නේ නැහැ එහෙනම් උන්වහන්සේට වඩා රාම ප්‍රඥාව තියනද කියලා ඒක අපේ පුළුවන් නම් මේක මේ බුද්ධ ධර්මයේ බෞද්ධ වෙලේ දුර්ලභ එක තේරෙන්නට වෙනවා. කවදානම් ඕක පොරේ ඉවර කරනවා. කවුද කරන්නේ? ඇයි බැරියෝ? සප කියන්නේ අතාරයක් නේ මොකක්ද? මායාව. මායාව මේ කොහොමද ඉන්නේ? පුරවන්නේ නෝ. අද පුරවන හෙටත් ඕනේ. හෙට පුරවන අනිද්දත් ඕනේ. කවදාවත් සංසාර ගමනේ පුරවන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් මේ ගමනේ පුරව පුරවල ඉවර කරගන්නවද? පුරවන කරන මේක වැඩසටහනක් අත්හැරලා මොකද කරන්නේ? පුරවන වැඩසටහන අත්හැරලා දානකොට පුරවල ඉවරයක් කරනවා. පුරවල කොහේ ඉවර ගන්නද මායාවකින් පුරවන්න පුළුවන්ද? ඒක මොකක්ද? එනම් තමන්ගේ පොතේ මොකද? මේ ගන්න වැඩ දාන ක්‍රියාවලිය පොතේ. ඒකට කියන මොකක්ද? දුනන් දකිරන් මේ සුමන්නේ. එනම් ලෝකේ තපගෙන ඒක මොකක්ද? මායාව කියලා මම තව කෙනෙක්. ඒ හැබැයි ලෝක සත්‍යෝ මේ ලෝකේ ඇලෙන්නේ නම් මොකක්ද කියන්නේ? යථාර්ථ අපිට ලැබෙයි මොකේද බැඳිලාද? ඔන්න මායාව අපි මහදාගෙන අපි උදුරන. අපි මහදාගෙන අපි උදුරන. හැබැයි වැඩේ දින පුරවනකොට නිකන් පුරවන්න බෑ දැන් අයිස්ක්‍රීම් එක ගන්න නිකන් ගන්න බෑ සල්ලි ඕන සල්ලි හම්බ කරන්න රස්තාව රස්තාව දැපට දුක රස්තාවට යෑම දැපට දුක කොයි කියනෝ පස්සේ ගියා හැබැයි කොයි කියන පොඩි තම කැලේ තියෙන පොඩි එහෙම පොඩි ඒවා තුන දාපුරු වෙනවා ටිකක් තුන දාපුරු වෙනවා ඉතින් ඒවත් දැක්කම සමස්ත දුක වැඩ පොඩි සමස්ත දුක ඒක කිනුනේ නැහැ ඒක දැක්කත් නැහැ ඒත් ඉතින් උඩ දාගෙන කරවන. අරයා දැක්කොත් හොදයි කියලා ඉතින් ඌ වෙනවා. ඒකට මාර දැන්. ඇයි අපි හදාගත්ත මොන්ටේම අපිට බේරෙන්නේ. මාර පොඩක් කල්පනා කරනවා. ඒක රස්තාව කරන්න ගියාම දුකයි. ඊට පස්සේ ඕක කරන්න ගියාම දැන් ඊට පස්සේ රස්තාව මොන්න පඩියක් පොඩ. ඊට පස්සේ ඉතලා කරන ඇඳුම් ටික හොදගන්න ගෑනිනවා. මොකද ගෑනිනවා. දැන් දුක. ඉතකින් මොකක්ද කියලා. දැම්පයි කියලා ගම දැන් මොකද දැන් එකාට හම්බ කරපුවා මේකට හම්බ කරනවා ඊට පස්සේ තමයි දැන් උන්ට එදා නම් ඔගේ දවස් දෙක තුනක් ගෙදර නාම ප්‍රශ්නයක් නැහැ දැන් දැන් කී වෙලේ ඉඳලා මොකද දැන් යාර ගෑණි ඉඳලා කියලා කවුරුත් කියලා තාවත් දැන් නැහැ දැන් මහා ගින්නකින් දැන් මිස්තර හොඳරේටි එකක් දැන් ඔෆිස් එකේ වැඩයි අර වැඩයි දෙකයි දැන් ඔයාලා ඉන්නකොට නිකන් ඉන්න බෑ දරුවෙක් අම්ම ඊට පස්සේ මොකක්ද තව ගිහින් අනේ දරුවා පියාදන්නේ ඕක පාර පැන්නක් දන්නේ නැහැ ඌ යට උනාක් දන්නේ නැහැ තව එක කරන් ගියා දන්නේ නැහැ ටික ටික ලොකු වෙනකොට මූදනාන්න ගියා දන්නේ නැහැ දැන් මොකෝ කියන්නේ දැන් කොහෙද ගන්න කියලා දැන් මොනවද තෝගේන දුක් පිටෝ දැන් කොහොමද වැඩි ඒ අස්සෙන් තර දකින්න කොට කියන්නේ ඔයෙටම ඉන්න දකින්න මාත්‍රය නැතයි මොන තරම් පොට්ටකම කරුනේ හොබලදී ලෝක සත්‍යයන් ලෝකේ ගැලවෙන්නේ ලෝක සත්‍යයන් ලෝකේ ගැලවෙන්නේ කියනවා එහෙනම් මම මේ තල වශයෙන් අර උදාහරණ විස්තර කරේ මොකක්ද? චතුරාර්ය සත්‍ය බොහොම තල වශයෙන් ඔබට මේක අලු ටික පොරවන්න කියලා කිව්ව මොකද ගන්න පුළුවන්? ධම්මචක්ක පවත සුන්දර දැන් කියොත් දැන් තේරෙනවද නැද්ද? දැන් තේරෙනවද? දේමේ වික්කවේ උපවන්තෝ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා පතාගතේන අපි සම්බුද්ධෝ චක්කුකරණී ඥානකප්පී උපසමාය අභිඥාය ආදී වශයෙන් කියන්නේ දුක්ඛාරතර සියල්ලම ඒවත් විපරිවර්තන් දාසාකාරං යථා භූතං ඥාන දර්ශන කියනකොට මෙන්න මේ බණ ටික තේරෙනකොට කොණ්ණණ දාපදන මොකද තේරුනේ කොණ්ණණ දාපදන තේරුනේ නැත්තේ සූත්‍රයේ තියෙන මොකද්ද මොකද තේරුම අවසන් කරන්න මොකද තේරුනේ යං කිංචි සමුදය ධම්මං සම්පන්තං නිරෝධ ධම්මං කී කියලා තේරෙනකොටම කොණ්ණණ දාපදන මොකක්ද වෙන්නේ මොකද්ද මොකද්ද යන්නේ කියලා එහෙනම් සෝවාන්ගේ මොන කොට වෙලාවට දෙනවා? පන දෙන්නන්න. යම් කිංචි සමුදය ධම්මං සම්පන්තං නිරෝධ ධම්මන්ති මොකද ඔය තේරෙන්නේ? මාරේ නැවදී මොකද තේරෙන්නේ? අද ඔබට කියන්නේ ලෝකේ යම කඩගත්තා නම් ඒක මොකද? වැරදි යන එක කොණ්ණාතාවපත ලෝකයම කඩගත්තා නම් වැරදෙන බව දේවල් නේද බලහුවෝ? පිළිතුරු දන්නේ නැහැ. ඔව් අමාරු කියන්න බෑ. පිරිසට ළඟන්න ඕනේ තාපසයෝ. දැන් ඕකනම් ඔය තේරෙන්න රෝවාම උනේ. මුස්ලිම් පිරිසු දන්නවද නැද්ද? ලෝකේ යමක් හටගත්තොත් බැලතිය යනවා කියලා දන්නවද නැද්ද? එහෙනම් ඒ උණු ස්වාමී. ක්‍රිස්තියානි උතුක දන්නවද නැද්ද? එහෙනම් රෝවාම. මොලයිටි වෙන මොකක්ද දාලා හදාන අරම හදාගන්න. ඕකට වෙදී උත්තරේ වැරදි. අද දීපු සිංහල අර්ථ කතරේ වැරදි. යන්කින්චි සමුදය ධම්මං ඒ කියන්නේ යමක් යෝගය සංඋදා වුණාට එකතු වීමට යමක් සංඋදා වුණා එකතු වෙන යමක් උදා වුණා නම් ලෝකේ යන්කින්චි සමුදය ධම්මං යමක් ලෝකේ හටගත්තා නම් සම්පන්තං නිරෝධ ධම්මං දෙන එක පස්සේ රෝන්ද ගන්න තරම් වටින එකක් නෙවෙයි අයි නිරෝධ කරන්නේ කියලා ගත්තේ එහෙනම් මේ ලෝකේ හටගන්න සමුදේ වෙන දේවල් පස්සේ මොනවා කළ යුතු නැද්ද? රෝන්ද ගහන්න නම් හොඳ නෑ කියලා තේරුණා කොටනම් තාපතේ. රෝන්ද ගහුවොත් තණ්හා වෙනවා. තණ්හාව දුකට වැටෙනවා. අන්න ක්‍රමවේදය අද මොකද්ද කියන්නේ වරද්දගෙන. ලෝකේ යමක් හටගත්තා නම් නැසීමම ඉවර කරන ලෝක තේරුණා මේ බණ ටික අහන්න ලෝක. බුදුහාමෝ ඔක කියන්න දෙන්නේ. ඕක කවුරුද දන්නවා. ලෝතර බුදු පියාණන් වහන්සේ දේශනා කරන ලෝක නෙවෙයි යම් කිසි සමුදේ සම්මන් සම්බන්තං ලෝකේ යමක් හටගත්තා නම් ඒ පස්සේ මොකක් කරන්න ඕනද? ඕන්ද ගහන්න ඕනද නැහැ. තණ්හාවෙන් දුක් විඳින්න බෑ. යන්නේ සම්දාන ධම්ම සම්බන්ධ නිරෝධ සම්බන්ධය කියනවා. අවබෝධ වෙනකොටම ඒ ආසනයේ ඉතරම කොන්නන්න තාපසයම වුණා. සෝතාපන්න ඵලයේ සම්පූර්ණ කරනවා. එදා පටන් උන්වහන්සේ අඥා කොණ්ඩඤ්ඤේ. ඇයි? අඥා කියන්නේ න අඤ්ඤා න අඤ්ඤා ගැන තව සෝදාපන්න වීම සඳහා තවත් ඥානයක් උන්වහන්සේ ඕන නෑ දැන් ඕන මොකක් සඳහා ඥානය සසුදානාමී සෝදාපන්න වීම සඳහා යම් ඥානයක් ඕන වුණා නම් උන්වහන්සේක කරුණ සම්පූර්ණ කරගත්තා තවත් ඒ ඥානය ඕන නෑ දැන් මොන ඥානයද ඕන සසුදාගාමී ඥානය වෙන ඥානය අන්න සෝවාන් වෙන්න ඕන ඥානය අත්තරිය විසං කියන මොකක්ද න අඤ්ඤා න අඤ්ඤා ගැන අඤ්ඤා ඔව් ඔන්න නෙමෙයි කියලා. ඊට පස්සේ එතනින් එහාට එන මාර්ගය වලට කාටවත් බාරන්න ඕනේ නැහැ. උන්වහන්සේ කොහොමද කරන්නේ? අන්න සෝතාපන්න වූ හැම කෙනෙකුටම ඉන්ද්‍රියක් වේදනවා. අඤ්ඤා පඤ්ඤා ස්වාමීති ඉන්ද්‍රිය කියලා. ඒ කියන්නේ මොකද්ද? න අඤ්ඤා අස්වාමීති. ඒ කියන්නේ ඊට පස්සේ සාමියෙක් ඕන නැත. සාමිය කියන්නේ මොකද්ද? විනය කියන්නේ නෙවෙයි. ආයි කවුද කල්යාණ මිත්‍රේ ඕන සෝතාපන්න වුණාට පස්සේ කවුද සුරිත කරගන්නේ ආමානුපාතී එහෙනම් ආවල් නාමතු ආවල් මහත්ය ආවල් සංවිධානයේ පස්සේ යන්න ඕනේ කල්යාණ මිත්‍රයා ඕන වෙන්නේ මොකක් කරගෙන ඉඳලා ඉන්නහට පර ප්‍රත්‍ය රහිත අනුන්ගේ උපකාරයක් ඕන නෑ ඊට පස්සේ තමන් තමයි ඒක උඩ මාර්ගය ඒ බුදුහාමුදුරුවෝ කවදාවත් මේ ත්‍රිපිටකයේ තියෙන බණ මොකක්ද බණ කියලා මේ හදපු රමණීය විදත් වරණය කියලා කියන දේ. කතාවත්යි කියන්නේ. උන්වහන්සේ ඒ මාන්නේ ගහපැත්තෝ පාද දිලා යන්නේ. අභික්කන්තම් භෝගෝතම අභික්කන්තම් භෝගෝතම. ආ ගෞතම බුදුරජාණන් වහන්සේ මේක හරියම මනස්කාන්තයි. පුදුමාකාරයි වහන්සේගේ මේ විග්‍රහය. අද තමයි මම මේක දැක්කේ. හරියට පහළ දෙනම බාලයන් උඩුකුරු කරා වගේ හරියට අඳුරට ආලෝකයක් පාලනවා වගේ අනේ බුදුහාමරේ මම ඔබ වහන්සේගේ උපාසකයෙක් කරගන්න එක වැදලා ඉඳලා යන අවස්ථාවක ඔන්න පළවෙනි බෞද්ධ බිහිවේ නැද්දෝ එතකොට එයා කලින් බෞද්ධයේද ඔය බුද්ධාගම ලෝකේ බුදුහාමර බුද්ධත්ව ලැබුණ බුද්ධාගම ලෝකේ තියෙනවද අන්‍ය ආගම කරලා මම බලලා තියෙනවා අන්‍ය ආගම වෙනකට බමුණන් ගලන්නේ අය තමයි දැන් හොඳ මාර්ග ක්‍රම වේද බුදුරාගම තනිකරණය කියනනම් එක එකනට යාප් වෙන එක එකනට බැඳෙන අරහාඳුරන් මේ මාත්‍ර ගන්න එකක්ද කාගෙන් හරි ගල්ලාන මිතුරුගේ මුල කාගෙන මිතුරුගේ මම තනි කරගන්න එකක්ද කල්ල අද සෝතාපන්න වෙන බුදු පියාණන් වහන්සේ කියන අංග හතරක් වුණා බලන්න. කල්යාණ මිත්‍ර ඇසුර, සත්‍ධර්මස්සෝණය, යෝනිසෝ මනසකාරය ධම්මානුගම. අනේ තෝවා වෙන අංග හතරයි එකේ එකාංගයක් අනිවාර්යම කරගන්න. කල්යාණ එයා ඕනමයි. හැබැයි ඉතින් එයා මම වල්ලම ගන්න විදිහේ ඕන නැද්ද? ඒ අවස්ථාවකට ශාසනයක් අවශ්‍යයි. මොකද? ඒක නම් සත්‍යකම යනවා. ඒක ඉතින් දැන් ඇවිල්ලා සාසනේ. ඔව්. ශාසනය නැති කාලේ ඉතින් අනේ ඕනේ නැහැ දැන් රබඩෝ කියලා දැන් ආ දාගන්නදලික තියෙනවනේ එතන වඩන පාරා ගන්න නෑ ඔව් කවුරුත් ඕනේ සෝදාපන්න වෙච්ච කෙනා ඒ කවුරුත් ඕනේ නැහැ එහෙම පාර ප්‍රත්‍ය රහිතයි අනුගේ පලාරයක් ඕනේ නැහැ එහෙනම් මේ මුල් ධර්මය අහලා තේරුණා නම් ආයෙ කාගෙවත් ගන්න ඕනේ නැහැ. අද අවුරුම ගැන කරන්න ඕනේ. කාරණා විදාන මේ දාන අර පන්දා මේ ආරණ යන්න ඕනේ නැහැ. ධනිය ගන්න. ඊට පස්සේ කරන දේ අත්තාව කරගෙන යන්න. ගෙදර යමුගේ ඒ වැඩ පිට කරගෙන යන්න. හැබැයි ඒත් මම කරන්න ඕනේ කියන්න නිවන් දකින්න. මොනවා කරන්න ඕනේ රත්තාවත් කරලා නිසන් දෙකක් දරගෙන ඒ ටිකක් දරලා තරු ටිකක් හදාගෙන උන්ටත් යහමඟ පෙන්නලා උමුත් නිවන් දකින්න විතර කටයුතු කරලා පිටිදලා වේරතරාඩා දැන් ආදරේ කරන අනේ මේ ගෑනුන්ට උදව් කරනවා මේ ගෑනටත් මම මේක සදාකාලික සැපය දුතුන් නිවන මේ ගෑනටත් මම දෙන්න ඕනේ. ගෑනින් නම් මිනිහ ගැන හිතනවා නේ මේ උනේ මට ඉතර ගන්න ගැවුව තමයි ඒකට මූ මට අතාරින්න බෑ. මට කොතරම් අන්නේ උනේ මූත් කොහොම කරන්නේ. දැන් කමු දෙකම කන දුරේ මොකක් අපි බයි උත්තර දෙන්න. ඉතින් ඒ කියන දා මොකද කරන්නේ? මූත් කමන්නේ නැහැ මම දක්වන මොනවා මිනිහ මූත් කියනවා වගේ දක්වන ඔක්කොම ඉලා කරලා මොනවා කතරන්නේ නැන්නේ මොන කතරන්නේ නැන්නේ දැන් මඤ්ඤෝ කාලේ ගාවත් කතුරු දෙක